හොඳයි. සියලුම දෙනා සාදුනාදයන් පවත්වනවා. නමෝ පින්කක් ආරක්ෂාවක් සලසගත්තා වූ විශේෂ කතරගම සමන්පත්ති නිදලි මුණ්ඩාලි නායකම් බාරාදී වශයෙන් විවිධාකාර නමුවත් වලින් දෙනී සිටින දුකටපත් ජනතාවට පිටවන්නා වූ දේව මණ්ඩල සිහිපත් කරගෙන ඒ අත්තන්ට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්නේ. ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරාත් කාලයක් ආරක්ෂා කළා වූ ඉන්ද්‍රෝපේද සංසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන යන්නටත් මේ ස්ථානෙට දෙන්න කියලා ආරාධනා කරන්න විදී ශ්‍රේ සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් මඟ ඵලයෙන් ලබන්නට කියලා. ඒ වගේම පින්විත ඥානාධිමත් සංසාරේ කියලා ඔබ මේ ගමනේදී පාරමිතා සම්පූර්ණ කරගෙන ඒන ගමනට ශක්තියක් වුණා වූ සහ සම්බන්ධ වෙලා කටයුතු කළා වූ තමගේ මිය පරලෝකයේ සියලුම ඥාති මිත්‍රාදීන් සිහිපත් කරගෙන ඒත් අපිට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරනවා උත්තරීතර පිරිස දැකගෙන සිත පහදවාගෙන යම් කිසි අභාවයේ ස්ථානයක ඉන්නවා නම් ඒ මත මිදෙල සුගිත මුදිත වෙන්න කියලා හිතාගෙන. එවනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීලුම් දෙනා හිතින් දෙවියන්ට ආරාධනා කරන්න මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න මේ ස්ථානයට ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය සමන්තා සදංකා ධම්මස්සවන කාලෝ අයං බදංකා ධම්මස්සවන කාලෝ අයං සියලුම දෙනා මොහොතක් කල්පනා කරගන්න අනාදිමත් සංසාරේ කෙඳලෙන ගමනේදී අසත්පුරුෂයන්ගේ ඇසුරට නැටිලා රාග දේශ මොහයන්ගෙන් බරිත වෙලා ඉන්න කාලෙක අති උත්තරීතර වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වඳුන ගන්නට බැරුව උන්වහන්සේලාට හිං හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් කළා නම් ඒ උත්තරයන් වහන්සේලා මාමට කමා කර සිටනසේක්වා කියන හිතාගෙන උන්වහන්සේලාව කමා කරගන්න බලනකොට ඒ වගේම අදිස්ථාන කරන්න පින්තුනි මේ ධම් සභා මණ්ඩපයේදී මේ ශ්‍රී සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිමන්විත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා ඒ උත්තරීතර අදිස්ථානයකින් යුක්තව සේලම දෙනා සූදානම් වෙන්නේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කරා වෙසක් පොය කියන්නේ බොහෝම හොඳ පොයක්. ඒ දන්නවද? බුදුහාමුදුරුවන්ගේ තෙමඟුල සිද්ධ වෙච්ච නිසා නෙමෙයි. එදාට විතරක්වත් සමහර පිරිස් පන්සල් යන්නේ නැහැ. ඒ නිසා හරි වැදගත් පොයක්. දැන් දවස් 3ක් විතර තිස්සේ එක දිගට ධර්ම දේශනා කරගෙන යනවා. ඊළඟ ඉරිදාට තමයි මේ ධර්ම දේශනා මාලාව අවසන් වෙන්නේ. ඊය රාත්‍රියේ දේශනාව කළා. තාම එන ගමනේ. මොකද නිවැරදි මේ මෝඩ මිනිස්සුන්ව බේරගන්න ඉතින්. අසත්පුරුෂය අතුරු කළා අතුරු කළා අතුරු කළා මේ මෝඩ මිනිස්සුන්ගේ ඔළුව ඔක්කොම නරක් වෙලා. මේ ලෝකේ තියෙන යථාර්ථය අඳුනගන්නේ නැහැ. සල්ලි පොඩ්ඩක් එහෙම අතට හම්බුනාට පස්සේ ඊට වඩා කෙනෙක් තාන්නයක් මාන්නයක් තනතුරක් එහෙම හම්බුනාට පස්සේ ඊට වඩා කෙනෙක් ඔය තැන්වල අපිත් හිටියා. ඒ අපි ඉඳලා පිළිතුරේ මේක මේ මහා පූර්වයේ තියෙන මහා පුණ්‍ය ශක්තියකට මේක අවබෝධ වුණා. අවබෝධ වෙච්ච නිසා පිළිතුරේ ජීවිතේ පුදුමාකාර වෙනසක් සිද්ධ වුණා. මේ ඔබට පෙන්වන්න කරන්න හදන්නේ නේද? ඒක නිසා තමයි පිළිතුරේ මම කියන්නේ මේ වෙසක් පොසොන් කියලා කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ දවස් දෙකක්. තෙමගුල සිද්ධ වෙච්ච එක බොහොම හොඳයි. නමුත් ඒකෙන් මේ ලෝක සත්‍යයට යහපතක් වෙනවා. මොකද ආයතනවල රාජ්‍ය හෝ පෞද්ගලික මොනවා හරි ආයතනවල අර සම්ප්‍රදාය තුලව අපි යමක් කළ යුතුයි කියලා හිතාගෙන කරන වැඩ පිළිවෙලවල් තියෙනවා. ඒ වගේම පෞල් වල අපි දැන් මේ පොය නිසා පොයේ අපි යමක් කළ යුතුයි අපි යම් සිල් සමාදන් වෙනවා අපි අදවතරමියම් බණ කරන ආදී වශයෙන් මොකක් හරි දෙයක් ඒ දෙයකට පෙළඹෙනවා සමහර පිරිසක් දන්සලක් දෙනවා සමහර පිරිසක් වෙසක් කූඩුවක් හදනවා මොකක් හරි දෙයක් ඉතින් මෙන්නතරි අද ඔබට මහඟු අවස්ථාවක් උදා වුණා මේ සද්ධර්ම මාත්‍රයක් දැනගන්න මම ඔබට මගේ ජීවිත කතාවෙන් පටන් ගන්නවා එතකොට යන්තම් ඇහුණනේ මෙවැනි මමත් මේ ලෝක සත්‍යයේ ගිනි ගෙඩි හොඳටම කාපු කෙනෙක්. මම ඉපදුනාට පස්සේ පිළිතුරු ඉපදිච්ච දවසේ ඉගෙන ගන්න එක තමයි මමත් කළේ. ඔබත් ඒක ඉගෙන ගන්න නැත්තේ. ඒ ලෝක සත්‍යය හොඳට දුන්න ලොකු ගිනි ගෙඩියක්. මොකද පිළිතුරු අපි ඉපදිච්ච ලෝක හැටි ඒක. මම මේ ඉගෙනීම පල්ලෙහා දානවම නෙමෙයි. මෙතන ඉන්නේ ඔක්කොම උගත් අය. ඒක නිසා මට බය නැතුව උගත්කම ගැන කතා කරන්න උස් පහත්කම් ඔක්කොම. ඉගෙන ගන්න නැති එක්කෙනෙක් එහෙම උගත් කම පහක් දැම්මොත් එහෙම ඔන්න හිතන මෝ ඉගෙන ගන්න ඒකයි මේ කියන්නේ. අපි ඉපදිච්ච ලෝකෙ පින්වතුනි අපි ඉපදිනකොට මේ ලෝකෙ හැදිලා තිබ්බ එක් ක්‍රමයකට. මේක අවුරුදු 500කට කලින් ඉපදුනා නම් මේ ලෝකෙ මේ වගේ නෙමෙයි. එහෙනම් ලෝකේ මොන වගේද? ඒ ලෝකේ උඩ ඕන විදිහට අපිට ඉන්න වෙනවා. දැන් ඔබට පුළුවන් ද පින්වතුනි දැන් මේ වෙලාවේ මේ ලෝකේ සැකසීලා තියෙන හැටි බලන්න ඔක්කොම සුදු වතෙන් සැරසෙලා හොඳට දිගට හොඳට අතපය දිගට ඇලගෙන ඉන්න. හැබැයි මේකෙම පින්වතුනි get together party එකක් තිබුණා නම් මේ මේ පරිසරයේම සකස් වෙන්නේ. එහෙනම් භාගයට ඇදගත් ඒවා කපාගත් ඒවා අරේ මෙහෙන් එල්ලගත් ඒවා ඔක්කොම ඇලගෙන මෙතන පිරිසෙන්නේ. ඒ මේ පිරිසම තමයි. බලන්න දැන් මේ වෙලාවේ තියෙන වට පරිසරයට අනුකූලව තමයි මේ වෙලාවේ තියෙන ස්වභාවය සකස් වෙලා තියෙන්නේ. එහෙනම් ඔබ මේ වෙලාවේ මෙතනට ආව නම් තේරෙන්නේ මේ වෙලාවේදී මෙතන ඉන්න විදිහට තමයි ඔබට ඉන්න වෙන්නේ. ඔන්න ඔබ හොඳට තේරුම් ගන්න. ඔබගේ වටේ පරිසරය මොකද්ද? ඒකට අනුකූලව ඔබට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් අද ඔබ මේ ලෝකෙට එනකොට මේට අවුරුදු 40කට 50කට 20කට 30කට කලින් ඔබ මේ ලෝකෙට එනකොට මේ ලෝකෙ තිබිච්ච විදිහට අනුගත වෙලා තමයි ඔබ ජීවත් වෙන්නේ. ඒක නිසා අපේ දෙමාපිය අපිට කිව්වා පුතේ කරන්න තියෙන ලොකුම දේ තමයි පුළුවන් තරම් ඉගෙන ගන්න. හැබැයි මේක අවුරුදු 500කට කලින් ආපු කෙනාට ওই ටික හම්බුන්නේ නැහැ. ඉතින් මේ ඉගෙන ගන්න කියන එක නෙමෙයි කිව්වේ. පුතේ ජීවත් වෙන්න. ඒ මිනිත්තු මහා වාසනාවන්ත ජීවිත ගත කළා කියන්නේ. ලංකාවේ තියෙන සියලුම කලා නිර්මාණ ඔක්කොම සිද්ධ වුණේ මේ අවුරුදු 500කට කලින් නේද? දැන් මොනවද සිද්ධ වෙන්නේ? ඔබ දැකලා දෙන පින්දුනේ හෝන් එකක් එහෙම තීත්ත කුණුහරුමින් බයින් නැද්ද ඔබට පාරේ දෙන්නේ? එංගලන්තේ නම් පින්දුනේ ඇඟිලි උස්සගත්ත ගමන් මිනිස්සු මැද ඇඟිල්ල උස්සගෙන යන්නේ. කර්මේ. හැබැයි මිනිස්සු හිතාගෙන ඉන්නේ පින්දුනේ මේ මේක හරි ෂෝක් කියලා. මම ඔබට පෙන්වන්න ඔබ තරම් දුක් විඳින જાතියක් තව නැහැ කියලා. හැබැයි අර ගිනි ගෙඩිය කාගත්තට පස්සේ පින්දුනේ වෙන කරන්න දෙයක් නැහැ. ඒක නිසා වුණ මොකද උනේ? ඒ ගිනි ගෙඩිය කෑවා. කාලිවල වෙලා මමත් හොඳට ඉගෙන ගත්තා. ශිෂ්‍යත්වෙත් හොඳටම කළා. තාත්තා විදුහල්පතිවරේ ඒක නිසා ඉතින් හැමෝම ඔක දෙලා ගිනි ගෙඩිය කාගෙන ගියා. ඉතින් ළමා කාලේ එහෙමම පොතටම ගියලා ගියා. හැබැයි වාසනාව කියන විදුලේලා තිබ්බ පින්තනේ ඒක නිසා දහමට පුදුමාකාර නැඹුරුවක් තිබුණ පොඩි කාලේ ඉඳලා. සද්ධර්මයක තථාගතයන් වහන්සේ මතක් වෙනකොට ඇඬෙනවා. අදටත් සාරිපුත්‍රයන් වහන්සේ කියන එහෙම වචනයක්වත් කියන්න බෑ කඳුළු ඇද්දකට. මොකද මේ පරම ශ්‍රේෂ්ඨ ස්වභාවය ගැන මහා අවබෝධයෙන් හිටිය පුංචි කාලේ ඉඳලම. හැබැයි බින්දුවේ මේ ඉපදිච්ච ලෝකෙට අනුගත වෙන්න සිද්ධ වුණා. ඒක නිසා මොකද ගිහිගෙන කන්න වෙලා ඉතින් මොකද වැඩි හිටියෝ කියන්නේ මේ බෑ කරන්නේ. අද ඔබ දෙන්නේ ඔබේ පුංචි දරුවෙක්ට. ඔබට තේරෙන්නේ නැහැ නේද ඔබගේ පුංචි දරුවා මලුත් එහෙම කුණු පෙරේතෙක් වෙනවා. ඒව පේන්නේ නැහැ කාටවත්. තේන එකම දේ තමයි මේ සමාජයේ අපිත් ඉන්න ඕනේ කියන එක. දැන් ඔබලේ ඔක්කොම ඔප්පු කරලා දෙන්නන්න. විවිධ මේ මේ මෑත කාලෙදි සිද්ධ වෙච්ච මේ පරිේශන වලින් මම ඔබට ඔප්පු කරලා පෙන්නන්නම් මේ දේවල්. ඒකයි මම ඔබට හේතු පිළිතුර හොඳ කල්පනාවෙන් මේ දේවල් ශ්‍රවණය කරගන්න. ඔබ තන මහඟු අවස්ථාවක් උදා වුණේ. ඔබ මෙතනින් කොට කොට කියම තමයි නැත්තම් පින්දුනේ ඔබට වෙන්න තියෙන උරුම මම පෙන්නන්නම්. ඒක ඔබට ඔප්පු කරලා පෙන්න ඔබට ඔප්පු කරගත්ත හැකි ඔබ මලාට පස්සේ. ඒ කාන්තේ මොප්පු කරගත්ත හැකි. මැරිලා විනාඩියක් යනකොට ඔබ මම ඔබට මම මතක් වෙයි. ඒකට මාලාට වෙල වැඩක් නැහැ. කිට්ටු වෙන්නවත් බැරි නේ. කොහොමදවත් ඇවිල්ලා වැඩකුත් නැහැ. එතකොට බින්දුනේ ඔන්න ඉදිරියට ඊට පස්සේ එතනින් එහාට තව ඉගෙන ගත්තා. ඊට පස්සේ කොළඹ නාලන්දා විද්‍යාලයට ගියා. ඒ නාලන්දා විද්‍යාලේ මේ ඔක්කොම ඒ කරන මේව කරගෙන ඉඳලා පිටින් ඊට පස්සේ මට අවශ්‍යතාවයක් ආවා එරොටිකල් ඉංජිනේරියර් ඒකට කරුණු කළා. ඒ මමල දෙනවනේ ඔක්කොම මෙහෙම කළා මෙහෙම කළා සතුටින් හිටියේ. ඉතින් මේ සතුට හොයන්න තමයි මේ ජීවිතේ හැම අරගලයක්ම කළේ. සතුට හොයන්න. ඊට පස්සේ මෙහි හරියන්නේ නැහැ කිව්වම මම ඉංග්‍රීසියට ගියා. එහෙත් අවුරුදු 10ක් විතර හිටියා. මට ලොකු ඕනාවක් තිබ්බා පින්තුනි 1 මිලියන කෙනෙක් වෙන්න. ඉංග්‍රීසි වල. මොකටද බුදුන වෙන්නේ? වෙන මොකටවත් නෙමෙයි මුදුන වෙන්නේ. ඇයි අල්ලගෙන තිබ්බේ ඕකද? සතුට කියලා කියන්නේ මොකක් කියලාද? සල්ලි මුදුන් තමයි. සල්ලි ටිකක් තියාගෙන මුදුන වුණා නම් මම තමයි දීපයා මම තමයි ලෝකා. ඔය තමයි ඔතන තමයි හිටියේ. මට තේරුණේම නෑ පිටුතුනේ ඉංගලන්තේ අවුරුදු 10කට පිටු කාලයක් ගියා මුදුන් වෙන්න. දහම් තේරුම් අරගෙන ඉඳලා හැරිලා බැලුවට පස්සේ තේරුනේ හත් දෙයියනේ අවුරුදු 30ක් විතර ගිහිල්ලා ජීවිතේ. මේ මුදුන කියන එක රීච් වෙන්න බෑනේ තේරෙන්නේ ලේසියෙන්. හැබැයි මුදුන පේන්න තියෙනවා. ඒ කාලේදී මේ එක පැත්තකින් අරිහතුන් වහන්සේලා හිටියා වගේම අනිත් පැත්තෙන් හිටියා තුනේ මේ වීරයෝ. ප්‍රයිවට් ජෙට්ස් තියාගෙන ඉන්න අය. සමහර ඒ පුද්ගලයා ආවට පස්සේ ඉන්දනවල කිව්ව මං ගිහලා මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිලා ගෙදර ආවට පස්සේ ආයෙ මට ඉන්න බෑ ඉඳගෙන පුටුවක. පැය දෙක තුනක් යනකම්. එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා. මොකද මේ බිස්නස් මේ බිස්නස් අයිඩියාස් ගන්න. එහෙට යනවා මෙහෙට යනවා එහෙට යනවා මෙහෙට යනවා. මොකද සතුටු වෙන්නේ. අන්තිමට පින්වතරේ මම කල්පනා කරගෙන යනවා මම ත්‍රිපිටකේ ගොඩාක් උඩ පරිශීලනය කළා. ඒ පරිශීලනය කරගෙන කරගෙන යනකොට මේ වගේ මහා යතිවරයන් වහන්සේලා මේ මේ ශාසනයේ පිනට බීජිච්ච මහා උත්තරීය කියලා. ඒ උත්තරයන් වහන්සේලාගේ ඇසුරත් එක්ක පින්විතෙන හොඳ ආකාරව අවබෝධ වෙන්න පටන් ගත්තා මේ කියන සතුට කියන එක මේ අඩපාඩේ නෑ මේ සතුට කියන මම හොයලා තියෙන අන්තිමට මේ කවුරු හරි ගාව මුදුන් වෙන එක පිටිසක් ගාව මුදුන් වෙන එක පින්විතෙන මුදුන් වෙන්න ඕන නිසා මහා මියදකල වාහනක් ගත්තා මේ රටේ කෝටියක් කෝටියක් පැනලා ඒ වාහන මුදුන් වෙන්න වෙන මොහොතක් නෙමෙයි ඇති වැඩක් නෑ. මුදුන් වෙන. පස්සේ තමයි ඒක තේරුනේ. එහෙනම් මේ මුදුන් වෙන වැඩ පිළිවෙලකට තමයි මෙතන යන්නේ. අන්තිම ත්‍රිපිටකය කියලා බලනවා කතාවේ යනවා දුන්න ඔළුවට පාර මොකක් කියලාද? මානේන මක්කටෝ අතිමානේන කුක්කුරෝ. මුදුන් වෙන මුදුන් වෙන යන එක බල්ලෙක් වෙලා උපදිනවා කියලා. දැන් මම තථාගතයන් වහන්සේ විශ්වාස කරන්නේ. දැන් මම මොකද කරන්නේ? එතකොට ජීවිතේ අවුරුදු 30 ගානක්ම ගත කරේ බල්ලෙක් වෙන්නද ඊළඟට වෙන්නේ. ඔබ හිතලා බලන්න පින්විතනේ ඔබගේ ජීවිතේ ලොකුම ගෝල් එක ඇත්තේ ලොකුම මුදුන වෙන්න. කූඩුවක් එහෙම හදලා තියාගන්න. මම කියන්නේ ඒවා නෙමෙයි මේ. තථාගතයන් වහන්සේ දේශනා කළ දේවල් කියන්නේ තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට දහමක් දේශනා කරන්න දැකලා. මම උන්වහන්සේගෙන් අහගෙන අවබෝධ කරගෙන දේශනා කරන්නේ. හැබැයි උන්වහන්සේ දේශනා කරන්නේ දැකලා. ඔන්න ඕකයි කියන ගැටලුව. දැකලා යමක් දේශනා කරනවා කියලා කියන්නේ පිටුතුනේ පරම සත්‍ය දේශනා කරන්නේ මහා භයානකයි පිටුතුනේ මේ සංසාරය. නමුත් අපිට මේ සංසාරය ගැන එක බින්දු මාත්‍රයක්වත් අදාළ නැහැ. එයි අපිට තියෙන වෙනම ගෝල් එකක්. දැන් මෙතන ඉන්න ඔක්කොම උගත් බුද්ධිමත් අයනේ. එතකොට අපි උගත් බුද්ධිමත් වෙන මට්ටම නම් දෙවිදනේ අපි මොකද කරන්නේ හෙට දවසේ අපි ඔක්කොම ප්ලෑන් කරලා නේද ඊළඟ ඉස්සෙල්ල දවසේ. අවුරුද්ද පටන් ගන්නේ පිටුතරේ අවුරුද්දේ තියෙන goals achieve කරන්නේ මොන මොන කාලවලද කියලා අපි ඔක්කොම ප්ලෑන් කරනවා නේද? ඔබත් බුද්ධිමත්තාගේ ස්වභාවයක් ඒක. ඔබ බලන්න පිටුතරේ ඔබගේ ඩයරි එකේ ඔබ ඒක ප්ලෑන් කරනවා නම් පටන් ගත්ත අවුරුද්ද පටන් ගත්ත දවස් ඉඳන් ඔබ මේ ඒ ඒ ප්ලෑන් එකේ එකම එකක්වත් තියනවාද කියලා සංසාරය ගැන සඳහන් වෙච්ච. එකම ගෝල් එකක්වත් තියනවාද බලන්න පින්විතනේ ඔබගේ සංසාර බේර ගන්න කරගත්ත. හොඳට කල්පනා කරලා බලන්න ඔබට සංසාරය අමතක වුණා නේද? ඔබට මතක් වුණේ පින්විතනේ මේ අවුරුද්ද පටන් ගත්ත දවසේ ඉඳලා එන්නෙන් තැනට නිකන් විතරයි නේද? අනිත් එකක්වත් ඔබට මතක් වුණේ නැහැ නේද බලන්න. ඔබ දාන එක එක જાතියෙන් දානවා. සමාජීය වශයෙන් මම කොහොමද ඉන්නවනේ? අධ්‍යාපනික වශයෙන් මම කොතනද ඉන්නවනේ? හොලිඩේස් වල මම කොහෙද හොලිඩේ ගත කරන්න යන්නවනේ? ඔය ටික ඔක්කොම ප්ලෑන් කරනවා. හැබැයි එක බින්දු මාත්‍රයක්වත් ඔබට අමතකුණා නේද බින්දුන ඔබ මැරෙයි කියලා. ඔබ අවුරුද්ද ප්ලෑන් කරන දවසේ තිබුණේ හරිනම් දවසින් දවස පැයට ඇද දාන්නේ නොමලොත් නොමලොත් නොමලොත් ඔය ටික. අන්තභාගය හැදුන් නැති වුණා. අන්තභාගය හැදුන් නැති වුණා. පිළිකාව හැදුන් නැති වුණා. හැබැයි ඔක්කොම අමතක වුණා. මොකද ඔක්කොම අමතක වෙන්නේ පින්විතනි අර ආපු ගෝල් එක ඊට වඩා මහ ඉහළට නැගෙනවා හිත ඇතුලේ. ඒක නිසා මොකද කරන්නේ පින්විතනි ඒ ගෝල් එකට දුවනවා නිසා. එතනින් මෙහා Tamanට වෙන්න පුළුවන් කියන දේ කිසි දෙයක් වෙන ගානක් නැහැ. මෙතන ඉන්න කාටද හිතුනේ මම මැරෙයි කියලා. හැබැයි පින්විතනි ඔබ හොඳ ආකාරයෙන්ම දන්නව නේද මේක අල්ලපු බැංකුවට හොරු පැන්නොත් එහෙම. හොරු පැනලා ඉවරලා මොකක් හරි ක්‍රමවේදකින් ඒකම සේප්පු අරගෙන ගියොත් එහෙම. ඔබ සියලු දෙනාම දන්නව නේද සියලු දෙනාට වැටහීමක් එනවා නේද මේ බැංකුවේ ආරක්ෂාව කරගන්න. මේ බැංකුවේ සියලුම ආරක්ෂාවල් තරග දෙවලලා තවත් සිකියුරිටි ෆර්ම් එකක් හරි අරගෙන බැංකුව ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා නේද මේ හැම කෙනෙක්ම ඒකට මොලේ බුද්ධියක් හැමෝටම එනවා නේද? නමුත් පින්වතුනි ඔබට මතක නැද්ද ඔබගේ අල්ලපු ගෙදර මිනිස්සෙක් මැරුණා? හැබැයි අල්ලපු ගෙදර මිනිස්සයා මැරිච්ච වෙලාවේ ඔබට හිතුන්නේ නේද ඔබ මැරෙයි කියලා. හැබැයි එහා බැංකුව කඩන වෙලාවේ ඔබට හිතුණා නේද ඔබේ බැංකුවත් කඩයි කියලා. මොකද්ද පින්වතුනි මේ මේ මේ බුද්ධිය? මොහොතට තියෙන එකක්ද? මම මේ ඔබට හෘදයාංගමව කතා කරන්නේ. ඔබයි මමයි විතරයි මෙතන ඉන්නේ. ඔබට යථාර්ථය පැහැදිලි කරලා දෙන්නයි හදන්නේ. හෘදයාංගම කම නිසා. මේක තේරුම් ගත්තේ නැත්නම් පින්තනි ඔබ අමාරු වැටෙනවා. ඒකයි මම ඔබට කියන්නේ. ඔබ හිතන්න එපා පින්තනි ඔබ විතරයි මේ ලෝකේ ඉන්නේ. ඔබට ඕන විදිහට මේ ලෝකේ පවතිනවා කියලා. ඔබ උත්සාහ කරනවා හැමදෙස්සම ඔබට ඕන විදිහට මේ ලෝකේ පවත්වා ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් වෙන පින්තනි ටිකින් ටික ටිකින් ටික ඔබ ඔබට ඕනේ පැත්තට නැඹුරු වෙනවා. නමුත් හිතන්න එපා පින්විතනේ ඔබට ඔබට ඕනේ නිසා මේ ලෝකෙ මේ විදිහට පැවැත්ගෙන යන්නේ කියලා. හොඳට මතක තියාගන්න ඔබ ලෝකෙට කැමති වුණාට ලෝකේ තියෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. ඔබ දරුවට කැමති වුණාට දරුවා ඉන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. නමුත් ඔබගේ ප්‍රාර්ථනාව තියෙන්නේ මොකක්ද අනේ මගේ දරුවට යහපතක් වේවා මගේ දරුවට හොඳක් වේවා කී තමයි ඔබ ඉන්නේ. දරුවා තාම මලේ නැති නිසා ඔබ හිතන් ඉන්නවා මොකද්ද? මගේ කැමැත්තට මගේ දරුවා ඉන්නවා. මම මගේ දරුවට කැමති දරුවා මම කැමති නිසා ඉන්නවා. නමුත් පිටුදිනේ හොඳට අවබෝධ කරගන්න කාරණාව ඔබ ලෝකයට කැමති වුණාට ලෝකේ තියෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. ලෝකේ තියෙන්නේ හේතු ටිකක් නිසා. ඔබගේ දරුවා ජීවිතුන් අතර ඉන්නේ හේතු ටිකක් නිසා. ඔය හේතු ටික වෙනස් වුණොත් පිටුදිනේ ඔබගේ දරුවා ඉවරයි. එදාට ඔබ ඉහ මොළ අත අදලා අන්නවා. ඔළු පොලේ ගගහ අඬනවා. ඒක තමයි ඔබට සිද්ධ වෙන්නේ. හැබැයි ඔබ මේ ලෝකෙට කැමති. ඔබ මේ ලෝකෙට කැමති හේතුව තමයි පිටුතුනි ඔබ හිතන් ඉන්නවා මේ ලෝකේ ඔබට කැමති විදිහට තියෙනවා කියලා. ඒක නිසා ඔබ මොකද කරන්නේ? ඒකට අදාළ හේතු එකතු කර කර එකතු කර කර යනවා. ඔබගේ ජීවිතේ සක්සස් එක කියලා කියන්නේ මොනෝකට? සතුටු වෙන්න කියලා හිතාගෙන පිටුතුනි අපි දීර්ඝ කාලයක් මේ කටයුතු කරගෙන ආවා. අද සමහර විට පින්තුනේ ඔබට ලක්ෂ දෙක තුනක ආදායමක් ඇති. සාමාන්‍ය මිනිස්සෙක් රුපියල් 20000ක් පඩි කලෙද්දී පිටින්තනේ ඔබට ලක්ෂ 3ක විතර චෙක් එකක් එනකොට බැංක් එකට. ඔබ යනකොට සමහරට ඒ අදාළ බැංකුවේ නිලධාරිය බැංකිනවත් ඇත්තේ. ඔබට හරි චූන් නේද එතකොට? හොඳට කල්පනා කරලා බලන්න. ඕක තිය කරන්නේ නේද මොහොම හොඳයි මේකද? සමාජයේ වැදගත් මිනිස්සෙක් විදිහට ජීවත් වෙන එක බොහොම හොඳයි. මම ඒවට ගරහන්න නෙමෙයි. නමුත් මම ඔබට පෙන්වලා යන්නේ පින්වතුනි ඔබගේ ජීවිතේ ගත කරලා ඔබට අන්තිමට අමතක වෙච්ච කාරණාවක් ගැන. ඔබට අවශ්‍යම දේ අමතක වුණා. dreams and goals ඔච්චර තමයි ඔළුවේ තිබුණේ. අවශ්‍යම දේ අමතක වෙලා ගියා. ඒ අවශ්‍යම දේ තමයි පින්වතුනි කොයි මොහොතේ හරි මලොත් මට මොකද්ද වෙන්නේ? ඔන්න ඕක නෙමෙයි අපි හිතන්න ඕනේ මුලින්ම. ඔබ ජීවත් වුණොත් පින්විතනේ ඔබට මේ බැංකුවේ මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් ඔබ යනකොට. ඒක ඔබට විශ්වාසයි මේ. නමුත් ඔබට විශ්වාස නැති එක දෙයක් තියෙනවා නේද? මට කියන්න පින්විතනේ මෙතන ඉන්න දැන් මේ බාල මහලු වැඩිහිටි හැම කෙනෙක්ම මෙතන ඉන්නවා. කෙනෙක් ඉන්න පුළුවන් අවුරුදු 70ක් වයස මෙතන. තව කෙනෙක් ඉන්න පුළුවන් අවුරුදු 7ක් 8ක් විතර වයස. මම ඔබට කොලයක් දෙන්නම්. ඔය කොලේ ඔබ සීල දෙනා මැරෙන අන්තිමම ලියලා දෙන්න මට. ඔබ සීල දෙනා මැරෙන අනුපිළිවෙල ලියලා දෙන්න. මොකද ඔබට සාමාජීය දැනීමක් තියෙනවා පිළිද ඔබට අත්දැකීම් තියෙනවා ඒක නිසානේ ඔය තක්බීර් වෙලා ඉන්නේ නැත්තම් මම ඔබට කිව්වට පස්සේ ඔබ ඔබ කියලා දෙන්න කියලා පිළිදෙන ඔබට තේරෙන්න හොඳ ආකාරව ඔබ ලියන්න පුළුවන් එකක්ද බෑ. ඇයි මුලට දාන්නේ කාවද? 71 කෙනාවද? ඉතින් ඔබ හොඳ ආකාරව දන්නවනේ පින්වත්නි ඔබට වෙන්න තියෙන දේ. ඉතින් ওই ටික අමතක කරලා දාලා පින්වත්නි මේ ගමන ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔබට පිළිකාවක් හැදුනට පස්සේ මට පිළිකාවක් හැදුනා කියන එක අමතක කරලා දාලා පින්වත්නි ඔබ මේ ගමන ගිහිල්ලා හරියන්නේ නැහැ. මොකද හේතුව ඔබ මගදී විනාශ වෙනවා. ඒ විනාශ වෙන එක පින්වතුනි ඔබටයි බලපාන්නේ වෙන කාටවත් නෙමෙයි. ඔබගේ වටේ ඉන්න පිරිස ඔබට ගොඩාක් දුරට දාන්නේ ඔළුවට පින්වතුනි ඔබට පිළිකාවක් නෑ. ඔයා වැඩ කරා. ඇයි? වැඩ කළා ගේන පඩියෙන් කාලෙ ඉඳලා ඉන්න පුළුවන් කියලා. ඔයාට පිළිකාවක් නෑ. ඔයා නතර වෙන්න ඕනේ නෑ. ඔයා වැඩ කරා. ඔය ඔබට එහෙම කිව්වොත් එහෙම පින්වතුනි අන්තිමට මොකද වෙන්නේ? ඔබ පිළිකාව නිසා මරණයටපත් වෙනවා නේද? දැන් එතකොට ජීවිතේ නැති වුණේ කාටද? Tamanට නේද? හැබැයි ලෝක සත්‍යයන ඔබට හැමතිස්සෙම කියයි ඔබට කිසිම පිළිකාවක් නැහැ. ඔබ වැඩ කරන්නේ. මොකද ලෝක සත්‍යයට ඕනේ පින්වතුනි ඒ ලෝක සත්‍යයට අවශ්‍ය දේ ඔබ තුලින් ගන්න. ඒකයි කියන්නේ පින්වතුනි ඔබගේ ඇස් වලින් වැටෙන කඳුළු සල්ලි නම් මිනිස්සු ඔබ මැරෙනකනුත් අඬවනවා. ඔබ මැරෙනකම් මඬ ඕනවා. ඒකයි ස්වභාවයෙන් වෙන්න ඕන සත්‍යයගේ. මොකද හේතුව මේ ලෝකේ උලා ගන්න පුරුදු වෙච්ච කෙනාට පින්විතේ හැමතිස්සෙම අවශ්‍ය වෙන්නේ මේ ලෝකේ උලා කෑම. ඒ ලෝකේ උලා ගන්න එයාට ඕනේ පින්විතේ විවිධාකාරයේ දේවල්. එයාට ඇහෙන් ගන්න ඕනේ, කනෙන් ගන්න ඕනේ, නාසයෙන්, දිවෙන්, කයින්, ශරීරයෙන් ඔය හැම එකකින්ම ගන්න ඕනේ එයාට ඇතුළට දේවල්. එයාට කැමැති කැමැති જાති ඒවා එයා ඇතුළට ගන්න ඕනේ. ඒ කැමැති කැමැති જાතිය දේවල් ගන්න නම් පින්වතුනි එයා වටේ ඉන්න පිරිසට එයාට සිද්ධ වෙනවා එයාට ඕන විදියට අනුගත කරවන්න. දැන් මම මෙතන කැමැති පින්වතුනි. කවුරු හරි පුද්ගලයෙක් එහාට මෙහාට ඇවිදිනවා කියලා. දැන් මට සිද්ධ වෙනවා නේද කාවරි පුද්ගලෙකුට කියන්නේ මේ ඔයා එහෙම ඇවිදින්නකො මොකද ඉඳගෙන ඉන්නේ? මම කැමති නැත්නම් කවුරුත් මෙතනින් ඇවිදිනවට මට කියන්න සිද්ධ නැහැ. ඇයි ඔයාව ඇවිදින්නේ? ඉඳගෙන ඉන්නවා. එහෙනම් දැන් මේ ඇවිදින පුද්ගලයා හෝ ඉඳගෙන ඉන්න පුද්ගලයා පිළිතුරු මට ඕන විදිහට නෙමෙයි දෙන්න නටන්නේ. එහෙනම් මම දැන් මොකද්ද මේ කරන්නද? මගේ පැවැත්ම උදෙසා මගේ සතුට උදෙසා පිළිතුරු අනිත් කෙනාව පාලනය කරන වැඩ පිළිවෙලක නෙමෙයිද මේ ඉන්නේ. ඉතින් ඕක නෙමෙයිද බින්දුනේ ඔබගේ සමාජය විසින් ඔබට කරන්නේ. ඔබගේ සමාජයට ඕන විදිහට නේද පිළිදෙන අද ඔබ එහෙට මෙහෙට එහෙට මෙහෙට ඔබ අත පොළුවක් වෙලා නැද්ද සමාජයේ? ඔබගේ කරේ තියෙන මාන්නේ ගොඩක් වටිනවා නේද? ඔබ සාමාන්‍යයෙන් කරේ පළඳින මාන්නේ. ඔය මාන්නේ දාගෙන පාරේ යනකොට ඔබට කුංචි බයකුත් එනවා නේද? ඔබ මොකෙන් කර කඩන්නේ කියලා. ඒ පින්වතුනි ඔබ ඔය මාන්නේ දාගෙන යනවා නේද? මොකටද? ඔබ මාලේ දාගෙන යන ගමන් ඉස්සරහින් කාවරි කුලියට ගත්තද කණ්ණාඩියක් අල්ලන් යන්න කියලා. ඇයි? මම මහන්සි වෙලා බොල මේ මාලේ ගත්තේ. ඒක මට දැම්මහම මට හරි ආස්වාදයි බොල. ඒක නිසා මට මේක දකින්න ඕනේ හැමතිස්සෙම. ඒක නිසා උඹට මේ රස්සාව තමයි මං යනකොට මගේ ඉස්සරහින් මොකක් කරා යන්නද? කණ්ණාඩියක් කරා යන්න. කවුද එහෙම කළේ? පින්විතනේ ඔබ ඔය මාලේ දාගත්ත සමාජෙට දෙන්න. නැත්තම් මාළයක් දාගත්තාම නිරෝගී වෙන්න වෙනවද? මාළයක් දාගත්තාම මම මේ කියන්නේ මාළ දාන්න එපා කියන එක නෙමෙයි. මේ ඔබට මේ දේවල් මම පෙන්වන්න කරන්න හදනවා. මෝඩ වෙන්න එපා කවුරුත්. මම නම් හෙට ඉඳලා මාළ දාන්නේ හාමුදුරු මාළ දාන්න එපා කියනවා. එහෙම එකක් කරන්න එපා. සමාජයේ වවුලයි ගෙදරට ගියා නම් වවුලෙක් වෙන්න එපා. වවුල විදිහට ඉන්න. ඔන්න කීප එක හොඳට තේරුණා. වවුල ගෙදරට ගියා නම් වවුල විදිහට ඉන්නවා මිසක් වවුල වෙන්න එපා. ඔබ අවබෝධයට ගන්න මේ කියන දේවල්. මේ ප්‍රඥා ගෝචර දේවල් කතා කරන්නේ මොකද මම හරි කැමති කියන්නේ උගත් බුද්ධිමත් මිනිසුන්ට ධර්ම දේශනා කරන්න. මොකද එහෙයි කියලා පිළිගන්නේ නෑනේ. මේ කියන කිසි දෙයක් එහෙයි කියලා පිළිගන්න එපා. හැබැයි පඬිතිය වෙන්නත් එපා. ඕන එකක් තියාගන්න මන් නම් අහයි බලන්න. මට ඒකේ කිසි ගැටලුවක් නැහැ. මොකද මගේ ශාස්ත්‍රුන් වහන්සේ මට දේශනා කළේ චරත වික්තවේ චාරිකා බහුජන හිතාය බහුජන සුඛාය. සම්බ ජන හිතාය සම්බ ජන සුඛාය කියලා දේශනා කළේ නැහැ. ඒක නිසා පින්වතුනි ගන්න පුදේ ගන්න ඕනි පිරිසට මම දෙනවා. ඕන් නැති පිරිසට හම්බ වෙයි මරණය පස්සේ. එයාට හිතෙනවා මැරුණට පස්සේ නම් ඕන් එකක් කියලා කාලා බලන්න. කාකුව මතක නැති නිසා තමයි එහෙම හිතෙන්නේ. එහෙනම් හොද්දට තීව්‍රව මේ වහන්න. හොද්දට පිළිවෙල තාපසල බලන තමයි මේ කියනේම කොහොමද මේ කියනේම හරියද මොකද தත්ති කියලා. එහෙනම් අපි මේ සමාජයේ තනි කරන පින්තුනේ අතකොළු. සමාජයට ඕනෙ විදිහට තමයි උගන්වන්නේ. මම කියන්නේ දැන් ඔබ මේ ඇඳන් ඉන්නේ. මෙතන මම හැමෝගෙම හැමෝත් මේ ආසම ඇඳපොත ඇඳන් ඉන්නේ බොහෝ හිරිස් කියන්නේ නෑ නෑ මම මේක නෙමෙයි ආසබැලුවා. නමුත් අද සමාජයට ඕන විදිහට ඒක අඳින්න උනා. පාටියකට යනකොට ඒ පාටියකට ඕන විදිහට අඳින්න උනා ඔබට. ඒ සමාජයට ඕන විදිහ. මම පෙන්නන්නම් දිනුත් ඒ සමාජයට ඕන විදිහ ඔබ තුළ ක්‍රියේට් වෙන්නේ කොහොමද කියලා. ඔබට එපා වෙයි මේවා කියන්නේ. මේ ඔබ ගැන කතා කරන්නේ අද මේ දේශනාව තුළ. ඔබගේ යථාර්ථය ගැන. ඔබගේ යථාර්ථය. එහෙනම් පිටුද මේ මිනිස්සේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඔන්නේ වැඩ පිළිවෙල කරනවා. සමාජයට ඕනෙ විදියට ඒ ඒ කටයුතු කරනවා. හැබැයි ඔබ හිතන් ඉන්නේ පිටුතනේ ඔබගේ සතුට උදෙසයි ඔබ මේ කරන්න කියලා නේද? ඔබට සමාජයෙන් අන්තිමට හම්බුනේ පිටුත නිසා අර එකනේ හොඳ මාළයක් තියෙනවා නේද? ඕම ඔය ටික විතරයි නේද? නමුත් ඔබ ඒ වෙනුවෙන් පිටුතනේ අනන්ත අප්‍රමාණ දුක් විඳ නේද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. බලන්න ඔබට සමාජය ගිනිගෙඩිය සයිස් එක. අවබෝධයට ගත්ත නැති නිසා පින්වතුනි ඔහේ හැල්මේ දුවන්න ගත්ත නිසා ඔය කර්තේ උදා කරගත්තා. තව ටික කලකින් පින්වතුනි මිනිස්සේ අන් දෙකක් එහෙම දාගෙන පාරට ආවනම් සමාජය විසින් ඒක අනුමත කරලා නම් පින්වතුනි මෙතනින් එහාට ඔබ අන්සහිතව තමයි ජීවත් වෙන්නේ. මොකද හේතුව ඔබ ජීවත් වෙන්නේ සමාජයට ඕන විදිහට. ඔබ සතුටුයි කියලා හිතාගෙන ඉන්නේ සමාජයෙන් ඔබට ලැබෙන ප්‍රතිචාරයත් එක්ක. මම මේ සත්‍යධර්ම දේශනාව කළ ඉවර වෙලා ඔබ කිව්වොත් එනිසා හාමුදුරුවෝ නියම දේශනාවක් කළා. දැන් සතුටුයි. කිව්වනම් එහෙම හයියෝ මොකද්ද දැන් මොකද? දුකයි. දැන් ඔබට ඕනේ ඔය සතුට දුක ගන්නද? සමාජයා ඔබ ගැන මොකද්ද කියන්නේ ඒකට අනුව සතුට වෙන්න දැන් ඔබට ඕනේ. නැත්තම් පරම සතුට ගන්න. ඒකදී ඔබට බෑ මාව දුක් ගන්න. හකෝහාවෝ දේශනා කළ බලුවට ඉන්න අය දේශනා කිව්වත් එන්නේ ඒක තුලින් මට දුකක් ඇති කරවන්න ඔබට බෑ. මොකද හේතුව මම කලින් හිටපු කෙනා නෙමෙයි. කල් මම කලින් හිටපු කෙනා නම් මම සමාජයේ අය හොඳ කියද්දි සතුටු වෙලා සමාජයේ නරක කියද්දි දුක් වුණා. ඒ කියන්නේ මගේ ජීවිතේ සතුට තීරණය කළේ මගේ වටේ ඉන්නේ මම මොන තරම් හරකෙක් කියලා හිතද කියලා හිතලා බලන්න. වැසිකිලි හොදන කෙනා පවා මගේ ජීවිතේ සතුට තීරණය කළා. පොල් කඩන කෙනා පවා මගේ ජීවිතේ සතුට තීරණය කළා. ලැජ්ජ නැද්ද? ඒකනේ සතුට කියලා කියන එක වටෙන් ගන්න උත්සාහ කරන්න එපා. ඒක ඇත්ත සතුට නෙමෙයි. සතුට කියන එක පිටින් ඉන්ටර්නල් එනවා. ඔබට තියෙන්නේ මේ ශ්‍රී සද්ධර්මයේ මෙනෙහි කරන්න. පින්වතුනි අද මට දැනෙන ප්‍රීතිය සුඛයක බැලුවහම සත්‍ය දෙවිඳුරයන් පව් කියලා හිතෙනවා. මම ලබන ප්‍රීති සුඛයෙන් ප්‍රකෝටියෙන් පණුවක්වත් සක්‍ර දෙවියන්ට ලැබෙන්නේ නැති බව මම දන්නවා. එහෙනම් පින්නකදී සක්‍ර දෙවියන්ලා මට කිව්වොත් චාතුම් මහා රාජිකේ තාවතින්සේ දෙකම පාලනය කරන්න බැරිදilla කියලා ගණීද. රටහන දෙන්නේ පිස්සුද බොද කියලා. ඇයි අද මම විඳින ප්‍රීතියෙන් සොලොස් කරලා එකක්වත් විඳ ගන්න බැරි නුඹ ගේ තනතුර මම අරන් හදිනවා අන්න ඒකයි පින්වතුනි මම ඔබට කියන්නේ මේ අද්දුට ප්‍රත්‍යක්ෂ දේවල් මම ඔබට කියන්නේ ඔබයි මමයි දෙන්නම එකපාරේ ගියේ හැබැයි මම දැන් වෙනස් මම මේ ඔබට ආරාධනා කරන්නේ වෙනස් වෙන්න හැබැයි මම මේ කියන්නේ පැවිදි වෙන්න කියලා නෙමෙයි ඒක ලේසි වැඩක් නෙමෙයි දෙන්නතන. තථාගතයන් වහන්සේගේ ශාසනයේ ප්‍රෝජාව ලැබුණා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ප්‍රෝජාව ලැබලි වෙලා තථාගතයන් වහන්සේ අනුදැනවදාලා කටයුතු කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. කෝටි ලක්ෂයක් සක්වලට බුද්ධාඥාව පතුණු වුණ ඒ මහ උත්තරයන්ගේ ශ්‍රාවකයෙක් වෙන්න හම්බ වෙනවා කියන එක ලේසි වැඩක්. පොඩි කීමක් තියෙනවද ඒකට? පාරේ ඉන්න හිඟන්නේ ඌ හිඟා කන්නේ ඇයි එකද? කන්න නැති නිසා නේද? ඒ වගේ අඳින්න නැති නිසා නේද? හිසට සේවනක් නැති නිසා නේද? ඊළඟ වස්ත්‍රයක් නැති නිසා, ලෙඩට දෙයක් නැති නිසා නේද? ඉතින් ඔය හිඟන්නේ කල්ලලා කියන්නකො. මිනිස්සු ඔච්චර දුක් විඳින්න හිඟා කරන්න ඕනේ. තමන්ගේ මහාන වෙනවා මම පන්සලක් හොයලා දෙන්නම්. තමසේ මහාන වෙනවා. එතකොට ඔක්කොම අතට පයට හම් වෙනවනේ. ඌ මහාන වෙන්නේ. නෑ දෙන්නට හිදාත්මයක ලොකුයි මහානකමට වඩා. ඇයි? ඒ පුණ්‍ය ශක්තිය නැති නිසා. ඒ පුණ්‍ය ශක්තිය නැතුව ඒ කෝටි ලක්ෂයක් සක්වලට බුද්ධාඥාව පතුරුගේ මහ උත්තරමයේ ශ්‍රාවකෙක් වෙන්න බෑ. යථාර්ථවත් ශ්‍රාවකෙක්. කට්ටේ ගාලා හිරු දාගන්න ඕන කෙනෙකුට පුළුවන්. උන්වහන්සේටත් මගේ ගමන් කරලා ඉවර වෙලා මේ ප්‍රීතිසුඛයේ ඔස්සේ ඉතින් පරම ප්‍රීතියට යන ගමන. ඒක ගන්න හැමෝටම බෑ. හැබැයි මම ඔබට කියන්න දෙන්නේ මේ ලෝකෙ තියෙන යථාර්ථය දැනගෙන ජීවත් වෙන්න. වෙන මොකුත් නෙමෙයි මම ඔයගෙන් ඉල්ලන්නේ. ඇත්ත දැනගන්න අසත්පුරුෂයෝ විසින් ඔබගේ ඔළුවට දාපු දේවල් වලට හැරෙන්න. ඒකයි කියන්නේ දෙවිතුනි වවුල වගේ ඉන්න. වවුල වෙන්න එපා. වවුල් තත්වයෙන් මුදවන්නයි මම හදන්නේ බෝ. හොඳ අවධානයෙන් මේ ටික හොරණේ කරගත්තා නම් ඔබට වවුල් තත්වයෙන් මිදෙන්න පුළුවන් ඒකාන්තයෙන්. දැන් අපි බලමු පින්නතනේ මේ ලෝකේ තියෙනවා කරුණු කාරණා දෙකක්. එකක් තියෙනවා පින්නතනේ යථාර්ථය කියලා. තව එකක් තියෙනවා පින්නතනේ සම්මුතිය කියලා. ඔබ අද මේ ආයතනයේ පින්විතේ මොකක් හරි නිලධරයක් දරන්න ඇති. ඔබ ඔය දරන නිලය සම්මුතියෙන් දීපු එකක්ද යථාර්ථයෙන් ආපු එකක්ද? කතා කරන්න බෑ නේද? සම්මුතියෙන් දීපු එක. ඔය සම්මුතියෙන් දීපු ඔන්න ඔය කියන තනතුර රැක ගන්න. ඔබ යම් කිසි ව්‍යායාමයක යෙදෙනව නේද උදේ ඉඳලා රැඳෙන්නේ? ඔය ව්‍යායාමයේ යෙදෙද්දී ඔබගේ අතින් යම් කෙසේ අසාධාරණයක් ලෝකෙට සිද්ධ වුණොත් මොකද යමක් පවත්ව ගන්න අපි හිතන මේ වගේ ආයතනයන් අපි අයින් කරමුකෝ. යහපත් දේවල් නේ. අපි දෙමෝ කෙනෙකුට ඕන වෙනවා අපි මෙතන ප්‍රාදේශීය සභාවේ සභාපති වෙන්න. සමාපතිකම කොහොම හරි ගත්තා. දැන් හම්බුනේ සම්මුතියෙන්ද එහෙම නැත්නම් යථාර්ථයෙන්ද? සම්මුතිය. පිරිසක් එක්ක එකතු වෙලා සභාපති කියලා කියනවා. දැන් මේක අරගෙන ඉන්න වෙලා ඒකේ තැනත් උදෙසා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරනව නේද මේ පුද්ගලයා? ඔය ටික කරලා ඉවර වෙනකොට දිනුදෙන මිනිහට තම සාත්ම අවුරුදු දෙකකින් තුනකින් හෝ කවුරු එක යම් කාලයකට පස්සේ සභාපතිකම නැති වෙනවා. දැන් වාජ්‍ය සභාපති නෙමෙයි එහෙනම් සභාපති වෙලා ඉන්න කාලේ පින්විතනි එයා කරගත් උඩදාල පාප විපාක ගෙවන්නේ කවුද? එයාව පත් කරපු අයද? බලන්න පින්විතනි ඔබට දීපු ලොකුම ගිනිගෙඩිය ඕක නෙමෙයිද කියලා. ඔබ හැමෝම එකතු වෙලා ඉවරලා පින්විතනි ලොකු තැනකටපත් කළා. ඒ තැනකටපත් වුණාට පස්සේ ඔබට සම්මුතියෙන් හම්බුණා වරයක්. ඉතින් ওই සම්මුති වරය අපිට දෙන්න පුළුවන් නේද? ඉතින් අපි ඔක්කොම එකතු වෙලා මෙතන ඉන්න මහත්යෙකුට කියමුකෝ අද පටන් ඔබ තමයි අපේ නායකයා. ඉතින් හරි දැන් එයා තමයි නායකයා. එහෙනම් මේ නායකත්වයේ ඉන්න එයා මොකද කරන්නේ ඊට පස්සේ? ඒ නායකත්වයට කෙනෙහිමිකම් දක්වන කවුරු හරි ඉන්නවනම් ඒ අය විනාශ කිරීම. එයාට පක්ෂපාතී අයට කරුණාකටයුතු කිරීම උදෙසා අනිත් අයට විනාශ අනිත් අයට විනාශ කිරීම. ඕවගේ කටයුතු ඔක්කොම කළා කළා කළා පිළිතුරු යම් කාලෙකදී අර සම්මුතිය නැති වෙච්ච ගමන් ඔය ඔක්කොම ගිනි ගෙඩිය කන්න වෙන්නේ තමන්ට තනියෙන්. ඒකයි පිළිතුරු මරණ මරණක අපාගත වෙනවා. මහා අපරාධයක් මේ මිනිසු කරගන්නේ. ඔබ දන්නේ පිළිතුරු ඔය මනුස්ස ජීවිතේ කොච්චර වටිනවද කියලා. මේවා තේරෙන්නේ නැති නිසා තමයි පිළිතුරු මේ මිනිසුන්ට රුපියල් සත ලොකු වෙලා දඟලන්නේ. ගෙවල් දොරවල් හදාගෙන මාලිකා වගේ හදාගෙන වැජෙමින් හදන්න තියෙන එක බිඳු මාත්‍රයක්වත් සසල ගැන අවබෝධයක් නැහැ. මම මේවා කියන්නේ පිළිදෙන මටත් ඕව තිබිච්ච නිසා. සසල ගැන බිඳු මාත්‍රයක්වත් අවබෝධයක් නැතුව කටයුතු කරන්න ගිහින් පිළිදෙන අන්තිමට මහා බලක වැටෙනවා ගොඩේ ඉන්නම බැරි වෙන්නේ. මනුස්ස ජීවිතයක් කියන එක පිළිදෙන ලේසියෙන් ලැබෙන එකක් නෙමෙයි. ඔබ මේ ධර්ම හරියට පරිශීලනය කළේ නැත්නම් එකක් මතක තියාගන්න. ඔය ඔබ ගත කරන කාලයකටම ඔබ ගත කරන අවසාන මනුෂ්‍ය ජීවිතය කියලා. මම කියන්නේ ඔබට තරණාගතයන් වහන්සේ විශ්වාසය දෙන්නේ. මාව කොහොමද? මිනිසෙක් වෙච්ච කෙනෙක් නැවත මිනිසෙක් වෙන එක කන කැස් බෑවා විය සිදුරෙන් අහස දකින්න වගේ වැඩක් තියෙනවා. ඒක දෙන කන කැස් බෑවා වියසිඳුරෙන් අහස දකිනවා කියන දේ තියෙන probability එක බිඳුවට කිට්ටුයි. වෙන්නෙම නෑ කියන්න බෑ. බිඳුවට කිට්ටුයි. ලේසි වැඩක් නෙමෙයි පිටුතනේ. ඔය මනුස්ස ජීවිතේ ලබා ගන්න ඔබ අත්දැව් ලක්ෂ ගාණක් පින් කළා. ඒ කරපු පුණ්‍ය ශක්තිය නිසා ඔබට මනුස්ස අත්දැකීම් ලැබුණේ. අර පොඩි උදාහරණයක් ගමු. ඔබ අවුරුදු 20ක් විතර මහන්සියලා මහන්සියලා මහන්සියලා උපයාගත්ත ධනෙ ගන්නවා මාළයක් නැත්නම් අවුරුද්දෝසුවක් මොකක්ද ඒ වගේම ඔබගේ යාළුවෙකුට ස්විප් ටිකට් එකක් ඇදිලා එයත් ඒ වටිනකමින්ම තියෙන මාළයක් ඔබගේ අතට ගෙනත් දෙනවා ඔය මාළ දෙකෙන් ඔබට මොකද්ද වැඩිපුර වටින්නේ? නැත්නම් ඔබටම සුළු ටිකට් එකක් ඇදෙනවා. ඇදෙන වෙලාව ඔබ ගේනවා මාළයා. මට කියන්න ඔය දෙකෙන් ඔබ වැඩිපුරම ආරක්ෂා කරන්න දන්නේ මොන මාළයද? මහන්සි වෙලා ගන්න. අවුරුදු 20ක තමයි ජීවිතේ. පින්තුනි ඔබට ඒව තේරෙනවනේ. කොබන් කොච්චර හොඳයිද කියලා ඔබ ඔබට ඒ කියන ඒවා හොඳට වැටහෙනවනේ. ඔබ කියනවනේ "ඕ මේ අවුරුදු 20ක් තිස්සේ මේ මාළේට මම කැමතියි. මගේ දානීය මහන්සිය මගේ ජීවිතේ." ඒගොල්ලෝ ඕවගේ අද්දවුත් ලක්ෂ ගණන එකතු කරගත්ත පින් පරිසම් දීලා ඔබට මේ මනුෂ්‍ය ජීවිතේ හම්බුනේ. මොකටද? ඔන්න ඔතන තමයි ක්වෙස්චන් මාක් එක තියෙන්නේ. මොකටද මේ මනුෂ්‍ය ජීවිතේ හම්බුනේ? කාලා දීලා ඇඳලා උඩ පැන පැන ඉන්නේ. පොළොවේ ගෙදර බල්ලෝ ඇති කරනව නේද? ඌත් කාලා දීලා හොඳට උඩ පැන පැන ඉන්නේ. බලවත්ලගේ ගන්න එච්චර මහන්සි වෙන්නේ නැහැ සමාජයේ තිබිච්ච සත්පස තුනක් කරන එක විතරයි ඌ කලේ මානෙටපත් වෙලා. අධික මානෙටපත් වෙලා මමයි මුදුනා මං කියන එක අහගෙන උඹලා කටයුතු කරපළ. ඔය බුදුහාමුදුරේ පැත්තකට දාපළා මං කියන එක අහගෙන කටයුතු කරපළ. ඕන් නෝක කී කී ඉඳලා. ඔච්චරයි. ඔය පොඩි දෙයක් ඉඳලා ඉන්නේ. දැන් බලලා. කොච්චර කාලයක්ද? අවුරුදු ලක්ෂ කෝටි ගණන් බලලා. ඉතින් හරිය ලේසියෙන් ඒ අත්දැකීම ලැබුණා. නමුත් manussත්දව කියන එක ලේසියෙන් ලැබිච්ච එකක් නෙමෙයි. එහෙනම් පිළිතුරල ගෙදර ඉන්න බල්ලගේ ජීවිතයට වඩා ඔබගේ ජීවිතේ වටිනවද නැද්ද? වටිනවනේ. ඇයි වටින්නේ? eating, drinking, sleeping and having sex ඔය ටික. ඔය basic needs නේ. සතුන්ටත් ඔය ටිකනේ තියෙන්නේ. ඔයිට හැරෙන්න තව කරපුවා කියන්නේ බලන්න. ඔබ දැන් උජාරුවෙන් කියන්නේ. <laughs> අපේ ගෙදර බල්ලා ඉගෙන ගත්තේ නෑ ආඳුරනේ. මම ඉගෙන ගත්තා. අපේ ගෙදර බල්ලා රස්සාවක් කරන්නේ නෑ ආඳුරනේ. මම රස්සාවක් කරනවා. අපේ ගෙදර බල්ලට පඩියක් හම් වෙන්නේ නැහැ අපේ හැමෝටම. හැබැයි මට ලක්ෂ 3ක පඩියක් හම් වෙනවා. අපි බලමු කවුද සුගතියේ ඉන්නේ කියලා. මම ඉංග්‍රීසි වල තියන්නේ. බොහොම සුලභ දසුනක් ඔබට කියන්න. ඔබ දන්නවා ඇති. ගොඩක් පිළිගිය රටවල් වල ගිහිල්ලා තියෙනවා. ඔය ගොඩාක් ඉංගලන්තේ නෝනලා තනියෙන් ඉන්නේ. ඒක නිසා ඒ නෝනලා බල්ලෙක් ඇති කරනවා. ඒ බල්ලට ඉන්ෂුරන්ස් එකක් වෙනම තියෙනවා. අර අපේ ආම්මි කියන නිලධාරියන්ගේ වගේ අර චිප් එකක් එහෙම නැත්නම් මොකක් හරි ටැග් එකක් එහෙම තියෙනවා. ඒ අර මොකක් හරි වුණොත් එහෙම දරගන්න. ඒ වගේ චිප් එකක් එහෙම හය කරලා තියෙන ඒවට වියදම් කරලා. නැති වුණොත් එහෙම කොයිදරි හම්බුනොත් ඒක ස්කෑන් කරපු ගමන් එනවා. මෙයා කාගේද? මෙයාට මොන වේද විදලා තියෙන්නේ? මෙයාගේ දොස්තර කවුද? ඔය ඔක්කොම ටික එනවා. ඔය ඔක්කොම වියදම් කරලා හදා ගන්නවා. ඉතින් මේ නෝන ඔය බල්ලට වින්ද වියදම් කරලා හදාගෙන තියෙන්නේ මේ නෝන උදේ පාන්දර නැගිටලා. අර බල්ලට වින්ද නම් ටින් කඩලා ඔක්කොම උන්ගෙට වෙනම කෑම තියෙනවානේ. ඒ කෑම හොඳ කන්න දෙනවා. කන්න දෙලා යන්තම් නෝන සීරියල් ටිකක් දාගෙන කඩන් පිළ ටිකක් දාගෙන ඕක කාලා දත් නිවදගෙන ඒක බලනවා. නෝනා කෝච්චියේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා රස්තාවට එනවා. බල්ලා ආයෙත් කාල හොඳට නෙදී. නෝන දැන් රස්තාව කරනවා පිටින් ඉක්ම දවල්ට ලන්ච් බ්‍රේක් එකට ඉක්මනට කඩේට ගිහිල්ලා සෑන්ඩ්විච් එකක් දෙනවා. බල්ලව බලා ගන්න දවල්ට එනවා වෙනම වැඩ කාර්යයක්. එහෙ තියෙනවා පිටින් බලු බලා ගැනීම බිඳුවයි. හොඳම සල්ලිකාර තැන්වල බල්ලව බලා ගන්න නම් ඒ ඩිග්‍රී එක තියෙන්න නැතුව බෑ. අර බල්ල බලා ගන්න මිනිස්සු ඇවිදින්න ඉවරලා මොකද කරන්නේ? ජීවිතේ තව ටීම් එකක් අල්ලලා දීලා ඒක හොඳට කන්න දීලා වතුර ටික දීලා කිරි ටික දීලා ඔක්කොම කරලා බල්ලව පීවලා ඔක්කොම කරලා බල්ලව පොඩ්ඩක් ඇවිදින්න දෙකගෙන යනවා. අර නෝනා පින්දුනි යන්තම් සැන්ඩ්විච් එකක් කාලා ආයෙත් පටන් ගන්නවා. ඒ වෙලෙදි ඔක්කොම ඉවර වෙලා ඉවරලා නෝනා ආයෙ කෝච්චිය නැගිලා ඒ වෙලාවේදී පීක් පීක් අවර්ස් මේ ඒක නිසා තැල්ල තැල්ල තැල්ල එනවා ගෙදර. ගෙදර ආවිල්ලා ටිකදී ආයි මොකද කරන්නේ අර බල්ලට කන ටිකක් දීලා වෙලා බල්ල වර්ගයෙන් යනවා ආයි ජොගේ. මේ රටේ වගේ නෙමෙයි පිළිතුරු ඔබ හොඳටම දන්නේ නැති තේ රටවල නීති රීති බල්ලෙක් කක්ක දැම්මොත් එහෙම දඩ ගන්නවා. ඒක නිසා මේ නෝන පිළිතුරු අර පුංචි shopping bags දීන්නේ. අපි අර තොපි එහෙම ගන්න කරපු තොපි ටිකක් දාලා දෙන්නේ. ආන්නේ shopping bag ටිකක් සාක්කුවේ දාගෙන මේ නෝන බල්ලා වැලිද්දගෙන යනවා. බල්ලා පිනුනේ උගේ නිදහසේ ඌ කක්ක දානවා. පාරේ. මේ නෝන මොකද කරන්නේ? අර ඔබ මාළු පානකක් ගන්න ගියාම දැකලා තියෙන නේද කියන්නේ shopping මේ bag එක අතට දාගෙන ඊට පස්සේ කරකෝල දෙන්නේ. ඒ වගේ තියෙන මේ නෝන මොකද ගන්න shopping bag එක අතට දාගෙන අර බලු බෙට්ට අතට අරගෙන ඒක දාලා කරකෝල ඉවරලා එහා පැත්තේ තියෙන බින් එකට දානවා. දාලා යනවා. දාලා ගිහින් ඉවරලා බෝලයක් තියෙනවා. ඒ බෝලේ විසි කරනවා. බල්ලා ගිහින් බෝලේ අරන් එනවා. ආයෙ බෝලේ විසි කරනවා. ආයෙ බල්ලා ගිහින් බෝලේ අරන් එනවා. ওই ටික ඔක්කොම කළා නැවතත් බල්ලා වරගෙන ගෙදර යනවා. ගෙදර ගිහින් ඉවරලා ආයෙ බල්ලට කන්න ටිකක් දීලා පීරලා ඔක්කොම කරලා බල්ලව නිදා ගන්න සලස්සලා තියෙනදෙනි මේ කාන්තාව කොෂ් එකක් දාගෙන ටීවී එකේ ඉස්සරහා ඉඳ ගන්නවා. ඉඳගෙන ටික වෙලාවක් ඉඳලා සෙටි කුඩම බුදිනවා. මට ඔබ කියන්නේ සුගතියේ ඉන්නේ බල්ලද මේ ගෑනිද කියලා. තේරුම් ගන්න දැන් මේ මනුස්ස ජීවිතයක් හම්බුනේ ওই ටික කරා. දැන් මේ බල්ලත් ඔය ටික කරනවා. දැන් මේ ගෑනිට කසාදයක් බඳින්න ඕන උනාට බඳින්න මේ ගෑණි යන්නේ දැන් පබ් එකක් පබ් එකක් ගන්න ඉන්න මොකෙක් කරේ කොහෙද යන්නේ. බල්ලත් පුදුම මාසනාවක් දැන් ගෙදරට නම් එනවනේ බැල්ලියෙක්. එහෙනම් හිතලා බලන්න කොහේද ඒකවත් හොයන්න දෙයක් නැහැ. ඔබගේ දරුවට කසාදයක් වෙන ඔබ ලහිතට පීර පීර හොයනවා නේද? කී දෙනෙකුට මේ වෙනකොට කිව්වද අනේ මගේ දුව දැන් කතා කරන වයසේ ඉන්න හොඳ කොල්ලෙක් ඉන්නවා හොයලා දෙන්නකෝ මං ගියේ කියලා. අර බල්ලට කිසි ප්‍රශ්නයක් නැහැ. උගේ ඒ අවශ්‍ය කාලේ ආවට පස්සේ මොකද කරන්නේ? අනිත් එකේ කියලා දෙනවා. හරියට කිව්වොත් මට නම් වෙනන පරිණිමිත වරකට දිව්‍ය ලෝකෙින් දෙවිවරුවා කියන්නේ. ඇයි? හිතන සැනින්ම. හිතන සැනින්ම යන්නේ ඔක්කොම. ඔක්කොම හතරමයි දහම් වෙනවා. ඔබ හිතලා බලන්න පින්දෙන ඔබ මනුෂ්‍ය ජීවිතයක් අරගෙන කණේක බොන එක නිදාගන්න එක වර්ගයා බෝ කරන එක නම් කරන්නේ. ඉතින් ඔයිට වඩා හොඳ නැද්ද බලු එක? ඒකයි මම කියන්නේ ඔබට එකපාරට හිතෙන්න පුළුවන් ඉතින් අපි රස්සාවක් කරනවා අපි අපි මොලේ තියෙන මිනිස්සු අපි රස්සාවක් කරනවා. ඉතින් පිළිද රස්සාවක් කරලා කන්න හම් වෙන එකද හොඳ රස්සාවක් නොකරම කන්න හම් වෙන එකද හොඳ? දුගතිය කියන්නේ මොකක්ද? දැන් මෙහෙට වඩා දිව්‍ය ලෝකේ තියෙන වෙනස මොකක්ද? ওই මිනිස්සු හොකාර දිව්‍ය ලෝක යන්න හදන්නේ. අර මෙහි මිනිස්සු ඉංග්‍රීසි යන්න හදන වගේ තමයි. ගියාට පස්සේ තමයි තේරෙන්නේ මහා වහකුණක් අරගෙන ගත්ත එකට ඉංග්‍රීසියට ගිහිල්ලා. ඇයි? මම දවසක් පිළිදෙන කම්පැනි එක හිටපු අයිතිකාරයෙක්ව ඇසුරු කළා. හවසේ මහත්තයා මට කියනවා හතයි යන්න ටෙස්ට් වලට ගිහිල්ලා හොඳ සල්ලිකාරයෙක්. මොකද මම ආශ්‍රය කළේ මොකටද? ඇයි මගේ ඩ්‍රීම්ස් and goals achieve කරන්න ලේසි නේ. එයාගේ අවවාද අනුසාරව කරනවා. ටෙස්කෝ කියලා කියන්නේ මේ දෙන අර හින්දු උපමාකට දන්නවා ඇති. යන්න කියලා මම යාලා කිව්වා. මම ඇයිනේ හදිස්සියේ හතට යන්නේ. දැන් තමයි ස්ටොක් ක්ලීන් කරන්නේ. ඒ කියන්නේ ඔක්කොම ටැග් ගහන්නේ දැන් හෙට එක්ස්පයර් වෙන්න තියෙන ඒවට. හෙට එක්ස්පයර් වෙලා තියෙන ඒවා පිටින් වෙනම දානවා භාගයේ කෝණයකට. ගාන අඩු කරලා දානවා. එතකොට මේ මහත්තයා හැබැයි මම ඒක හරියට අගය කරනවා කියන්නේ. එක්ස්පයර් වෙලා නැත්තම් half price එකට ගන්නකොට කොච්චර ඉතුරු වෙද? මම යාගේ ලොකු දෙයක් ඉගෙන ගත්තා. අපහාස කරනවා නෙමෙයි මම මේ මහත්තයාට. ඒ කරන දේ ගැන මම කිව්වේ. එතකොට බින්දුවේ එහෙම ඉන්නේ ඔක්කොම බර ටික අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා ගිහිල්ලා ඒ මහත්තයා මට පෙන්නලා දුන්නා එයා කොච්චර ප්‍රොෆිට් එකක් earn කළාද කියලා දැන්. එයා මගේ මොන මොන දැන්පියේ දාලාද කියලා 50% ප්‍රොෆිට් එකක් ගන්න දුන්නා. බලන්න එක මම කරපු ඉන්වෙස්ට්මන්ට් එක දැන්. හැබැයි ඔක අපිට තේරෙන්නේ නැහැ නේද? මේ මිනිස්සු මේ මේ මේ මගේ හේතුල මේ තමයි බැංකුවල නිලධාරී පවතින මේ මාගේ හොඳ මොලයක් තියෙන මිනිස්සු. ඊට පස්සේ යාමට ගණන් හදලා පෙන්නවා. එයා එක දවසක් වැඩ කළේ නැත්නම් එයා විදිහටම පවුම් 38ක් කියලා. ඉතින් එයා එක දවසක් ගෙදර හිටියොත් එහෙම එයා පවුම් 38ක් ණය වෙනවා. හැබැයි මෙහි ඉඳලා යන්නේ මොකක් හිතාගෙනද? ඒ දෙන්නේ ඒකක්වත් නැහැ නේ ඒකත් කොල්ලියට ගන්න එපා. අවුරුදු 20ක මොගෙත් එකට යන්න එපා. ඔබ දන්නවද මොගෙත් කරන්නේ? හැබැයි යන්නේ හිතාගෙන හරි හරි ਵਿਚාරමින් අපි ආවි ඉන්න කරගන්න. ඕනම තමයි දීපි ලෝකෙට යන්න හදන්නේ. ඒ හරි ෂෝක ඔක්කොම හොඳයි කියලා. මොකද්ද මේ එකම වෙනස මේ දීපි ලෝකේ මෙහි බින්දනේ ඔබ ලබන හැම ආස්වාදයක්ම ඔබ මහන්සිලා ලබන්නේ. ඕනේ ආස්වාදයක් ඔබ මේ ජීවිතේ ලබන හැම ආස්වාදයක්ම ඔබ මහන්සිලා ලබන්නේ. හැබැයි දිව්‍ය ලෝකේ පිනට පහළ වෙනවා. ඒක නිසා නෙමෙයිද කියන්නේ එහෙනම් මනුස්ස ලෝකේලා දිව්‍ය ලෝකෙ සුගතිය කියලා කියන්නේ. එහෙනම් ඔබ කියනවා නම් ඉතින් සත්තුන්ට වඩා අපේ වෙනසක් තියෙනවා. අපි හොඳට මහන්සි වෙලා වැඩ කළේ අපි හොඳට හම්බ කරනවා. ආ එහෙම කළානේ අපි කන්නේ කියලා. අන්න එතකොට දැන් ඔබ හිතාගන්න පිටුතුනේ මොකද්ද ඔතන තියෙන ප්‍රශ්නේ කියලා. එහෙනම් මම මේ ඔබට කියන්නේ පිටුතුනේ ඔය මනුස්ස ජීවිතේ ඔබට ලැබෙන ඊට වඩා දෙයක් කරගන්න. මනුෂ්‍ය ජීවිතේ ඔබට ලැබුණේ ඔය කරුටි කර කර ඉන්න නම් නෙමෙයි. මම ඔබට ලස්සන කතාවක් කියන්නම්. හොඳට බුද්ධිය මෙහෙම අහගන්න පිටින්නේ මම මේ කියන එක උපමාවක් මම මේ කියන්නේ. මට ලැබිච්ච දහම් සංකල්පනාවක්. මම මේක ඔබට කියනකොට ඔබ මේ උපමාව ලියා ගන්න. මම අන්තිමට ලියලා දෙන්නම්. මට දවසක් විතර සෙන්ට්‍රල් අන්ඩර්ග්‍රවුන්ඩ් යන්න ඕන නම් මම අන්ඩර්ග්‍රවුන්ඩ් එකට නැගුණා. අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ ඉන්නකොට තමයි මට මේ අදහස ආවේ. පිටුදේ අන්ඩර්ග්‍රවුන්ඩ් කෝච්චියක් තියෙනවා. තනි කරම ගිනි ජාලාව ලස්සෙන් යන්නේ. පොළොව යටින් මහා ගිනි ජාලාව ලස්සෙන් යන්නේ. මේ ගිනි ජාලාව ලස්සෙන් යනකොට පිටුදේ ඒ අතරතුරදී මහා වනමුර්ගියෝ පනිනවා මේ කෝච්චිය ඇතුළට. පැනලා ඉන්න අයව ඉර ඉරා ඉර ඉරා කනවා. හැබැයි මැරෙන්නේ මහා වේදනාවක් විඳගෙන විඳගෙන විඳගෙන විඳගෙන අර ගින්නට පිච්චි පිච්චි පිච්චි පිච්චි විඳගෙන ඒක අතට තව මිනිස්සු එනවා කන කෑලි වලට කන්න දානවා. ඔය හැම එකම කරගෙන කල්ප ගානක් පින්විතනේ මේ කියන කෝච්චිය යනවා ඇතුලේ. මේ කෝච්චි පාරේ පින්විතනේ එකම එක ස්ටේෂන් එකක් තියෙනවා. ඕවර්ග්‍රවුන්ඩ් එකේ. පොළොවෙන් උඩ. මේ ඕවර් ග්‍රවුන්ඩ් ස්ටේෂන් එකේ තමයි ඇවිදින්න මේ කෝච්චිය නවත්තන්නේ. කල්ප ගානකට පස්සේ පින්වතුනි මේ කෝච්චිය ඇවිල්ලා ඔන්න ඕවර් ග්‍රවුන්ඩ් එකේ නැවතුවා. මේ ඕවර් ග්‍රවුන්ඩ් එකේ නැවත්තනකොට පින්වතුනි නවත්තලා තියෙනවා අවුරුදු 60ක්. මැක්සිමම් අවුරුදු 60ක් හෝ 70ක් නවත්තලා තියෙනවා. මේ කෝච්චියේ දොරවල් ඉබේ ඇරෙන්නේ නැහැ. කෝච්චිය නැවතුවට පස්සේ පින්වතුනි එකපාරටම වැටෙන්න පටන් ගන්නවා ලස්සන ෆිල්ම් එකක්. අනිත් පැත්තෙන් තියෙන හොඳ මියුසික් යනවා. හොඳ සින්දු යනවා. හොඳ ඇල්බම් එකක් ප්ලේ වෙනවා. ඊට එහා පැත්තෙන් පින්වතුනි හොඳ මල්ගන්ධ බිඳුන් තියෙන තැනක් තියෙනවා. ඒකට එහා පැත්තෙන් හොඳ ලෝකේ තියෙන ඕනෑම කෑමක් කන්න පුළුවන් රෙස්ටුරන්ට් එකක් දාලා තියෙනවා. ඒකට එහා පැත්තෙන් පිටුදුනේ හොඳ පහස ලබන්න පුළුවන් ක්‍රම වේදයක් හදලා තියෙනවා. අර මහා ගින්නෙන් පිච්චි පිච්චි පිච්චි පිච්චි ආපු මේ මිනිස්සු මේ ස්ටේෂන් එකේ නැවතුවට පස්සේ පිටුදුනේ එකපාරට බලනවා රූප දිහා. දැන් අර ඔක්කොම අමතකයි මේ මිනිසුන්ට. මේ මිනිස්සු මොකද කරන්නේ පිටුදුනේ? අර චිත්‍රපටයේ දිහා බලාගෙන ඉන්නවා. නැත්නම් අර මියුසික් එක අහලා ඉන්නවා. රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා කන ගමන් අර චිත්‍රපටිය බලනවා. ඔය ටික කර කර ඉන්නවා. ඔය ටික කර කර ඉන්නකොට තියෙනුතුනි අවුරුදු 60 ගෙවිලා යනවා. අවුරුදු 60 ගෙවෙනකොට කෝච්චිය ස්ටාර්ට් කරන සද්දය ඇහෙනවා. ස්ටාර්ට් කරන සද්දය ඇහෙනකොටම ඉක්මනට ගිහිල්ලා ඇරෙන්නකෝ ඇරෙන්නකෝ කියලා දොරට තට්ටු කරනවා. ඔබ දැකලා නැත්නම් තින්දුනි පොයේ දවසට සීල් ගන්න ගිහිල්ලා දොර ඇරෙන්නකෝ කිය කිය ඉන්න. තිරිස් වැඩි හරියක් පන්සලේ සීල් සමාදන් වෙන්නේ එහෙමයි නේද? දොර ඇරෙන්නකෝ ඇයි දැන් දැන් මකලාද? කෝච්චිය ස්ටාර්ට් කළා. දැන් 60ට කිට්ටුයි 70ට කිට්ටුයි. දැන් යන්න ඕන මෙන්න. දැන් ඊළ තුන ඇරෙන්නකෝ කියනවා. මෙච්චර කල් මොකද කරන්නේ? අර ටික දිහා බලලා හිටියා. කරන්න දෙයක් නැහැ. ඇයි මේ කෝච්චිය උඩට එනකොට පින්දුතුනි මේ ස්ටේෂන් එකේ තියෙනවා ස්පීකර් එකක් දාලා. මේ ස්පීකර් එකෙන් සමහර කාලවලදී ඒ කියන්නේ මේ කෝච්චිය කල්ප ගානකට පස්සේ තමයි ඕවර්ග්‍රවුන්ඩ් එකට එන්නේ. ඒ ඇවිල්ලත් ඒ වගේ වාර දහස් ගානකට පස්සේ එකම එක වතාවක් අන්න තියෙනවා ස්පීකර් එක වැඩ කරනවා. මේ ස්පීකර් එකෙන් කෑගලහ කියනවා දොර ඇරගන්න විදිහ. ඔය උඩ තියෙන ඒවට අහු වෙන්න එපා. උඹලා මහා ඛේදවාචකයක් හරහා ආවේ. මහා දුකක් විඳගෙන ආවේ උඹලට ඒව මතක නැහැ. දැන් යන්තමින් උඹලා මේ ස්ටේෂන් එකට ආපු වෙලාවේ ඔය උඩ තියෙන ඒවට අහු වෙන්න එපා. මෙන්න දොර අරින විදිය මෙතනින් කොහොම හරි දොර අරගෙන එළියට පැනපල්ලා. බලු ගන්නට ගණන් ගන්න. හොඳට බල බල ඉන්නවා රටියේ. පින මෝරපු කෙනෙක් පින්වදින බලනවා. පින මෝරපු කෙනා අරක හොඳට අහගෙන ඉඳලා ඉවරලා මොකද කරන්නේ? අර දුර අරිනවා. සමහර පිරිස ඉන්නවා පින්තුනි. මේක කලින් කෝච්චි ওই විදිහට යන අතරතුර ඔය දොර සොයම්බූත වූ ඥාණයෙන් අරගත්ත කෙනෙක් ඉන්නවා. කවුරුත් කියන්නේ නැතුව දොර අරින ක්‍රමයේ කම්මි තනන් තමන් තනියෙන්ම හොයාගෙන එළියට බහපු කෙනෙක් ඉන්නවා. ආන්නේ කෙනාගේ පිළිමයක් තියෙනවා ඇතුලේ. තව කට්ටියක් මොකද කරන්නේ? අරහෙන් ෆිල්ම් එක පොඩ්ඩක් බලලා හවසට ගිහිල්ලා මොකද කරන්නේ? අර පිළිමේ ඉස්සරහට වෙලා ඒ පිළිමේ වන්දනා කර කර ඉන්නවා. අර ස්පීකේ කිය කියන ඒවා කලකටවත් ගන්න නැහැ. හිතාගෙන තියෙනවා මේක තමයි ක්‍රමේ. තව පිරිසක් හිතාගෙන ඉන්නවා. යම් දවසක ඉස්සරහට තමන්ගේ ඥාණයෙන් මේ දොර අරින්න පුළුවන් කෙනා ලෝකෙ දිවි වෙද්දී මම දැනගන්නවා. ඒක සම්මම්ම කරනවාද? අනේ මේ ෂෝ ෆිල්ම් එක ඒක බලනවා. අවුරුදු 60 ගියා. කෝච්චිය ස්ටාර්ට් කළා. ආයි පිටුතුනි ඔය කෝච්චියේ ඉන්න කල්පදානක් යනවා. ඒ එන කාලවලදී අර ස්පීක් එක නෑ. දැන් කොහොමද දොර අරින්න විදිහක් නෑ. දොර අරගත්ත අයට ස්පීක් එකෙන් කියනවා දැන් ওই ස්ටේෂන් එකේ එහා පැත්තේ තියෙන පාරක්. ඔය පාරේ දුවපල්ලා. වැටි වැටි අඬ අඬ වැළපි වැළපි හරි දුවපල්ලා. ඒ කෝච්චියෙන් පැන්නට හිත තියෙනවා තාම අර ෆිල්ම් එකේ. ෆිල්ම් එක බලන්න කැමතියි. අර කෑම කන්න කැමති. ඒක නිසා හරි දුකයි. අනේ මට ඒක නැති වුණානේ. අන්න අර ස්පීකරකින් කියනවා. අන්න අල්ලා ශෝක කර කර වැළපි වැළපි හරි කමන්නේ මේ පාර දෙකේ දුක් අල්ලා. සියලු දුක් කෙලවරයි කියලා. ඔබගේ ජීවිතය ගැන නෙමෙයිද මම දැක්කේ. තින්ගතනේ ඔබගේ ජීවිතේ නැති නෝ මොන අපරාධයක්ද කරන්න වෙන්නේ? ඔබ පුදුම වාසනාවන්තයිනේ කෙනෙක්නේ මොකද ඔබ තාම ජීවත් වෙනවානේ. ඔබ මලානම් එහෙම. මේ දහම් පරයායක් කනකට ගන්න නැතුව ගිහිල්ලා මලානම් එහෙම වෙන දේ හිතලා බලන්න. තඩි කුණු බල්ලේ කියලා එකතුනොත් එහෙම මොනව කරන්නද? ඔබගේ තාත්තා බල්ලෙක් කියලා මම ඒ තාත්තව අරගෙන ආවොත් පින්දනේ ඔබට පුළුවන් ද ඔබගේ ධනෙ පාවිච්චි කරලා තාත්තව මිනිස්සෙක් කරන්න. සත්‍ය දෙවියන්ට පුළුවන්. මහා ගහණයට පුළුවන්. බුදුරජාණන්ට පුළුවන්. ඉතින් ගැස්සුනොත් ගැස්සුනා නම් මේක. ඒකනේ මම කිව්වේ පින්දනේ ඔබ හරි වාසනාවන්තයි. මොකද ඔබ තාම මල්ලේ නැති නිසා. නැතුව ඔබ මේ කම්පැනි එකේ GM හින්දා නෙමෙයි. ඔබ වාසනාවන්තයි පින්වතුනි මොකද ඔබ තාම මලේ නැති නිසා. ඔබ මලනම් ඔබට තේරෙයි ඔක්කොම. හැබැයි වටේ ඉන්න අය මොනව කරයිද? වටේ ඉන්න අය පින්වතුනි අර කුණු ගොඩ වටීන පෙට්ටියක දාගෙන තමන්ගේ වංශේ කබල් ගාය අපි මෙහෙමයි මෙන්න පෙට්ටිය ලක්ෂ 5යි අඬන්නේ කෑ ගහන්නේ අම්මේ මට අම්මව මේට වඩා තව වටින එක දාන්න තිබ්බාම්මේ මගේ අතේ තිබ්බෙම ලක්ෂ 8යි අම්මේ මොකක්ද කියන්නේ ලෝකෙට මම ලක්ෂ 8ක පෙට්ටි ගොය අම්මව දාලා තියෙන්නේ වංශ කපල් ගගා වංශ කපල් ගගා ගිහින් අර කුණු ගොඩ ගිහින් දානවා එකෙකුටවත් හොයාගන්න බැරි වුණා නේද කියන්නේ මැරිච්ච කාට මොකද උනේ කියලා මොන ප්‍රෝඩාවක්ද මේ ලෝකේ? කොහොම මැරිච්ච කෙනා? එයාට මොකද වෙන්නේ? අන්නර අසුචි වලේ කුණු පෙරේතේ කියලා අසුචි කරනවා. ගෙදර මිනිස්සු අර මීනියට සෙන්ක කරලා තියාගෙන ඒක ගිහිල්ලා වල දානවා. ඔය ටික නෙමෙයිද ඔබට උරුම වෙන්නේ. හැම දෙයකම බුද්ධියක් තියෙන මනුස්සයට පින්විතනේ ඔය ටිකක් වැටහෙන්න ඕනේ නේද? හිමීට පණිවිඩයක් යවන්න නේද? පව් කරගන්නවනේ අපරාධය. හොඳට කල්පනා කරලා බලන්න පින්වදේ ඔබටත් ඔය උරුමෙ නෙමෙයිද ඉන්නේ කියලා. අද ඔබගේ වටේ ඉන්න පිරිස පින්වදේ ඔබට චියර් කරනව නේද ඔබේ ගමන යන්නේ. වටේ ඉඳගෙන කියනවා යන්න යන්න ඔහොම ඔහොම ඔබ මලාට පස්සේ ඒගොල්ලෝ ඒකෙනුත් ඇඩ්වාන්ටේජ් එකක් ගන්නවද නැද්ද? අර කුණු මිනිහෙනුත් ඇඩ්වාන්ටේජ් එකක් ගන්නවද නැද්ද? ඔබ හිතලා බලන්න දෙන්න ඔබගේ දරුවෝ වෙන්න පුළුවන්. ඔබගේ ඥාති පිරිස වෙන්න පුළුවන්. ඇත්තට අපි හිතන්නේ ඒ කුණු මිනිහෙනුත් දිනතුනේ ඇඩ්වාන්ටේජ් එකක් අරගෙන උන් ඒක ගිහිල්ලා බල දානවා. බින්දු මාත්‍රයක්වත් හොයලා බලයද ඔබට මොකද උනේ කියලා. හොයන්න විදිහක්වත් තියනවා දන්නව තරමට. ඊට පස්සේ බින්දුවේ හත් දවසේ දාන දෙන්න ගිහිලා ඒකත් කරන්නේ අධික මානයකටපත් වෙලා කරන වැඩ පිළිවෙලක් නේද? හත් දවසේ දාන ආරාධනා කරනව නේද ඔක්කොටම? බණහන්න මොකද දෙන්නේ? ඔක්කොම මේ සීනි කිලෝ එකක් කරකෝ කරකෝ එල්ල සීනි කිලෝ එක දින බත් ටිකක් කාලා යන්න නේද? ඒකනේ අපි හත් දවසේ දාන වලට වඩින්න නැත්තේ. මිනිතුගේ බැලුන හඳ වෙනවා. නිකන් ඔහිපත් නරකොල යන්න ඉන්නේ උන් අවිධිව නරක අධිගත වෙනවා නිකන් අපරාධේ. ඇයි? සාම්ප්‍රදායන කූලව මොකද්ද කරන්න තියෙන්නේ? අන්දිකඩෙන් ටීවී කියලා එකක් කරගෙන ඕකත් කරකෝ කරකෝ ඇවිදින්න. ඒක දීලා ඉවරලා අර බක්තිය ගිරලා යන්න. එතකොට අර දැන් හත් දවසේ දාන්නේ කියන්නේ මොකටද කියන්නේ? සම්ප්‍රදාය රකින්නද? එහෙම නැත්නම් අර මැරිච් එකට පිටක් වෙන්නේ. ඒකවත් හම් වෙන්නේ නැහැ නේද අර මැරිච්ච කෙනාට. බලන්න මොන අපරාධයක්ද කියලා ඔබගේ ජීවිතවලට මේ වෙන්නේ. නේ ඔය ටික අපිට තේරෙන්නේ නැහැ බින්දුනේ අපි මේ හොඳට බුද්ධියක් තියෙන මිනිස්සුනේ අපි මේ මේ අනිත් විශේෂයෙන් මේ බැංකර්ස් ලානේ. ඔබට තේරෙන්නේ නැහැ මේවා. ඔබ හොඳට හරදර දන්නවනේ. මේ හොඳට තේරුම් ගන්න එපා. ඔබගේ ජීවිතවල අනාගතයේදී මේ මොකක්ද මේ වෙන්නේ යන්න කියලා. මේ ඔක්කොම ඔබට පෙන්වන්න කියලා දෙන්නේ පින්වතුනි මෙතනින් ගැලවෙන්න මගක් තථාගතයන් වහන්සේ දේශනා කරපු නිසා. අනිත් එක ඔබ හිතලා බලන්න පින්විතනේ ඔබ අනන්ත අප්‍රමාණ පව් කරපු පිරිසක් මේ අත්දැකීම ඔබට නෑ කියන්න බෑ අතොල්සන සතෙක් මරලා නැති කෙනෙක් මේ වෙනකන් ජීවිතේ මෙතන ඉන්නවනම් අවුරුදු 3ක පොඩි එකෙක් ඒකටවත් අතොල්සන්නේ නෑ ඇයි ඒකත් කූඹි කරේ තල්ලා තියෙනවා ප්‍රාණඝාත කරපු අය කොහෙද ගිහිල්ලා උපදින්නේ ඔබ දන්නේ විදිහට බය නැතුව කතා කරන්න. ඉතින් ඔය බණ මේ අදමද ජීවිතේ පළවෙනි වතාවටම බණක් කියන ගහන්නේ නෑනේ. ප්‍රාණඝාත කරපුවයි කොහෙද ඉන්නේ ඉපදෙන්නේ? ඔබ දන්නවා. කොහෙද? අපායේ. ඉතින් ඔබගේ ඇඟ හිරි වැටෙන්නේ නැද්ද? රජුරෝ නියම කරනවා කවදා හරි දවසක මුගේ හිස කතා දාන්න දාන්න කියලා ඇතුළට. උදේට හැමදාම බෙල් එකක් ගහනවා. බෙල් එකක් ගහලා අද මැරෙන කෙනාගේ නම කියනවා. ඔබට කොච්චර සතුටින් ජීවත් වෙන්න හැකිද? ඔබට එක දවසක් සතුටින් ජීවත් වෙන්න හැකි නේද? ඇයි? අද උදේ ආ මගේ නම නෙමෙයි කියුනේ. එහෙම නැහැ ඒ පින්වතුනි ඔය ගින්නයි හිටත් වෙනව නේද? ඉතින් ඇයි ඔබට මේවා තේරෙන්නේ? ඔබ පව් කරලා තියනවා නම් පින්වතුනි ඒ පාප විපාකයක ප්‍රතිඵලයක් ලෙස ඔබට අපාගත වෙන්න සිද්ධ වෙනවා නම් ඇයි පින්වතුනි ඔබගේ ඇඟ හීතල වෙලා යන්නේ නැත්තේ එහෙනම් ඔබට හොයන්න ඕන වෙන්නේ නැද්ද පින්වතුනි මේකට මග මම කියන නිසාද ඔබට මේක හොයන්න ඕනේ නැත්නම් ඔබට බේරෙන්න මෙන්න මේවයි තථාගතයන් වහන්සේගේ ශාසනයෙන් ඔබ ගත යුතු දේවල් කියලා නේද මේ මම ඇවිදින්න ඔබට බණ කියන නිසා පණහල හරියන්නේ හොයාගෙන ඉන්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය දෙන්න පුළුවන් පිරිස හරි අඩුයි. බණ කටපාඩම් කළාට පින්වලේ තව කෙනෙකුට ධර්ම අවබෝධ කරන්න බෑ. කල්යාණ මිත්‍ර සම්පත්තිය දෙන්න පුළුවන් පරසවගතක ප්‍රත්‍ය දෙන්න පුළුවන් පිරිස් ඉන්නවා. ඒ පිරිස් මුණ ගැහෙන්න. මේ ධර්ම මනාවට අවබෝධ කරගත්ත ගිහි පැවිදි පිරිස ඉන්නවා. ඊහිපිරි සිල්වා ලක්ෂ ගානක් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගත්තා. ඒ කෙනෙකුට විතරයි පින්වතුනි ඔබට මේ දහම් දායදී දෙන්න පුළුවන්. ඒ මට්ටමට යන්න. බල ටිකක් දැනගන්න ඕන කෙනෙකුට කතා කරන්න ඇති. මානේ පැත්තකින් තියලා බල ටික අහන්නයි යෝන්නේ. එතකොට ඕනේ කෙනෙකුට පුළුවන් දෙයක් ඉදිරි ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් තියෙනවා නම් වැඩේ කරගන්න. මානේ ඉන්නවනම් අපි මොකටද වෙලා අහන්නේ? එතනින් ඉන්නවා නම් පිටුතන යන්න එතනදී වැඩි සෞත් වෙලා ගියා. එහෙනම් ඔබට අද වුණා වෙන්න ඕනේ පිටුතනේ ඔන්න ඔය කියන දේ. එහෙනම් ඔබගේ ජීවිතේ ෆස්ට් ප්‍රයොරිටි එක වෙන්න ඕනේ මොකක්ද හරිනම්? බලන්න අපි වරද්ද කරත තැන. අපිට අද ප්‍රයොරිටි වෙලා තියෙන්නේ මොකද? රස්සාව. ෆැමිලි එක. ඒ වලේද ප්‍රයිවට් එකේ මේක. ඔය බලන්න ගහන්න කොහෙද? මේ දහම් රසයේ හොඳට කන වෙලිච්ච පිරිස නම් පින්කේ නිරන්තරයෙන් ධර්මයේ ශ්‍රවණය කරනවා වාහන වල යනකොට එක්මයි වැහිගිරියට ගියත් ධර්මයේ ශ්‍රවණය කරනවා ඒක බොහොම හොඳ දෙයක්. දැන් ඒ දෙන්නේ බලයි ජොම් මහ බොරු වඩන්නේ වැහිගිරියට ගියන කොහොමද ධර්මයේ ශ්‍රවණය කරන්නේ? බොරු වඩන්න කරලා බලන්නකෝ. ඔබට තියෙන වෙලාව වැහිගිරියට යන වෙලාව විතර නම් ඒ වෙලාව හරි කමන්න ධර්මයේ ශ්‍රවණය නැත්තම් වැසිකිලි උඩ පණ ගියොත් එහෙම පත්තරේ යන්නේ මොකද්ද? ඉතින් අද බලන්න මේකවත් ශ්‍රවණය කරගන්න හොඳ නැහැ ඒකත් හොඳයි නේ. නැත්තම් හිතලා බලන්න පිටින් ඔබ ඔබගේ ජීවිතේ හැම ප්‍රයොරිටි එකක්ම දීලා දීලා දීලා දීලා දීලා දීලා ඔබට වෙලාවක් තිබ්බොත් විතරක් යනතම්මක් වෙනවද? බලන්න ටික. ජීවිතේ උරුමනාව දේ ඔබ දාලා තියෙනවා අන්තිමට. අන්න ඒකයි පින්වතුනි මම ඔබට මේ තේන්නලා දෙන්නේ. ඔන්න ඔය කතන්දරේ බොහොම භයානක දෙයක්. සිල් ගන්න ඕනේ. සිල් ගන්න එක ගැන මේ කියන්නේ. මොකද පිළිවි පස්සේ මේව හරිම අමාරු වැඩක් නේ පින්වතුනි. පුදු පිළිමයක් ගාව ඉස්සරහින් ඉඳගෙන ඉන්නවා ගාත ටිකක් කියන එක. තරුණයන් මෙහෙම එපාම කරපු වැඩක් ඕක. තථාගතයන් වහන්සේගේ ශාසනය ඕවා තිබුණේ නැහැ. මේ මෑත කාලේ හටගත්ත දේවල්. නිවන් දකින්න එක පැත්තකට දාලා ඉන්න කරන වැඩ වෙන්නේ. හැබැයි මම ඒකෙන් කියන්නේ බුදුන් වඳින්න එපා කියන්නේ නෙමෙයි. ඒවත් තේරුම් ගන්න. තරුණයෙකුට කිව්වොත් එහෙම ඇවිල්ලා දැන් මේක මේක ඉස්සරහට වෙලා පැය දෙකක් විතර බුදුන් වෙන වැඩේට මං කියලා කවදාවත් ආයි පලාතකින් නෑ බුදු පිළිවෙත් දකින්න උඩ දුන්න ඕ. මොකද ඒක යාට ගැළපෙන්නේ නෑ. නමුත් තථාගතයන් වහන්සේගේ ශාසනයේ හරියද අවබෝධ කරගත්ත තරුණයෝ පින්වත්නි 45 දෙනෙක් වුණ අපේ ගම පැවිදිලා ඉන්නවා. එක එක ජාති ඉගෙන ගන්න පිළි. රොබෝටික් ඉංජිනේර්ස්ලා, සිවිල් ඉංජිනේර්ස්ලා, ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර්ස්ලා. අන්න මේ දෙනා ඉන්නවා. දැන් කියන්න ඕන දාන්න ගිහලා භාවනා කරන්න එහෙම කියලා. දාන එකට වඩින්න කැමති. බණ ටිකක් කියන්න යන විතරයි කැමති. මොකද ඒකෙන් උන්වහන්සේලාට සෙතක් සිද්ධ වෙන නිසා. දාන එකටවත් වඩින්න කැමති නැහැ. පාන් තුපුරේ කරන්නේ කොහොමද කැමති නැහැ. ඒ කිසි දෙයකට කැමති නැහැ කියලා තියෙන එකම දෙයයි. ඔබ වහන්සේ අපෙන් ඉල්ලින් ඉන්නන්න එපා නේද ඒවා ගැන බණ කියන්න නම් අපායට ගිහලා බණ කියන්න. දාන වලට නම් අපිට කතා කරන්න එපා කියන්න කියලා දායකයෙක්. ඇයි? දැන් අවශ්‍යතාවය මොකක්ද? Tamanne තිබෙන සියලු වත්කම් සියලු දේවල් අතහැරලා දාලා විදිලා තියෙන්නේ. මේ භව ගමන කෙලවර කරගන්න. උන්වහන්සේලා පිළිතුරේ උත්තරීතර ප්‍රීතිය භුක්තියෙන් මේ ඉන්න පිරිස. අනේකයි මම කියන්නේ තරුණයන්ට. මේක අවබෝධ කරගන්න ලේසියි. හැබැයි අර විදිහට කිව්වොත් එහෙම අමාරුයි. සිල්ලදි දාගත්ත කමනින් පිළිතුරේ උපාසක වෙන්නේ නැහැ නේ. ඒවත් අවබෝධ කරගන්න බැහැ. තෙල් දාගෙන ඕන කෙනෙකුට ඉන්න පුළුවන්. ඒක ඇහිවි තට්ටේ දිනුවා කියන කපන්නේ රාමුදුර වෙන්නේ නැහැ. කුදුරෙන් ද කරහරා දාගත්ත පමණින් උපාසක වෙන්නේ නැහැ. ඔය ඔක්කොගේම අර්ථ යටපත් වෙලා තියෙන්නේ. අර්ථ දන්නේ නැති නිසා මිනිස් නිල්ලට ද කරේ දාගෙන හිතනවා පිටුතින් හරි දැන් ඉතින් මම දීකන්න කෙනෙක්. මම දොළොස් පොහෙටම හිල් ගත්තා. වර්ෂයක් එක දිගට සිල් ගත්තා. දැන් නම් මං සුගතිය කියලා. මැරිලා බලන්න ඕනේ. ඇයි මේ දහම් වර්ධ හරියට වටහාගෙන නැහැ? ධර්මයේ තියෙන යථාර්ථය හරියට තේරුම් ගන්න නැහැ. ඒක නිසා මොකද වෙලා තියෙන්නේ පින්තුනි? ඒ මිනිස්සු මහා අසරණ වෙලා පසරණ වෙලා. ඔය අසරණතාවයෙන් මිදෙන්න පින්තුනි සතරගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. අන්න ඒකයි අපි අවබෝධ කරගත යුත්තේ. ඔබ පව් කරලා තියෙනවා. හැබැයි මේ පාප විපාක වලට ඔබ අපාගත වෙන්න අවශ්‍යම නැහැ. ඔබ අම්මා තාත්තා මරලා නැන්නේ. එහෙනම් ඔබ අපාගත වෙන්නම අවශ්‍ය නැහැ. අපි නිගණ්ඨය නෙමෙයිනේ. නිගණ්ඨනාත භූතලන් කීප එකමක දෙයයි උඹලා පව් කරලා තියෙනවා නම් ඒ පව ගෙවන්න ඕනේ අනිවාර්යෙන්. ඒක නිසා ඒ උදසා ශරීරය තව පල්ල පුළුවන් තරමට. තථාගතයන් වහන්සේ වෙලාවට කියනවා ඔය නිගණ්ඨනාත පුත් ඔය ටික කියන්නේ අවබෝධයෙන් නෙමෙයි. පව් කරපු කෙනෙක් අනිවාර්යෙන් මේ පාප කර්මය ගෙවන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒකට තමයි තථාගතයන් වහන්සේලා පහළ වෙන්නේ. තථාගතයන් වහන්සේලා පහළ වෙලා සෝතාපන්න ඵලය දේශනා කරන්නේ ඕන ඕක නිසා. එහෙනම් යමෙක් මොනතරම් පාප කර්ම කළා තිබ්බත් පින්විතනි සෝතාපන්න ඵලයේ සාර්ථක කරගෙන කියනවා. ඒ කියන කෙනා කොහේ යන්නේ නැද්ද? සතර අපාගත වෙන්නේ නැහැ. එහෙනම් මම මේ ඔබට ආරාධනා කරන්නේ පින්විතනි සෝතාපන්න ඵලයේ ලබන්න කියලා. සමහර වෙලාවට පින්විතනි ඔබට හිතෙනවා සෝතාපන්න වෙන්නේ මේ අපි එහෙමත් හිතෙන අය පින්විතනි. ඇයි සෝතාපන්න වීම කියන එක හිතාගෙන ඉන්නේ අරිහත් ඵලයේ වගේ එකක් ගැන. මිනිසුන්ට අවබෝධ නැහැ. මොකද හේතුව අර විෂාකාම හිමින් ඇවිදගෙන ආවන්නේ. ඒක නිසා හිතාගෙන ඉන්න සෝතාපන්න වුණාට පස්සේ මක් වෙනවා කියලා. හිමීට තමයි ඇවිදින්නේ. ඒ වහලා තියෙන ඒවා ගැනනේ. හැබැයි වහලා නෑ නේද කුක්කුට මිත්තගේ වැද්ද කුක්කුට මිත්ත වැද්දගේ බිරිඳ. සත් අවුරුදු වියේදී සෝතාපන්න වෙලා වැද්දව දැකලා පැනලා ගියා කියලා. වැද්දත් එක්ක. මේ සිටු කුමාරිකාව හිතාගන්න පුළුවන්. එහා ගෙදර කෙල්ල කොල්ලෙක්ට පැනලා ගියොත් එහෙම කියන්නේ මහා දහදුරාය කියපු ඕකේ කියලා නේද කියන්නේ. හැබැයි ඒ කෙල්ල සෝතාපන්න වෙලා ඉන්නේ බැරිද? දැන් මේ දහදුරා කියලා කිව්ව ගුණවර්ගයක් එහෙම නෙමෙයි. දැන් සිංහල දන්නේ කියලා තියෙනවනේ. ඊට පස්සේ දාගන්න මම්මෝ ගුණවර්ගයක් කොහොමද තියෙන්නේ? දහදුරා කියලා කිව්වේ මොකක්ද? දස දුෂ්චරිතේ. හේවත් දස අකුසලයේ. ආරේ සිංහල වචන දෙකක් තියෙනවා. ඔය කියන්නේ නැත්තම් එහෙම පස්සේ එනවා ඕනද? යා කුණුහරුපයක් කිව්වා ළමයි තිස්සලා. අහන්න නම් එපා බලන්න. ඔය ටිකනේ මොකද පෙරහන් කපදාසිත් බනහන්නනේ. පෙරහනේ ඉතුරු වෙන ඔක්කොම ටික හොත ටික ඔක්කොම වැස් වෙනවා බිමට. මානෙන්න මක්කටෝ අදිමානෙන්න කඩි බල්ලෝ. ඔය ටික තමයි වෙන්නේ. කඩි බල්ල බවටපත් වෙන්න තමයි හදන්නේ. එහෙනම් මානෙ ඉඳගෙනවා කියමුකෝ බලන්න. මමත් මොකොත් නොදන්නේ. මමත් ආශ්‍රය කරලා තියෙනවා ආමුදුරුවෝ. එහෙම ඉඳ ගන්නවා කියන දේ මිනිස්සු මට හරිය දුකයි. ඒක මානසික මට නොතේරෙන්නේ නෙමෙයි මම මෙතන ඉඳගන්නේ. ඒ හරි ෆව් ඉතින් මේ මේ ගොඩ දාන්න නැවිලා දැන් මොකද කරන්නේ? මාව නම් ගොඩ දාන්න එන්න එපා. අන්තිමට මේ ඉන්නේ. විශාකාව හිමින් ඇවිදගෙන ආවයි කියලා පිළිදෙල මිනිස්සු හිතා ගන්නේ සෝතාපන්න ඵලයට පත් වෙනවා කියලා කෙනෙක් හිමින් ඇවිදිනවා කියලා. එහෙම එකක් නෑ. විශාකාව හිමින් ඇවිදගෙන ආපු එකක් මම කියන්නම් ඔබට. මේවා අටුවාවල තියෙනවා පිළිදෙල මිනිස්සු දන්නේ නෑනේ කියවල නෑනේ කවදාවත්. විශාකාව හිමින් එදා ඇවිදගෙන ආව අහලා තියෙන නේද? වහින වෙලාවේ කෙල්ලෝ ටික ඔක්කොම දිව විශාකාව විතරක් එන්නේ හිමින් ඇවිදගෙන ආවා. ඔය හිමින් ඇවිදගෙන ආවේ සෝතාපන්න වෙච්ච හිත නෙමෙයි. ඒ වෙලාවේ පින්තුනේ විශාකාව කහාද බැලපු මිනිස්සයගේ පැත්තෙන් පිරිස. ඒක කහාද බැලලා නැහැ. මම මතකයි මිකාර හිතුවරයා නේද? මිකාර හිතුවරයා පංච කල්යාණිකේ රූපයක් ඇඳලා දුන්නා. මේ මෙයාව තමයි මම කතා කරන්නේ. වෙන ලංකාවක් කතා කරන්නේ බෑ. පංච කල්යාණිකේ. ඒ කියන්නේ තේෂ කල්යාණිය කියලා කියන්නේ කොණ්ඩේ බිම ගෑවෙන මට්ටමට තිබිලා බිමින් පස්සේ උඩ අතට වක් වෙලා තියෙනවා. හොඳට කොණ්ඩේ වැදලා තියෙන්නත් ඕනේ. කළුම කළු පාටට තියෙන්නත් ඕනේ. ඒ ඔක්කොම ඉස්සර තියෙන අටුවාවේ. කියවල බලන දවසේ ඔබට අවස්ථාවක් වුණොත් එහෙමනවා. එහෙනම් අන්නේ ආකාරයේ රූපස්ත්‍රියක් ඇඳලා. විචාකාව එනවා දැක්කා. බමුණු ටික පිහුදලේ පටකට පටකට ගාලා බැලුවා මොනවද? පංච කල්යයන්. ඔක්කොම දැක්කා එකක් හැරෙන්නේ. මොකද දැක්කේ නැත්තේ? දන්ත කල්යයනේ දැක්කේ නෑ. ඒක නිසා මේ බමුණන්ට ඕනි වුණා මේ දිශාකාව කතා කරවන්න. මේ දත් ටික බලන්න. ආන් ඒ වෙලාවේ විශාකාව දැන් මේ තෙමෙන වෙන මේ වහිනවා කෙල්ලෝ ටික ඔක්කොම දීවා යාළුවෝ ටික. විශාකාව විතරක් එනවා එළිදගෙන. ඒ වෙලාවේ අහනවා මෝඩ කෙල්ලේ. කම්මැලි ගමක මහතුඹගේ. දුවන්න කම්මැලි කමර තෙමෙන වෙනවා නේද කියලා. ආන් ඒ වෙලාවේ විශාකාව කටේ ගියා. බුදුරණන් හරි සතුටින් ඒ කල්යාණයක් තියෙනවා. හරි හරි මෙයා තමයි තත් කියනවා. ඒ කට ඇරලා කීවේ පින්නතුනි මේ ලෝකේ හතර දෙනෙක් ඉන්නවා දුවනකොට කැත. ඒක නිසායි මම දිව්වේ නැත්තේ. ඒ හතර දෙනා තමයි එක්කෙනෙක් තමයි සූසට ආභරණයෙන් සැරසිච්ච රජුරුව. මවාගෙන බලන රජුරුව දුවනකොට මොන තරම් කැතයිද කියලා. ඇයි එහෙන් එල්ලගෙන මෙහෙන් එල්ලගෙන ඔක්කොම නේද? ඈ සලන් සලන් සලන් සලන් එක අදුවත් වසකටයි. අනිත් කෙනෙක් තමයි සර්වාභරණේ හරසපු ඇත් රාජයා. ඒ කියන්නේ රජුරු වගේ මඟුල්ලතා. දුවනකොට කැතයි. ඊළඟට ශ්‍රමණ බමුණන් දුවනකොට කැතයි. නිකන් හිතපන්නක හාමුදුරුවෝ කෙනෙක් දුවනකොට මොන තරම් බස කැතද කියලා. හාමුදුරනේ වේගෙන් එහෙම ඇවිදිද්දි මොන තරම් කැතද බලන්න. අනිත් එක්කෙනා තමයි පිළිදෙන කාන්තාව. කාන්තාව දුවනකොට කැතයි. ඒක දුවන කාන්තාව දන්නේ ඒක දන්නේ බලන් ඉන්න අනිත් අය. දුවන කාන්තාව දුවනවා. අන්න ඒක නිසා විශාකාව දීවෙ නැත්තේ නැතුව සෝතාපන්න නිසා නෙමෙයි. එහෙනම් සෝතාපන්න ඵලය කියලා කියන්නේ පින්දුලි බිම බලාගෙන යන ගමනක් යන ගමනක් නෙමෙයි. අපිත් ඉස්සර ওই ගිලිගිරිය කාලේ කියන කවුරු හරි කෙනෙක් බිම බලාගෙන යනවා අපි කියන සෝතාපන්න ඇති. තව ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා පින්දුලි. ඒ ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් සත්‍යධර්මයේ දේශනා කරනවා. දේශනා වලට වඩිනවා. ඒ ඔක්කොම කරනවා. කියන්නේ මොකක්ද? අපෝ අර බලන්න බල ස්වාමීන් වහන්සේ බිම බලාගෙන ඔය ඔක්කොම මාන වැරදි. ඔය මිනුම් දඬු ඔක්කොම වැරදි. සෝතාපන්නයා කියන්නේ කවුද කියලා ඔබට අඳුරගන්න බෑ. එහෙනම් මිනුම් වලට වැටෙන්න එපා. කුක්කුට මිත්ත වැද්දාගේ බිරිඳ පැනලා ගියා විතරක් නෙමෙයි තේරෙන්නේ. වැද්දට උදේට දුනුයි තල ටික අතට දුන්නේ කවුද? මේ බිරිඳමයි. දැන් ඔබට හිතා ගන්න පුළුවන් සෝතාපන්න කෙනෙක්. දැන් වැද්ද මූ මරන්න යන්නේ. මුවමරන්න යන වැද්දට බත් එක වැඳලා ඒකත් දීලා දැන් ඔබ ඔබගේ ස්වාමි පුරුෂයා බැලට යනකොට ඒක කරන්නේ නැදේ නේ. නැත්නම් ස්වාමි පුරුෂයා හිතාගෙන හරි ඉන්නේ නැතිනේ ඒක කරයි කියලා. අදාළ වෙන්නේ ඒකනේ හරි ආසාවෙන්නේ. කොහොම හරි අර ඔක්කොම ටික අතට දෙනවා. දුන්න ඊතලේ ඔක්කොම ටික අතට දෙනවා. අන්තිමට බින්දලේ භික්ෂුන් වහන්සේලා ඇහුව තථාගතයන් වහන්සේගෙන්. සත්වරුදු වියේදී සෝතාපන්න වුණා නම් මේ දුන්න ඊතල ටික අතට දුන්නේ කොහොමද මේ? හතු මරන්න කියලා. ආන් ඒලා තථාගතයන් වහන්සේ ලස්සන දේශනාවක් කරනවා මේකනේ. මේක ඔබට හරි වැදගත්. ආන් ඒලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා අතේ තුවාලයක් නැති පුද්ගලයා කොච්චර විස ඇල්ලුවත් විනාශ වෙන්නේ මැරෙන්නේ හැබැයි අපේ තුවාලයක් තියෙනවනම් චූටි විසක් හරි ගෑවුනා නම් මොකද වෙන්නේ මරණය හෝ මරණය හා සමාන දුකටපත් වෙනවා එනම් පිළිතුරු සෝතාපන්න ඵලයටපත් වෙච්ච පුද්ගලයා සතර අපාය යන්න හේතුවක් නැහැ ඒක නිසා මොනම දෙයක් එයාටින් සිද්ධ වුණා ඒක සතර අපාය යන්න බලපාන්නේ නැහැ හැබැයි ඒකෙන් කියන්නේ කුක්කුඩ මිත්ත වැද්දාගේ බිරිඳ හැමතිස්සෙම ඒ ප්‍රාර්ථනාවෙන් දුන්නා කියලා නෙමෙයි. කුක්කුඩ මිත්ත වැද්දාගේ බිරිඳ පිටින් හැමතිස්සෙම හොඳ පතිවෘතිකාවක් වුණා. එච්චරයි. තමන්ගේ ස්වාමි පුරුෂයාට හොඳ බිරිඳක් වුණා. බක්තික වේල දුන්නා. දුනුයිතල ටික අතට දුන්නා. හැබැයි දුනුයිතල ටික අතට දුන්නේ අද නම් ඔබ පුළුවන් තරම් මරාගෙන වරෙන් කියලා එහෙම නෙමෙයි. යුතුයකමක් විදියට මම ඔබගේ බිරිඳ. ඒක නිසා මට යුතුයකමක් තියෙනවා ඔබට මේ ටික දෙන්න. ආන්ගේ හැංගීමෙන් විතරක් පින්වතුනි ගන්නට අධික දුන්නා. සෝතාපන්න කෙනාගේ අදහස එදපාවේ. එහෙනම් දැන් ඔබ හොඳට බලන්න පින්වතුනි ඔබට ගැලවුම් මගක් තියෙනවනේ. එහෙනම් දැන් ඔබ ජීවිතේ පළවෙනියටම කරන්න නෙවෙයි සෝතාපන්න ඵලේ සාක්ෂාත් කරගන්න එක නෙමෙයි. ඒකට බැරිද පින්වතුනි ඔබට තියෙන ඉඩම් තුන හතරක් විකුණන්න? සෝතාපන්න ඵලයේ ලබා ගැනීම උදෙසා ඉඩම් තුන හතරක් විකුණන්න බැරිද? තමන්ගේ තියෙන ධනෙන් භාගයක් හිතලා දෙන්න බැරිද? භාගයක් නෙමෙයි නේද තියෙන්නේ. ඔක්කොම හරි දෙන්න බැරිද? ඔක්කොම දීලා වෙලා තමන් ඔය අභිදම කෙනෙක් ඉන්නවා හරි මම ඔයාව සෝතාපන්න කරන්නම්. ඔබගේ සියලු ධනයත් ඕනේ ඊළඟට ණය හිලව විදිහට මාගාව බැල මෙහෙරකම් කරන්නත් ඕනේ. කැමති වෙන්නේ නැද්ද? සතර පාය හොඳයිද පින්වතුනි? නිවනේ කරන බලන්න. ඔබ කැමති වෙන්නේ නැද්ද ඒක? ජීවිත කාලෙම හරි බැල මෙහෙරකම් කරන්න සුදුසු එකක් නේද පින්වතුනි? තමන් සතර පයින් වෙන වෙනවා කියලා කියන්නේ. ඒක නිසා අපි විතරේ අවබෝධයට ගන්න. එහෙනම් අද පටන් ඔබ සත්‍යමේ ශ්‍රවණය කළ යුත්තේ. කවුරුත් දේශනා කරන නිසා නෙමෙයි. ඔබ දේශනා කරව ගන්න. ඒ වගේ ස්වාමීන් වහන්සේලාගේ අසුරට වැටෙන්න. එන්න පිළිදෙන ධර්මයේ පයාරාමයට. ඇවිදilla ස්වාමීන් වහන්සේලාත් එක්ක ධර්ම සාකච්ඡා කරන්න. ඒ දහම් සාකච්ඡා කරලා ඔය අවබෝධය ගන්න. උන්වහන්සේලා නිතින්ම සරසිලා ඉන්නවා පින්විතනි ඔබට ඒ දහම් ඥානය ලැබලා දෙන්න. මම උන්වහන්සේ ඉල්ලලා තියෙන එකම එක දෙයයි. මිනිස්සෙක් ඇවිල්ලා දහම් පදයක් අහුවොත් ඒකට කලක් වෙලාවක් බලන්න එපා. ඒ මිනිසුන්ට ඒක තේරුම් කරලා දෙන්න. දානයකට ආරාධනා කළොත් ඔබ වහන්සේට කැමති එකක් කරගන්න. හැබැයි සද්ධර්මිය අහන්න කවුරුහරි යාවනම් ඔබ වහන්සේලා පල්ලෙහාට වඩින්න. වැඩලා ඒ අයට සද්ධර්මිය දේශනා කරන්න. මොකද හේතුව පින්විතනේ ඔබ හෙටට කල් දාන අද රාත්‍රියේ මලොත් ඔබට ගැළවුමක් නැහැ නෑ. නිකමනිතරවන් ලං වෙලා මලාන මේ හෙට ගිහිල්ලා මම මේක කරගන්නවා කියලා හිතාගෙන අද රාත්‍රියේ මලන්න ඒත් සතර පායනේ. මම කියපුවා නෙමෙයි එතනදී ඔබ අහලා තියෙන නියසිරට ගත්ත පස් ටික ගැන. තථාගතයන් වහන්සේ මේ නියපොත්ත උඩට පස් ටිකක් අරන් පෙන්නුවේ. දැන් උන්වහන්සේ දැකලා කියප එකක් නෙමෙයි ඔය. අනුමානයෙන් කියප එකක්. ආනන්ද මේ මගේ පස් මේ නියපොත්තේ තියෙන පස් වල තියෙන බැලි කැට ගන්න තමයි සුගතිගාමි වෙන්නේ සත්වයා. මහා පොළවේ තියෙන වැලි කැට ගන්නට දුගතිගාමී වෙනවා මේ සත්‍යය. දැන් ඔබට හිතෙනවද පින්වතුනි ඔබ මේ නියපොත්ත උඩ ඉන්නේ කියලා? හිතෙනවා නම් මම තව ටිකක් විස්තර කරන්න මේ ගැන. පින්වතුනි මේ 31 ලෝක ධාතුවට සුගති ලෝක තියෙනවා 27ක්. දුගති ලෝක තියෙන්නේ හතරයි. එහෙනම් මේ මහ පොළොවේ තියෙන වැලි කැට ගන්නට ඔය හතරට යන්නේ. ඒකයි සතර අපාය කියලා කියන්නේ මහ ගෙදර වගේ කියලා කියන්නේ. නිතර නිතර යන තැන. මේ නියපොත්ත උඩ තියෙන පස් ටිකේ තියෙන ලෝක තියෙනවා 27ක්. එහෙනම් මේ නියපොත්ත උඩ තියෙන පස් ටික කොටස් 27කට කඩලා ඕකෙන් 20ක්ම අයින් කරනවා. ඒ වට සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බෑ. ධානලාභී මුනිවරේ විතරයි යන්නේ. එහෙනම් ඔබට යන විතර ලැබෙන්නේ කීයද? 7යි. දැනුත් ඕකේ ඉන්නවා කියලා හිතනවාද? ඒකයි තින්දුනේ මේ පෙන්නන්නේ. ඒකයි මම ඔබට කිව්වේ ඔබ හිරි වැටෙන්න ඕනේ. මම මේ මොකද්ද මගේ ජීවිතේ කරගත්තේ මම වහ වහ මෙතනින් නිදහස් වෙන්න ඕනේ. රුධියල් සත ලොකු කරගන්න එපා. ලෝක සත්‍යය දෙන ගිනි ගිනි කන්න එපා. ලෝක සත්‍යය ඔබව මුදුනේ තියයි. ලෝක සත්‍යය ඔබට මේක හොඳයි අරක හොඳයි කිය කියත් තියයි. ඒ ඔක්කොම කල්ලිවෙලා තනියෙන් තමන් මේවට වන්දි ගෙවන්න ඕනේ. කවුරුත් එන්නේ නැහැ මේකට හවුලි වන්දි ගෙවන්න. මෙන්න මේවා හොඳට තේරුම් අරගෙන ජීවත් වෙන්න. එහෙනම් දැන් අපි බලමු පිටුදින මෙතන මිදෙන ක්‍රමය. ඒ මූලික ධර්ම අවබෝධය ගන්න උත්සාහ කරනවා. ඇයි මේ ලෝක සත්‍ය සතර අපාගත වෙන්නේ? සෝතාපන්න ඵලයට පත් වුණා නම් සතර අපායෙන් නිදහස් වෙනවා. එහෙනම් සෝතාපන්න ඵලයෙන් පත් වෙනකොට මොකද්ද මේ මනුස්සයල නැති වෙන්නේ? අන්න ඒ ටික අවබෝධයෙන් අල්ල ගන්න එපා. මොකද්ද මේ තියෙන මනුස්සයල මේ තියෙන ප්‍රශ්නේ කියලා? පිංගුතුනි මේ ලෝකයේ සාරයි කියලා දෘෂ්ටිගත වෙච්ච පුද්ගලයා මේ ලෝකයේ හරිම සාරයි කියලා දෘෂ්ටිගත වෙච්ච පුද්ගලයා හැම තිස්සෙම උත්සාහ කරනවා පින්වත්නි මේ ලෝකයේ තියෙන කොටස් Taman සතු කරගන්න. දැන් මේ ඔබ ගැන මම මේ කියන්නේ. ඒතොර හැම කෙනෙක්ම Tamanගේ ජීවිත අත්දැකීම් එක දැන් හොඳට හිතන්න පටන් ගන්නවා. මේ ලෝකේ ඉන්න පුද්ගලයෝ පිටින් මේ ලෝකයේ සාරය කියන දෘෂ්ටිගත වුණාම පුළුවන් තරම් උත්සාහ කරනවා පිටින් මේ ලෝකේ තියෙන කොටස් Taman සතු කරගන්න. මොකක් හරි වටිනකමක් ආවනම් පිටින් ඒක Taman කරගන්න දැවැන්ත ප්‍රයත්නකේ දෙනවා. ඔබගේ අම්මා ඉඩම දෙකට බෙදලා මල්ලිට දෙනවා ඉස්සරහ කෑල්ල පාරේ අයිනේ කෑල්ල ඔබට දෙනවා පිටිපස්සේ කෑල්ල ඔබ සතුටුද? දැන් මඤ්ඤක ටිකක් හිතෙලොත් එහෙම කියන්නේ පිටිපස්සේ කෑල්ලේ හැදෙන්නේ නැද්ද මඤ්ඤක? ඉස්සරහින් විතරද හැදෙන්නේ? මේ එකම පොළොව නේද? අන්න එදාට අම්මා ගෙදර ආපු දවසට ඔබගේ විරින්දාව හොම ගොරවතුන්ට කියයි නේද? උඹ අපිට දුන්නේ නැහැ නේ ඉස්සරහ කෑල්ල. ඉස්සරහ කෑල්ල දීප එකගෙන් අහකෝ ගිහිල්ලා. කියන එකක් නැද්ද? ඔබ කියන එකක් නෑ සමහරට අන්න නිසා. නේද? අන්නේ පුද්ගලයා කියන එකක් නැද්ද? එහෙනම් පිළිදෙල බලන්නකො වටිනකමක් දැන කරගෙන එකම ඉඳ මේ ඉස්සරහයි පස්සයි කියලා. එහෙනම් ඔය දෙන්නට මොනේ මොකද්ද? ඉස්සරහ කෑල්ල. වටින කෑල්ලයි දෙන්නට මොනේ. එහෙනම් වටිනකමක් හදාගෙන පින්දනේ වටිනකමක් හදාගත්ත ගමන් ඒක මම කරගන්න මගේ කරගන්න දැවැන්ත ප්‍රතිඵලයක් වෙනවා. දැවැන්ත ව්‍යායාමයක යෙදෙනවා. ඒ දැවැන්ත ව්‍යායාමයක යෙදිලා යෙදිලා යෙදිලා පින්තුනි ඒක කොහොම හරි Taman සතු කරගන්න හදනවා. ඔන්න ඔතනදී මේ මිනිසයා දැඩි ලෝභ සහගතව ජීවත් වෙනවා. ඔන්න දසහතරේට පාතේම තියෙන්නේ. ලෝකේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටියෙම පින්තුනි දසහතරේට පාතේම තියෙන්නේ. දැන් දසහතරේ පටන් අරගෙන කරගෙන යනවා. දැන් දැඩි ලෝභ සහගත හැඟීම අනේ අරුට දුන්නනේ මට දුන්නේ නැහැ නේ අනේ උට නොවිය උක මට උනා නම් හිතන අවස්ථාව ඕනේ තරම් අන්සතු සකතක් දැකදල ලොබිනේ උන්ට නොවි මට වේයයි සිතිනේ උන් කල ඒ සිත හටගත් පමිනේ උන්මතු නිරේ දුක්මයි නිදිනේ දීලාගම නායක හඳුන ලෝවැල සංග්‍රහවලියදී දීප හොඳ කවියක් දැඩි ලෝක සහගත හැඟීමක් හට ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ පිඟුදුනි? මහා ද්වේෂ ධාවතව හැසිරෙනවා අර පිරිසත් එක්ක. දකින දකින වාරයක් ගන්න දත් මිටි කන වගේ ඇතුලේ ඉඳගෙන. තම වාහනෙක් එහෙම ගෙනාගෙන යනවා. ඕකයි කොළඹ රස්සාව යනවා කියලා ඔක කුඩු ගහනවා ඉතින් ගිහිල්ලා කුඩු ඉදුණා. ඒකයි වාහනෙක ගෙනා. කියනවා එහෙම නැද්ද ඔතන? කවුරු හරි දිනුනවා දැකලා ඉවරලා ඔය කියනවා එහෙම නැද්ද? ওই කුඩු විකුණලා තමයි වගේ අරකට මහන්සි වෙලා මහන්සි වෙලා හම්බ කරගත්ත සල්ලි වලින් ලෝන් නේකුත් ගහලා ඉවරලා යන්තම් වාහනේ ගෙදරට ගෙනාට පස්සේ එහා ගෙදර එක මොකද්ද කියන්නේ? ඕම් කුඩු කුඩු ගහන්න කියලා කුඩු විකුණලා තමයි ඕක ගෙනාන්නේ. ඔබට කන් දෙකට ඇහිලා ඔබටත් ඕක කියනවා ඇත්තේ. මහා ව්‍යාපාද හිතක් හටගන්නවා මොකද මට නෑ මුන්ට තියෙනවනේ. ඔන්න හැංගීම ඇවිල්ලා. මේ ලෝකේ මහ වටිනවනේ මේ වටින දේවල් මට නැහැනේ මේ මුන්ටනේ මේ ඔක්කොම තියෙන්නේ කියලා හිතෙනවා. ඒ හිත හිත මේකදී යන මිනිස්සුන්ට දේශ කරන්න පටන් ගන්නවා. දැන් කොහොම හරි ඕනේ පිටුතුනේ මේ දේවල් මම කරගන්න මගේ කරගන්න. ඔය ටික කරන්නේ ඊට පස්සේ මොකද කරන්නේ පිටුතුනේ? ප්‍රලාප දොඩවනවා ඒ පිරිසත් එක ගිහිල්ලා. ඒ පිරිසම මුලාවට හරවන්න. හොඳ පාරේ යන පිරිසම මුලා පැත්තට හරවන්න. ප්‍රලාප දොඩනවා. කේලම් කියනවා. කේලම් කියවල බිඳවනවා පිරිසව. මොකටද? අරදී මම කරගන්න මගේ කරගන්න. පරුස වචන කියලා හිත් සැඩ බවට පත් කරනවා. බොරු කියලා මුලාවට පත් කරනවා. එහෙමත් කරගන්න බැරි වුණොත් පින්වතුනි කාමයේ වර්ධව හැසිරෙන්න හරි උත්සාහ කරනවා. එහෙම පිරිස ඕනේ තරම් ඉන්නේ. අර ඊළඟ කොහොම හරි ලියා ගන්න පුළුවන් මේකව දෙලේ දාගත්තොත් කියලා. ඒ මට්ටමට යනවා. කාමයේ වර්ධවා හිතරින් හරි උත්සාහ කරනවා ඒ දේ ලබා ගන්න. බැරි මොනොත් තින්තින හොරකම් කරනවා. ඒ බැරි නම් ප්‍රාණඝාතයක් හරි සත්ත්ව හිංසාවක් හරි කරනවා. හදියක් හෝනියමක් හරි කටිනවා. විනයක් කැටල හරි කමන්නේ ඒ දේ මම කරගන්න මගේ කරගන්න හදනවා. අන්න බලන්න පින්විතනි දසාකුසලයට පාතියක හැටි. එහෙනම් මේ ලෝකයේ සාරය කියලා දෘෂ්ටිගත වෙච්ච මේ පුද්ගලයෝ දිව්‍ය ලෝකයයි පින්විතනි. බලන්න ධර්මයක් කන වැටීච්ච නැති නිසා වෙච්ච හානිය. දැන් මම ඔබට කියවන විදිහට මේ ලෝකයේ සාරය කියලා උලා කළ පුද්ගලයෝ බොහෝ ප්‍රමාණයක් 99.99ක් නෝ. කොහේ යනවද? සතර අපායට යන්නේ. දැන් ඔබට පේනවද හේතුව? ලෝකයේ සාරය කියලා ගත්ත මිත්‍යා දෘෂ්ටිය නිසාම පිංගුදින දසාසුලට පා තියලා ඉවරයි. දැන් ඒ තියපු පයස්සේ දැන් ටික ටික ටික ටික ටික ටික පල්ලෙහාට එන ක්‍රමවේදයක ඉන්නේ. ওই ටික ওই විදිහට පල්ලෙහාට පල්ලෙහාට ඇවිදින්න පින්දුනේ ප්‍රාණඝාත කියන මහා ධර්ම පාප කර්මයට පවා නැඹුරු වෙනවා ඇවිදින්න. එහෙනම් ඔන්න ඒ කියන දසාකුසලේ නිරන්තරයෙන් යෙදෙන ඉන්න නිසා පින්විතනි මේ සත්‍යය නිරන්තරයෙන්ම හතර පහ පැත්තට තමයි නැඹුරු වෙන්නේ. එහෙනම් මේකට හෙනගෙඩියට හේතුව මොකද්ද මේන්නේ? ලෝකේ සාරය කියලා ගත්ත මුලා දෘෂ්ටිය නේද? ඒ කියන්නේ මේ ලෝකේ ලොකු වටිනකමක් තියෙනවා කියලා ගත්ත දෘෂ්ටිය නේද? ගම් උදාහරණයක්. එහා ගෙදර තියෙනවා මණිකා. <clears throat> හොඳ නිල් මණිකා. කෝටි ගාණක් වටින නිල් මණිකා. දැන් ඔය නිල් මැණිකට ලොකු වටිනකමක් ආපු නිසා පින්විතේ දැන් මොකද්ද කරන්න හදන්නේ? දැන් ඔබතුල තියෙන ලොකු වටිනකමක් මේ නිල් මැණිකට. ඒක නිසා ඔබ මොකද්ද කරන්න හදන්නේ පින්විතේ ඔය නිල් මැණික ඔබගේ කරගන්න උත්සාහ කරනවා නේද පුළුවන් තරම්? දැන් නිල් මැණික ඔබගේ කරගන්න පින්විතේ ඔබට ඔය කියපු දසහතරේ ඔබ නැහුව වෙන එකක් නැද්ද? අපි ඔබ කියන එක අයින් කරමු ඔබ කැමති නැහැ නේද පිළිගන්නේ? පුද්ගලයෙක් මොකද ඔබ නිල්ලා නිදන හරහා ඒක කොහොමද මම ඔතන සීල් ලඟගෙන ඉන්නේ කෙනෙක් මට නම් ඔය හිතෙන්නේ නැහැ එහෙම හිතෙනවා මම වෙන කෙනෙක්ගේ නම දාලා කියන්න ඔබ ඔබට ආරෝපණය කරගන්න එහෙනම් වෙන පුද්ගලෙකුට හිතෙන්නේ නැත්නම් පිටුතර නිල් බැංක එකකින් උදෙසා ඔය කියන කර්ම කටයුතු ටික කරන්නේ ඉතින් ලක්ෂ දෙකට පවුලක්ම කැටිගා පවත්තාවල හින්නේ නැද්ද ඔබට ජීවිතේ ලක්ෂ දෙකක් ගන්න ගිහිල්ලා පවුලේ ඔක්කොම මරලා ලක්ෂ දෙක අරන් ගියේ කියලා එහෙනම් අර නිල් බැංක ගන්න පිටුතර ඔය කියන ටික නොකර ඉඳීද බොරු කියලාම පරුපජන් නොකර ඉඳීද ඔබගේ ඔබගේ ආයතනවල ඇතිවීමින් විතර ඔය වගේ දේවල්. ඇයි මේ රස්තාවේ තියෙන ඉහළ තනතුර වටිනවා කියලා උදා ගත්ත ගමන් මොකද වෙන්නේ? එතනින් හර ලෝකෙම අමතක වෙනව නේද? ඊට පස්සේ සමහරට කියන ඉහළ මැනේජර් කෙනෙකුට කියනවා මොකක් හරි එකක්. කේලමක් කියනවා, බොරුවක් කියනවා, මොකක් හරි එකක් කියලා වෙලා අර පුද්ගලයා කරේ බිඳවනවා. ඔබට මේ අවස්ථාව ජීවිතේ උදා වෙලා ඇති ඇති වෙනවා. මේවට හේතුව පිටුදින මේ පුද්ගලයා නෙමෙයි. මේ පුද්ගලයාත් එක්ක තරහ වෙන්න එපා. මේකට එකම හේතුව තමයි මිනිස්සු ලෝකයේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය. තමන් ඉන්නේ තමන් කවුද කියලා තමන්ට අමතක වෙච්ච එක. සතර අපායට නැඹුරු වෙලා ඉන්න කෙනෙක් කියලා අමතක වෙච්ච එක. ඒක නිසා තමයි මේ පුද්ගලයාට ඔක්කොටම වඩා වටින්නේ මෙතනින් එහෙට ස්ටෙප් එකක් තා උඩට නැග ගන්න එක. ඒක නිසා තමයි යා බොරු කියලා පරුස වචන කියන සුරාතුරු දුරාචාර කරන්නේ. සත්‍යයෙන් හිඟ හිංසා කරන්නේ. සත්‍යයෙන් මනුස්සයෙක් ලාරි කමන්නේ මොනවා වචන හිඟ හිංසාවක් කරන්නේ. ඔය ඔක්කොම කරන්නේ පින්විතනේ අර ලෝකේ සාරයි කියලා ගත්ත මොනවා දෘෂ්ටිය නිසා. එහෙනම් අර කියන මනුස්සයාට පින්විතනේ අර මැනික වටින නිසා ඔය කියන ඔක්කොම කරනවා. ඒ වගේම පින්විතනේ ඒ ඒ මනුස්සයා ගෙදරේ තියෙන බලු කුඩුවක් අල්ලපු ගෙදර. ඔය බලු කුඩුවේ පින්විතනේ ඒ බල්ල බක්කම් කක්ක දාපුවා තියෙනවා. ඔය මනුස්සයා දහලා කුදලේ කරයි දන බල්ල කක්ක දාපු ටික ගන්නවා. එහෙනම් පින්විතනේ මේ බල්ලගේ කක්කයි මැනිකයි අතර තියෙන වෙනස මොකක්ද? බල්ලගේ කක්කයි මෙලිකයි අතර මේ වටිනකම මේ මේ කියන්න මට මොකක්ද වැඩි පුරවට එන්නේ. මහා දරු ප්‍රශ්නයක් ඇහුවේ මම. නේද? විනාඩි 5ක් අතේ නේද උත්තර දෙන්නේ. ඔබ ලබලා තියෙන ඩිග්‍රී වල හැටියට. බල්ලගේ කක්ක ටිකයි මෙලිකයි ගත්තොත් එහෙම කින්දුනේ ඔකෙන් වැඩි කර වටින්නේ මොකද්ද? මැනික. එහෙම නේද? ඇයි? කවුද මැනිකට වටනකම දුන්නේ? සමාජය. තාම බලුපක් වලට වටනකම දුන්නේ නැහැ. ඒක නිසායි ඔබ මැනික මැනික උදෙසා රදසංසලේ කරන්නේ තාම ඔබ කරන්නේ මොනවද? බලුපක් ආවුදෙසා රදසංසලේ. මොකද හේතුව ඔබේ බලුපක් ආවලට වටනකමක් නැහැ. එහෙනම් වටිනකමක් නැති බව ඔබට අවබෝධ නිසා පින්විතනි ඒක ගැනීම උදෙසා ඔබ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරන්න යන්නේ නැහැ. නමුත් මැනික වටිනවයි කියලා දෘෂ්ටිගත වෙලා ඉන්න නිසා පින්විතනි මේ මැනික ගැනීම උදෙසා ඔබ අනත්ත ප්‍රමාණිය ඔය ටික කරන්න පුළුවන්. මොනවායිද තමයි. හැබැයි ඔය දෙකෙන් ඇත්තට මොකද්ද වටින්නේ කියලා හොයලා බලන්න මොකද්ද කරන්න ඕනේ. මුළු ලෝකෙම නැරිලා ඔබ විතරයි ඉන්නේ. ලෝකෙ කිසිම මිනිස්සෙක් නැහැ ඔබ විතරයි ඉන්නේ. දැන් මට කියන්න බලු කක්කද මැණිකද වටේ. ඔය දෙකෙන් එකක් වටින්නේ නැහැ. එහෙනම් මැණික වටින මිනිස්සු ඉන්නේ නේද? ජනාධිපති කමද අගමැති කමද වටින්නේ? සාමාන්‍ය ජීවිතේ මට උත්තර දෙන්න ධර්මයෙන් නෙමෙයි. ජනාධිපති කමද අගමැති කමද වටින්නේ? මේ රටේ නම් ජනාධිපති කම. ඔක්කොම මැරිලා. කිසිම කෙනෙක් නැහැ. ඔබට ඕනේ ජනාධිපති කම නැකමැති කම. මොකන්ද වෙන්නේ? දැන් ඔබ පොස්ටර් කොච්චර ගහලා විදියට කරලා. ඒ පින්ටි මැෂින් ඔක්කොම දින ඔක්කොම මැරලානේ. පින්ටි මැෂින් එහෙමමයි. කොලත් එහෙමමයි තීත්තත් ඒක එහෙමම තියෙනවා. දැන් කොහේ කොහේ පොස්ටර් ගහලා ඉන්නේ? මාව ජනාධිපති කරන්න කියලා. එනම් මේ මිනිස්සු නැතුණු ඔය දෙකෙන් එකම වටින්නේ නැහැ කියන්නේ. එහෙනම් මේ ලෝකෙ බිඳුනේ වටිනකමක් ඇති කරගෙන තියෙන්නේ කවුද? ඉතින් මිනිස්සු දීපු වටිනකමක් නේද ඔබගේ ජීවිතවල තියෙන්නේ? දැන් ඔබ සතුටු වෙන්නේ ඔබ සතුටු වෙන්නේ මොන වගේ දේවල් වලටද? දැන් දසකුසලේ හරි කරන්නේ නිවුනේ මක් වෙන්නද? සතුට වෙන්නේ. ඔබ සතුටු වෙන්නේ මොන වගේ දේවල් වලද? ඔබ සතුටු වෙන්නේ කිනුදුනි තමන්ට අකමැති දේ ලැබෙද්දී. ඔබ සතුටු වෙන්නේ එකම දෙයකට විතරයි. මොනවද? තමන්ට කැමති දේ ලැබෙද්දී. තමන් මොකක් හරි දෙයකට කැමති වෙලා ඒ කැමති දේ තමන්ට ලැබෙද්දී තමන්ට හරි සතුටුයි. එහෙනම් කිනුදුනි ඔබ මුළු ජීවිතේම කැම කරන්නේ සතුට හොයන්නේ නේද? ඒ කියන්නේ ඔබ කැමති වෙච්ච ඔබගේ ජීවිතයට ලං කරගන්න නේද? හොඳට බලන්න. ඔබ කැමති වෙච්ච ඔබගේ ජීවිතයට ලං කරගන්න නේද හදන්නේ? තේරුණා ඔබ කැමති වෙන්නේ මොනවද? කැමති වෙන්නේ මොනවද? ඔබ මේ ලෝකේ කැමති නේද? අල්ලපු ගෙදර බාර කීවේ බලු සක්කරවලටද කැමති මැණික් ගලටද කැමති? මොනවටද කැමති? මෙලිකල් වල්පස කියන්න එපා කියලා දෙන ලෝකයක් විතර. මොනවද කැමති? මෙලිකල්ට. ඒ කියන්නේ වටින දෙයට නේද කැමති? දැන් ඔබ වැඩ කරන දවසක තියෙන්නේ ඔබගේ සාස්ත්‍රීය රුපියල් 5000 කැලෙනවා. ඔය 5000 හැල්ලුවට පස්සේ කවුරුහරි මේ 5000 කාගේද කියලා ඔබ ටක් කරලා අතෝතනා මනේ මගේ මගේ අතේ හැරුණේ කියලා කියනෝනේ. ඇයි? 5000ක් නිසාද? වටින නිසා. 5000 වටින ඔව් 5000ට කැමති. ඒක නිසා. ඔබ වැසිකිළියට යනවා. වැසිකිළියට ගියාට පස්සේ දෙන්නේ ඔබගේ අතින් ෆෝන් එක අයිනක වැටෙනවා. ඒ වගේම ඔබ වැසිකිළියට ගිහිල්ලා එළියට එනවා. ඔබට ෆස් කරන්න අමතක වෙලා. වැසිකිළිය හොදන කෙනා ඇතුළට ගිහිල්ලා අහනවා. මේ වැඩේ කළේ කවුද? අත උස්සල එහෙම කියද ඕක මගේ කියලා. හැබැයි ඇතුළේ තියෙන ෆෝන් එක කාගේද කියලා ඒක නම් කාගේද? ඒක නම් මගේ. හැබැයි අර වලේ තියෙන වතාවේ හිගෙන හෙව්වොත් ඒක නම් කාගේද දන්නේ ෆෝන් එක නම් මගේ. දැන් ඔබට පේනවද ඔබ කැමති මොනවද කියලා? ඔබ කැමති පින්විතනි වටින දේවල් වලට. දැන් ඔබ බලුපත් වලට කැමති නෑනේ. හැබැයි මම ඔබට වටිනකම දුන්නා. බලු අනාථාගාරයක් නෙවෙයි ඔබේ ගෙදර. වටිනකමක් එහෙම දුන්නොත් එහෙම. විද්‍යාඥයෙක් කිව්වොත් එහෙම බලු සංඛා වලින් පිළිකාවට බෙහෙතක් සොයාගෙන ඇත. බලු සංඛා කිලෝ එක මිල ලක්ෂයක ලක්ෂයක් බවට පත් වෙයි. දැන් පාරේ එක බල්ලෙක් හොයාගන්න පුළුවන් නේද? ඉන්නවනම් හැම බල්ලෙක්ම පස්ස පැද චොකින් එකක් බඳලා තියෙන එකක් නැද්ද? ඔක්කොම ගෙදර මැද ගිහිල්ලා අගේට මෙන්න බල්ලන්ට හොඳ කලක් උදා වෙයි ඇයි කන්න කැමති එන්නේ ඒක නිසා මොකද වෙන්නේ තින් කන කඩ අකාපතු දෙක අපපහිය අපපහිය අපපහ ඔය ටික නෙමෙයි රස්සාව කීයක් හැදේද මොකටද බල්ලන්ට කවන්න බලන්න එක මේකට වටකමක් කවන සමාජ වෙනස් වෙන්නේ හැටි රස්සාව කීයක් හැදේද දෙව බැංකර්ස් වල මේ අවුරුදු 500කට කලින් මේවා තිබුණේ නැහැ. ඒ මේ පොඩි පොඩි චුප්පෙට පොඩියට දීපුවා එන්නේ හිටියේ. අනේ මිනිස්සුන්ට වගේ. නමුත් ඊට පස්සේ බැංකින් සයිට් එකක් ආවා. ඒ ආවට පස්සේ දැන් බලන්න ලක්ෂ කීයකට රස්සාව තියෙනවද කියලා. ඒ සම්මතයක් ආවම තුමේ මොකක් හරි වර්ණගම දුන්නා නම් ඒක හරහා මේ ලෝකේ නිර්මාණය වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ ලෝකේ නිර්මාණය වෙන්න හේතුව මොකක්ද? වටිනකම. වටිනකම දුන්න ගමන් වටිනකමට කැමැත්ත හටගන්නවා. කැමැත්ත හටගත්ත ගමන් ඒක මම කරගන්න මගේ කරගන්න කර්ම කරන්න පටන් ගන්නවා. ඒ කර්ම කරපු ගමන් ඔන්න ලෝකේ උදා වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ හැම දෙයක්ම උදා වෙලා තියෙන පිටුදේ යම් වටිනකමක් නිසා. වටිනකම කවුද දුන්නේ? ඔන්න ඕකයි ප්‍රශ්නේ. මිනිස්සු ටිකක් එකතු වෙලා වටිනකමක් හැදුවා. වැලන්ටයින් වටිනකම බලන්න දවසකට දීපු වටිනකම. මේක අවුරුදු මෙතන ඉන්නවනම් අවුරුදු 40 විතර කෙනෙක්. නිකමල හිතලා බලන්න. මේක අවුරුදු 20කට විතර කලින් ඔබගේ බිරින්දෑව. ඔබ ගෙදර එනකොට රෝස මලක් ගෙනී කියලා බලාපොරොත්තුෙන් හිටියද ඔය ඉඳලාව කියන දවසේ? නමුත් අද අර මානසික විපර්යාසයට පත් වෙලා තියෙන නිසා අද වැලන්ටයින් ඩේ එක දවසේ ඔබ රෝස මලක් අරන් ගියේ නැත්නම් එහෙම. ඔබට මාසයක් කන්න හම්බ වෙන එකක් නෑ නේද? ඇයි දැන් බලාපොරොත්තු වෙනවා? ඇයි දැන් මේක මම ඔළුවට වැටෙන ඉවරයි. දැන් වටිනකම ඇවිදින්න. මොකද ඇඩ්වර්ටයිස්මන්ට් වලින් පුළුවන් තරම් පින්වතුනි මේකට වටිනකම දෙනවා. මහා පුදුම අසත්පුරුෂකමක් කෙරෙනවා. වටිනකම හම්බෙච්ච එක මම කැමැත්තට ගන්නවා. අද ඔබ ඇඳගෙන ඉන්න කේ පවා පැලඳගෙන ඉන්න කේ පවා පින්වතුනි ඇඩ්වර්ටයිස්මන්ට් වලින් දීපු වටිනකමක් නිසා ඔබ ඒකට කැමති වෙලා අද ඔබ ඒක ඇඳගෙන ඒක වටිනවද නැද්ද කියලා කියන්න බෑ. අර පෙට්ටි කඩේකින් ගන්න ටී-ෂර්ට් එකක් කීයද? පවු රුපියල් 150යි. නේද? හොඳ ලොකු කම්පැනි එකකින් ගන්න ටී-ෂර්ට් එකක් කීයද? ඒකේ ගහන අමුතු නමක්. ඒ නම නිසා ඒක මිල 1500යි. 10 ගුණයකින් වැඩි. දෙකම එකම ඇඳුම. නමුත් අරක වටිනවා. කවුද වටිනකම දුන්නේ? එහෙනම් බලන්නකො මෙවුනේ මිනිසුන්ට මොකක් හරි වටනකම දුන්නා මිනිස්සු ඒකට හරි සංකල්ප කැමති වෙනව නේද? ඒ කැමති වෙච්ච ගමන් ඒක තමන්ගේ කරගන්න වැඩ පිළිවෙලක් කරනවා. ඔන්න ඕක තමයි දුන්නේ මේ ලෝකේ ධාතු හැංගෙන්නේ. මිනිස්සුම එකතු වෙලා සම්මතයක් දීලා. මොකද හේතුව මිනිස්යාගේ ස්වභාවයෙන් මානෙන් යුක්තයි. මේ කියන මානෙ නැති වෙන අනාගාමී ඵලෙන් එහාට යන්න ඕනේ. මානෙ තියෙන නිසා පින්විතේ හැමතිස්සෙම මොකද කරන්නේ? මිනිස්සෙක් විසින් මිනිස්සු පිරිසක් විසින් සම්මුතියක් දුන්නා නම් ආන්ගේ සම්මුතියට වටිනකමක් ආවා. ඒ වටිනකම නිසා කැමැත්තක් හටගන්නවා ඒකට. ඔබගේ ජීවිතේ ඔබ කැමතිලා දෙන හැම එකක්ම පින්විතනි අනිත් අය සම්මත කරපු දෙයක්. මම ඒකනේ පින්විතනි දේශනාවල කියන්නේ මුළු ලංකාවටම පොල්පුරු කවන්න පුළුවන් වුණා. මුළු ලංකාවටම පොල්පුරු කවන්න පුළුවන්. පොල්පුරු කන්න කැමතිද ඔබ? මම මහ ප්‍රශ්නද මේ අහන්නේ? පොල් කුඩු කන්න කැමතිද ඔබ? නෑ. හැබැයි පොල් කුඩු කන්න පුළුවන්. ඇයි දැන් ඔබ පොල් කුඩු කන්නේ නැත්තේ? පොල් කුඩු වටින්නේ නෑ. මම අල්ල ගන්නවා හොඳ සල්ලි තියෙන මහත්තයෙක්. අල්ලගෙන දෙනවා උපදෙස්. මොකද්ද කරන්න තියෙන පොල් කුඩු ගත්තා. සීනි ටිකක් දැම්මා, කලුනේ ටිකක් දැම්මා. ලස්සන පැකට් එකක පැකට් කළා. ඔය දාවන සූරෙක් වගේ කෙනෙක්ගේ කෙනෙක් ගෙන්නලා එයාට ලක්ෂ පහයක් දීලා ඒක කනවා වීඩියෝ කරලා මම මේ තරගෙන් ජය ගන්න මට පිහිටුනේ මෙන්න මේ බායක කියලා කිව්වනම් මාසයක් යනකොට මුළු ලංකාවම පොල් ගුහනවා. ඒ දැන් වටිනව නේද? පොල් කුට්ටට නේද අර වටනම දුන්නේ. ඇයි? දැන් ඕකට දැම්ම නම් එහෙම පොල් කඩන ජේමිස් අයියා කනවා. මම ගහකට නැගින්න කලින් මම මේ බා එකක් කාලා තමයි ගහකට නැගෙන ඒ නිසා මට දිඩාවක් නැහැ කියලා. ඒක පිළිගන්න කැමති නැහැ. දාවන සූරේ හරි ක්‍රිකට් ප්‍රේදකෙක් හරි කවුරු හරි ගියේ නැත්නම් නළුවෙක් නිලියෙක් හරි කවන්නේ දැම්ම නම් එහෙම මොකද වෙන්නේ? ආ ඒගොල්ලොත් කනවා. එහෙනම් අපිත් කනවා. වටිනකම විතරයි නෙමෙයි. ඔය ඔබ ඇඳින ඇඳුම් ඔක්කොම ඔබට තාපුවා. ඔය හෙයා ස්ටයිල් ඔක්කොම ඔබ තුලට ඔය විදිහට ආවේ. ඔය අස්කන්නාදි පවා ඔබ තුලට ඔය විදිහට ආවේ. ඔය ඔරලෝස ඔය විදිහට ආවේ. ඔබ දන්නම් කොහොමද සමහර ඔරලෝස දෙනවා පවුන් ලක්ෂ ගණන්. රත්තරන්ින් හදලා නෙමෙයි. මොකටද? සම්මුතිය. බ්‍රෑන්ඩ් එක. ඔබ කියන්නේ මම මම ওই සාමාන්‍ය නෙළුම් අඳින්නේ නැහැ. මම බ්‍රෑන්ඩඩ් ඒවා අඳින්නේ. සම්මුතිය. කවුරුහරි මෙතනට නැගෙන නැගෙනකොට ඔක්කොම ඇඳගෙන උත්සාහ කරන්නේ මොකද? ඒයි අද අපේ බැංකුවේ මොකද්ද? සීල් ගන්න දවස. සුදු අඳින්න ඕනේ. යන්න පොඩ්ඩක් shopping. මොකද? ගෙදර තියෙනව හරියන්නේ නැහැ. ටික බ්‍රෑන්ඩඩ් සුදු එකක් අඳන් ඉන්න. මම මේ ඔබගේ ජීවිතය ගැන නියැලෙමින් විතර කතා කරන්නේ. ඔබගේ ජීවිතේ සාමාන්‍ය හිටපු ජීවිතය ගැන මේ කතා කරන්නේ. ඇඬෙනවා කියන්නේ. මම ඒකයි ඔබට කියන්නේ. අද මම මේ ගෙදෙන ප්‍රීතිය සුඛය ගැන මම සමහර වෙලාවට කියන්නේ භාවනාවට යොමු වෙලා ඉන්න සමහර වෙලාවට මම බලන අතීතය ගැන. පුදුම ලැජ්ජ සහගත. ඒක මොන වගේද දන්නවද? අර ඔබ මීටිමක මීටින් එකක් තියෙන වෙලාවට ඔබට පොඩ්ඩක් නිින්ද යනවා. ඒ නිින්ද ගිහිල්ලා ඔබට ඇහැරෙනකොට දැන් ඔබට ලැජ්ජයි. ඔබ මොකද කරන්නේ පොඩ්ඩක්? ඔළුව පොඩ්ඩක් එහෙම හොලවලා නිදාගත්තේ නෑ වගේ ඇස් කරනවා නේද? බස් එකේ හරි කෝච්චියේ හරි ඔබ නිින්ද ගියා. නිදාගත්තේ නෑ වගේ ඔළුව පොඩ්ඩක් එහෙම ගන්න නම් එහෙම ඔළුව දෙපාරක් විතර වට්ටලා නේද? නිින්ද ගියේ නෑ වගේ ඇඩ් කරනවා නේද? හැබැයි මේක ඔබ නිදාගෙන හිටපුව හැම කෙනාම දන්නවා නේද? එහෙම කිව්වොත් මේ ඔබ නිදාගෙන බල හිතේ ඇඩ් කරන්න එපා කියලා ඔබට ලැජ්ජයි කියලා නේද? මටත් එහෙම වෙන්නේ. මගේ අතීතේ මම ගත කරපු හැටි දැක්කම මට ලැජ්ජ හිතෙනවා. අතරාජ නේද මේ අවුරුදු 3000ක් මගේ ජීවිතේ නාස්ති වෙන්නේ කියලා හිතෙනවා. මම ප්‍රීතිය හොයන්න කියලා හරකෙක් වගේ බර ඇදපොත නේද කියලා කියලා හිතෙනවා. කින්විතේ ඔබ නිදහසේ කවද්ද? කවද්ද ඔබ පෙන්ෂන් එන්නේ? 60ද? 55යි. ඔබ 55යි පෙන්ෂන් එනකොට ඔබගේ දරුවන්ට ළමයි හම්බ මොන කරුණියක්ද පින්විතනේ මේ ජීවිතේ හොඳ වෙලාවට නේද පින්විතනේ සමාජයට ගරු කරන්නේ ඔබ අපි අතරේ මේ කියන ඔබ අඳනවා දවසක එයි අපි අතරේ කියන ඔබට තේරෙයි බරා දෙන රජ ගොනෙක් කියලා මුළු ජීවිතේම ඕක නේද පින්විතනේ කරන්නේ කරන්න දෙයක් නැහැ දැන් ඉතින් ඒකට වැටුණානේ ඉතින් වැටිච්ච තැන හොයලා ගොඩ යන උත්සාහ කරනවා ඔබ හරි වටින පිරිසක් වින්නතනේ. ඒක නිසානේ මම මෙතනට අද වැඩි ඔබ ලෝක සත්‍යයට මහ සේවයක් කරන පිරිසක්. දිනුන වෙන්න මෙරදන්න මිනිසුන්ට යම් උදව්වක් කරන පිරිසක්. ඒ ඔක්කොම හරි. ඒ වගේම ඔබ ඔබගේ දෙමාපියන්ට සලකන පිරිසක්. ඥාති හිත මිත්‍රාදීව සලකන පිරිසක්. ඒක නිසා ඔබ හරි වටිනවා. ඔබ සත්තු නෙමෙයිනේ. කුඩු ගහන ගංජ ගහන මිනිස්සු නෙමෙයිනේ. එහෙනම් ඔබට පින්තුනේ මෙතනින් එහාට මේ යථාර්ථයේ තේරුම් ගන්න කොට යන්නේ. එච්චරයි කියන්නේ. වාදී ඔබ වටින නිසාමයි පින්තුනේ ඔබට මේ ටික කියන්නේ. ඔබ හොඳ මිනිස්සු නිසාමයි මේ ටික කියන්නේ. වැරදිච්ච තැන හොයාගෙන එතනින් ගොඩ යන්න බලන්න. සමාජ සම්මුති කරනවා. අද ඔබ ඔබට ඔබට ඕනේ කිමිතුනි ඔබගේ දරුවා දොස්තර කෙනෙක් කරන්න නේද? මෙතන ඉන්න වැඩිහිටියාගෙන් මම ප්‍රශ්නයක් අහනවා. ඔබ කැමති නේද කිමිතුනි ඔබගේ දියණිය සතුටින් යුග ජීවිතය ගත කරනවා දකින්න? හැමෝම කැමති නේද? ඔබගේ දියණියට කසාදයක් වෙනවා. දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. එක්කෙනෙක් සෝතාපන්න වෙච්ච ගෝපල්ලෙක්. අනිත් එක්කෙනා හත් අවලන් ඉංජිනේරුවෙක්. දැන් හත් අවලන් කියන්නේ කුණුහරුපයක් නෙමෙයි. ඒකයි මම කිව්වේ මොකද සිංහල දන්න අය අඩුයිනේ දැන් මේ කාලේ ටික පොෂ්ටයි නේද ඉංග්‍රීසි වල සමහර දවල්වල මේ මුඩුක් වලින් ගිහිල්ලා මාස දෙකයි ගිහිල්ලා කියනවලු මට සිංහල මතක බෑ අක්කා. හත් අවලන් කියලා කියන්නේ සප්ත මෛතුන්‍යයට. තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන සප්ත මෛතුන්‍යයට ආර්ය සිංහල වචනය තමයි හත් අවලන් කියන්නේ. සප්ත මෛතුන්‍ය. ඒක එක ආකාරයෙන් විස්තර වෙනවා. මම මේක දැන් විස්තර කරන්න යන්නේ නැහැ. සෝතාපන්න වෙච්ච ගොපල්ලෙක් ඉන්නවා. හත්වලන් ඉංජිනේරුවෙක් ඉන්නවා. හොද්දට සල්ලි වාගේ තියෙන හොඳ ප්‍රසිද්ධයි. හැම තැනම ගෑනුන්ට. ඔය දෙන්න විතරයි යුරෝපේට ඇවිදලා තියෙන කසාද බඳින්න. දරුවට. ඔබ කාටද කසාද බඳින්නේ? බොරු කියන්නේ පාන්සිල් ළඟ ඇත්තම කියන්න මට ඇත්තම කියන්න ඔබ ඔබගේ දුව දෙන්නේ කාටද? කාටද දෙන්නේ? ගෝපල්ලට කිව්වොත් මම ගෝපල්ලෝ අරගෙන එනවා කොහොම හරි උන සෝතාපන්න කරලා. එදාට බලාගත්ත එක ඔබ සත්‍යවාදීද කියලා. ඇත්ත කියන්නේ ඔබ කාටද දුව දෙන්නේ? හත්තරලා නිදිනේ ඔබ ඔබගේ දුවට ආදරේ නැහැ. ඔබ ආදරේ ඔබ තුල තියෙන වටිනකමට බලන්න ඔබ මොනතරම් පහත්ද කියලා එකත් බලන්න මේ සමාජය ඔබ මොනතරම් පල්ලෙහාට දාලා තියෙන්නේ කියලා ඒකයි කියන්නේ පිළිතුර අසත්පුරුෂය ඇසුරු කරන්න කරන්න තමනුත් විනාශ වෙනවා තමන්ගේ දරුවොත් විනාශ වෙනවා ගොපල්ලේ කසාද බඳලා පුළුවන් ද ඔබට සමාජයට යන්න ඒක නිසා නේද ඔබ ගොපල්ලන්ට කසාද බඳින්න නැත්තේ හැබැයි ඔබ ජීවත් වෙන්නේ අපි අතරන. ඔබට ලොකු වටිනකමක් එනව නේද? ඇයි? සෝතාපන්න කෙනෙකුට නෙමෙයි දුව දීලා තියෙන්නේ. කොච්චර හොඳ මිනිස්සුද? ඒ දුව කවදාවත් ගුටි ගන්න එකක් නෑ නේද? ඒ සෝතාපන්න වෙච්ච කෙනා තව කෙනෙකුට හිංගියක් හිංසාවක් කැඳත් එකකින් කරන්නේ නෑනේ. එහෙනම් ගුටි ගන්න එකක් නෑ නේද? කුණු හන්දෙන් බැලුම් ගන්න එකක් නෑ නේද? මෙතන ඉන්න කවුද පින්වතුනි කුණුහර පින්හරේ බැලුනවා නම් තමයි ජීවිතේ ගහලා බැලලා ගියේ. හිතරින් දෙන එකක් නෑ නේද? රණ්ඩු සරුවල් කරගන්න එකක් නෑ නේද? තමන්ගේ දිනේ පුදුමාකාර සන්තෝෂකින් ජීවත් වෙන්නේ නේද? නමුත් ඔබ කඩලා දාන්න කිව්වොත් මේ සන්තෝෂේ නේද? ඇයි ඔබ දරුවෝ දෙන්න රහත්තාලා නීනේ ගහන්නේ? ඌ කතිපු ටිකක් ගහගෙන නෑ එන්නේ කන් කෑ ගහ තමන්ගේ දුවට ගහනවා. බයිනවා. කුණහත් කියනවා. සමාජය ඉස්සරහා නිඳා පහස කරනවා. අන්තිමට ඔබටත් නිඳා පහස කරනවා. ඔය ඔක්කොම කරලා. ඔය ඩිවෝස් කරලා දානවා. අර කෙල්ල සදානත් අයිනේ. බලන්න ඔබ අසත්පුරුෂය ඇසුරු කරලා ඔබ වටිනකම් අරගෙන ඒ වටිනකමට ඔබ ජීවත් වෙන්න ගියලා අර අහිංසක කෙල්ලගේ ජීවිතේම කාලා දැම්ම නේද? මේවා තේරුම් ගන්න දැන් මම මේකෙන් කියන්නේ ගොපල්ලන්ට දූලා දෙන්න කියලා නෙමෙයි. මම මේකෙන් ඔබට යම් දහම් අර්ථයක් මතු කරන්න හදන්නේ. බලන්න පිටිතනේ ඔබට හෙන ගහින ගිය හැටි. ඔබට තේරෙන්නේ නැහැ නේද හෙන ගැහුණා කියලා. දැන් ඔබට තේරෙන්නේ නැද්ද පිටිතනේ තථාගතයන් වහන්සේගේ කාලේ රජවරු ඇවිල්ලා පැවිදුණේ කියලා. සිටුර ඇවිල්ලා පෙර වැරදි වෙන තමන්ගේ රාජ්‍ය සම්පූර්ණයෙන් මල්ලිට දුනාවා කරගෙන තමයි යනවා. රාජ්‍ය මේක තේරුණා නම් පින්වතුනි අනිත් පැත්ත ගැහෙනවා තමයි තමන්ට මොන තාන්නවන්න තනතුරු තිබුණා. එහෙම ඉන්නවා පින්වතුනි පිළිස්. අද ඒ ගන්න බෑ මොකද දරුවෝ ඉන්නවා. ඒ ගන්න බෑ බිරින්දෑවරු ඉන්නවා. ලෝකේ අල්ලන කාලේ බිරිඳ වෙන කෙනෙක්ගේ යයි කියලා බයෙන් හිටියා. දැන් ලෝකේ අතරු කාලේ බිරිඳ වෙන කෙනෙක්ගේ යන්න නැති හින්දා බයෙන් ඉන්නවා. ගියානම් මොකද වෙන්නේ? සංඝාල සාසනේ. එහෙමයි ඉන්නවා. ප්‍රාර්ථනා කරනවා නෙමෙයි. අනේ මොනවා හරි වෙලා මොනවා හරි වෙනවා. අනේ මොනවා හරි වුණත් මට එහෙම වෙන්න මට කියනවා. අනේ හාමුදුරුවෝ මට දැන් ඇති. ඔබ වහන්සේ කියන නිසා මම ගෙදර සින්දුවක් කියාගෙන ඉන්නවා. මොකද මම කියලා තියෙන නිකතර සින්දුවක් කියාගෙන ඉන්නේ කියලා. විශේෂයෙන් මේ වගේ අයට. ඇයි? ඒගොල්ලන්ගේ යථා ස්වභාවය විතරයි දැනගත්තොත් එහෙම පන්සලකට එන්නවත් දෙයිද? බණක් අහන්නවත් දෙයිද? ඔක්කොම නතර කරනවා. ඇයි? මෙන්න මම මහාන වෙන්න හදනවා. එතකොට මට මොකද වෙන්නේ? නේද? එහෙම නේද? ඉතින් ගෙදර ගිහින් හොඳට සින්දුවක් කියාගෙන ඉන්නේ කියන මූ කවදාවත් මහාන වෙන්නේ නැහැ. වා යන්න පන්සල් යන්න. ඉතින් අර අපි ගාවට ඇදලා හොඳට ධර්ම ඉගෙන ගන්නවා. හොඳට ධර්ම ප්‍රගුණ කරනවා. එහෙම වෙන්න තියෙනවා. මේ කරන්න දෙයක් නෑ. දැන් ඒක ගැන ඔබගේ ඔබගේ ස්වාමි පුරුෂයා. ගෙදර එන සින්දුවක් කීකී කියලා කියන්නේ එයා ධර්ම ඉන්නවා කියන එක තමයි තාම. මොන හැම එකක්ම ගැළපෙන විදිහට හදාගන්න එකනේ මනුස්සයාගේ ස්වභාවය. මේ අපි දෙන්න තියෙන්නේ කපුගේ ඇඳුම් ටිකයි නූල් ටිකයි ඉදිකට ටිකයි විතරයි. මොකද කරන්නේ? තමන්ට ඕනේ හැටියට කකල සකස් කරගන්න. මේක තමයි මනසේ හැටි. තමන්ට ඕනේ හැටියට තියෙන මහ ගන්න එක. ඊට පස්සේ කියනවා මම කැමති විදිහේ මෙන්න මේක තමයි. එහෙනම් දෙන්නතුනි දැන් ඔය හැම එකකින්ම ඔබට යමක් විද්‍යාමාන වෙනවා නේද? ඔබ මේ සතුට කියන එක ලබන්නේ වටිනකමකින් නේද එතකොට? තිනිකල කොහොමද? ලෝක සත්‍යය වටිනකමක් දුන්නා. ඒකට කැමති වුණා. ඒක ලබා ගන්න කර්ම කළා. ඒකට හේතු සකස් වීමෙන් ඵලය ලැබුණා. දැන් මට හරි සතුටුයි. එහෙනම් සතුට උදෙසා ඔබ කරන හැම කර්තව්‍යකම තියෙන මුල තියෙන්නේ මොකද්ද? ලෝක සත්‍යය විසින් දුන්න වටිනකම. ඒකද ඇත්ත වටිනකමකට නෙමෙයි නේද ඔය දකලන්නේ. ලෝක සත්‍යය දීපු වටිනකමකින් නේද ඔබ ඔය සතුට වෙන්න හදන්නේ. ඔබම මට කිව්වනම් තේරුණුනි අර නිල් මැණිකේවත් වටිනකමක් නැහැ කියලා ලෝක සත්‍යය නැත්තම්. එහෙනම් බලන්න ඔබගේ සතුට කියන්නේ පුස්සක් නෙමෙයිද? ඔබ හිතින් හදාගත් එකක් නෙමෙයිද ඒක? හරි. ඔබ තේරෙන්නේ නැත්නම් මෙහෙම හිතන්නකෝ. ඔබ දරුවෙකුට ආසයි. ඔබට දරුවෝ නෑ. ඔබ හිතින් දරුවෙක් හදා ගන්නවා. හිතින් දරුවෙක් හදාගෙන හැමතිස්සෙම අතපද්ද පද්ද දරුවව නගවනවා. දැන් ඔබට ආස්වාදය ඉන්නේ. ඇයි ඔබ හිතින් හදාගෙන නලවනවද ඉන්නවා? අර පුංචි කාලේ ඔබ පිළි මතකද? බොනික් එක්ක අරගෙන බොනික් කව නැලෙන්නේ. බෝනික්කාව අරගෙන බෝනික්කාව නලවද්දි පිංගුදෙනි මහා ආස්වාදයක් ලැබුවා නේද පුංචි දරියා. ඔබ පුංචි සන්දිය මතකද ඔබට? බෝනික්කාව නලවන වෙලාවේ. ඔබ මේ ආස්වාදයම ලැබුවා නේද? නමුත් ඔබ නැරෙන්නේ මොකෙද? ළමයෙක්ද බෝනික්කේද? බෝනික්කේ. එහෙනම් ඔබේ ළමකු සතුට ගැන ඔබට අද ලැජ්ජ හිතෙන්නේ නැද්ද? ළමෙක් නලවනවා කියලා හිතාගෙන බෝනික්කෙක් නලවනවා. ඔබ එදා අප්‍රමාණ සතුට වුණා. අද ඔබ ඇත්ත ළමෙක් නලවද්දී ඔබට ලැජ්ජ හිතෙන්නේ නැත්තේ තාම කරපු වැඩ කරන. ඔබගේ අම්මා කට්ටියක් ආවට පස්සේ එන්නේ ඔබ එන්නේ එන්න පුතේ එන්න මේ මේ ඔයාගේ යාළුවා මේ පොඩි කාලේ කරපු වැඩ කියලා එම් පෙන්වද්දී ඔබ ලැජ්ජාවෙන් දින් බලා ගන්න නැද්ද? යම් දවසකට ඔබට ධම්ම මාර්ගය අවබෝධ වුණාට පස්සේ බින්දුනේ ඔබට ලැජ්ජාවෙන් දින් බැලෙයි. අනේ මම මොනවද කළේ? සතුටු වෙන්න කියලා හිතාගෙන මොනවද මේ කළේ? ලෝක සත්‍යය වටනකමක් දීපු එකකට කැමති වෙලා ඒක ලබා ගන්න අරගෙන කළා ඒක ලැබුවට පස්සේ මට හරි සතුටුයි. හොඳට බලන්න ඔන්න සතුටු වෙන්නේ කොහොමද මේක කියලා. ලෝක සත්‍යය වටනකමක් දුන්නා එතකොට මම ඒකට කැමති වුණා. දැන් ඒක ලබා ගන්න කර්ම කළා දැන් මට ඒක ලැබුණා. දැන් මට හරි සතුටුයි. ඔක ඇත්තටම තියෙන සතුටක්ද? මුල් එක සම්මුති නම් ඔය සතුටක් මොකද? සම්මුති සතුටක් නේද? ඔබට පරමාර්ථ සතුට විඳින්න බැරි වෙලා තියෙන නේද ජීවිතය අද එක්කම. එහෙනම් පිටින් යථාර්ථය දකින්න. වෙන මොකුත් නෙමෙයි ඔබ කරන්නේ ඕනේ. ඇත්ත දකින්න. වවුල වෙන්න එපා වවුල විදිහට ඉන්න. මේ ලෝකේ වවුල විදිහෙන් නැතුව ඉන්න එපා. ඒකනේ මම කියන්නේ සමහර සමහර තරුණ දරුවෝ විදිහට කියන්නේ. මම කියන්නේ මහත්යෝ ගෙදර ගිහිල්ලා සින්දුවක් කියාගෙන ඉන්නේ. ඇයි? ගෙදර ගිහිල්ලා වවුල විදිහට ඉන්නේ. හැබැයි වවුල වෙන්න එපා. එල්ලිලා ඉන්නවා. හැබැයි වවුලෙක් නෙමෙයි. ඉන්න ඕන නිසා එල්ලිලා ඉන්නවා. එහෙනම් ඔබ බින්දුතනි මේ ලෝකේ ජීවත් වෙනකොට ඇත්ත ඇති සැටියෙන් දැක ගන්න. ඔබ ඇත්ත දැක්කනම් මේ ලෝකේ තියෙන්නේ. ඒ ඇත්තට අනුව තමයි ඔබගේ කැමැත්ත කියන එක හටගන්නේ. මේ ලෝකේ ඔබට කැමැත්ත කියන එක අයින් කරන්න බෑ. අයින් කරන්න පුළුවන් දේ තමයි ඔබ මේ ලෝක ගැන හිතාගෙන ඉන්න දේ. ඔන්න ඕක හොඳට මතක තියාගන්න ඉතින් ඉතින් ඔන්න ඔය කතාවට කියනවා. අවිද්‍යාව කියන්නේ. මොකද්ද කියන්නේ මට එහෙනම් අවිද්‍යාව කියන්නේ? සරල අර්ථයෙන් දෙන අවිද්‍යාවට. ඇත්ත ඇති සැටියෙන් නොදැනීම. නැත්තම් නොවටිනා ලෝකෙට වටිනකමක් දෙන එක. අවිද්‍යාව. ඔබ හොඳටම දන්නව නොවටිනා කියලා. හැබැයි සම්මුතියෙන් වටිනකම දීපු නිසා ඔබට දැන් වටිනවා. නැත්තම් වටින්නේ නැහැ. ඒක ඔබ හොඳටම දන්නවා. නැත්තම් වටින්නේ නැහැ. සම්මුතියෙන් වටිනකම දීපු නිසා දැන් වටිනවා. ඒක නිසා ඔබ ඒකට කැමති. එහෙනම් ඔබ යම් දෙයකට කැමති වෙලා තියෙනයි කියලා හොයලා බලන්න. ඒකත් මහා පුස්සක් නෙමෙයිද කියලා. ඔබ මේකට කැමතිලා තියෙන අනික් මිනිස්සු ඒකට වටිනකමක් දීලා තියෙන නිසා. ඉතින් මිනිස්සු කතියකට ඕනනම් පුළුවන් පිළිතුරේ ඔබව රවට්ටන්න. හැමෝම එකතු වෙලා කියනවා මේක නම් ෂෝක් කියලා. ඔබ ඒක ළමයි ගහ ගන්නවා. දැන් උදාහරණයක් විදිහට කොල්ලෙක් ඉන්නවා කසාද බඳින්න බලාගෙන. කෙල්ලෙක් ඉන්නවා වේලි වේලි කවදාවත් කසාදයක් හරි ගියේ නැති. ඒ කෙල්ලගේ අම්මලා කියනවා අනේ පුතේ කොහොමද මේ නංගිට කතා දැක්වලා කියන්නේ. කොල්ල කට්ටියක් එකතු වෙලා කොහොමද කොල්ලෙක් කරේ ගන්න හදන්නේ දැන්. හරි ලේසිනේ. දැන් මේ ලැබුවොත් මේ අරුන්ගේ නංගිව බඳිනවද? අපෝ කියයි. ඒ දැන් ඇහුවා. එයි දැන් තියෙන වටිනකම ඒක. දැන් මොකද කරන්නේ අර කොල්ල කට්ටියත් එක්ක එකතු වෙලා ඉවරලා පිමිදින අර කොල්ලට ඇහෙන්න කියනවා. ෂා. ඒ බලපංකෝ. අරගේ මහා අමුතු ලස්සනක් තියෙන නේද මං hina වෙනකොට. අන්න දෙනවා පුංචි හීන් වටිනකමක් දෙනවා අර හිතට දැන්. මෙච්චර වෙලා කැමතිලා හිටියේ. දැන් හීන් වටිනකමක් දුන්නා. ආයි තව කෙනෙක් කියනවා. "චේ මං බැඳලා නෙබා. නැත්තම් මං බඳිනවා" කියලා. දුන්න තව ගිනිගිරියක්. හොඳට බලන්න මේ සමාජේ කොල්ල කරන දේවල් මම මේ කියන්නේ. ගිනිගිරිය දුන්නා. දැන් අරුගේ හිතේ දැන් මෝරනවා. මොකද්ද මෝරන්නේ ආදරේද? නෑ මොකද්ද මේ මෝරන්නේ? වටිනකම. ඇයි? හැමෝම හැමෝම මෙයා ගැන කතා කරනවා. එහා ගමෙන් විමල් ඌ කතා දෙයක් නේව නේද? අනිත් එක නෑ නෑ උට හරියන්නේ නෑ මම මේකේ ලස්සනයි නේ ඌ කැත එකේ නේ. හීනෙට අතුල් කරලා ලස්සනයි තව ටිකක්. අපි නම් මේ කවර හොයලා බලමු නේද මම? කියලා කට්ටිය කතා කරන අර හිමීට පිළිබඳව වැඩ තියෙනවා ඒ මම ගැන පොඩ්ඩක් අහපන්කෝ ඊට පස්සේ මොකද කරන්නේ පින්වතුනි අනේ අර තොරම් බැලලා රබන් ගහලා අර කුස්තකෙට ගෙදර යනවා දැන් මුළු ජීවිතේම කුස්තකෙට ඉන්නව නේද කොහෙන්ද හම්බුනේ කියන්නේ අර යාළුවෝ ටික ලස්සන දෙයක් දෙන්න දැන් යාළුවෝ කතා වෙනවා. අර කර ගැහුවා නේද? ඈ දැන් යාළුවෝ ඉදි කතා වෙනවා. දැන් යාළුවන්ට ඇත්තටම මන්න කමක් නැහැ. නමුත් කරේ ඉල්ලගත්ත කෙනා දැන් මොකද කරන්නේ? කරේ ඉල්ලගත්ත කෙනා මොකද කරන්නේ? කරේ ඉල්ලගෙන ඉන්නවා. ඉතින් ඔබ ඔය ටික නිමෙද පින්වතුනි කටේ. ඔබගේ ජීවිත හැම කෙනාගේම ජීවිත වලට ඕවා නිමෙද ආදී. වටිනකම් පස්සේ දාන්න. යථාර්ථය දකින්න. මොකද්ද තියෙන වටිනකම? ගන්න. මූ කියන හින්දාද වටින්නේ? මූ කියන හින්දාද වටින්නේ? හොයලා බලන්න. ඇත්තටම වටිනවද? වටින්නේ නැත්තම් මොකද කරන්නේ? කොහොමද කැමැත්තක් හටගන්නේ? එහෙනම් මට ඔබ කියන්න තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළේ කැමැත්ත දුරු කරන්නද වටිනකම දුරු කරන්නද? වටිනකම දුරු කරන්න පිටුතුනි තථාගතයන් වහන්සේ ධම්ම දේශනා කළේ. ඕකාද වරද්දගෙන කැමැත්ත දුරු කරවන්න හදනවා. ඔබගේ කැමැත්ත දුරු කරන්න බෑනේ පිටුතුනි වටිනකම තියෙන්නේ. ඔබගේ දුව කොල්ලෙක් යාළුවෙලා මොකක් හරි වටිනකමක් නිසා කොල්ලට කැමති. ඔබ කියනවා අපෝ ඕක හරියන්නේ නැහැ. ඕක කැතයි, ඕක ගඳයි, ඕක පිළිකුලයි. ඕක අපේ පවුලට හරියන එකක් නෙමෙයි. ඔය ටික කියන්න කියන්න කියන්න කියන්න මොකද වෙන්නේ? ඈ අර දුවට මම කියනවා. තව තව වැඩි වෙනවා වටනකම අම්මලාට එපා වෙනවා. ඔබ කරන්න වැරදි දෙයක්. බුදුදහමට පටහැනි දෙයක්. එයි ඔබ ඉගෙනගෙන තියෙන ඕක කෙස් කැතයි, කෙස් ගඳයි, කෙස් පිළිකුලයි, කෙස් මම නෙමෙයි, කෙස් මගේ නෙමෙයි, කෙස් මගේ ආත්මෙ නෙමෙයි. ඕම් මොකද ඉගෙනගෙන ඔබ මොකද කරන්නේ? වටිනකම හිතේ තියාගෙන කැමති වෙච්ච දේවල් වලට අකමැති අකමැති අකමැති කියනවා. දෙකදෙනි තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් සම්පූර්ණයෙන්ම පරිබාහිර දෙයක්. කැමැත්ත කියන එක නැති කරන්න බෑ. වටිනකම තියෙනවා. මොකද කැමැත්ත කියන එක හටගත්තේ වටින නිසා. යමක් යමක් නිසා හටගත්තනම් ඒ හටගත්ත දේ නැති වෙන්න නම් මුලින් හටගත්ත දේ නැති වෙන්න ඕනේ. එහෙනම් කැමැත්ත ඇති උනේ වටිනකම නිසා නම් කැමැත්ත නැති වෙන්න මක් වෙන්න ඕනේ. වටිනකම නැති වෙන්න. අන්න තථාගතයන් වහන්සේ ධම් දේශනා කළේ අවිද්‍යාව දුරු වෙන්න මිසක් තණ්හාව දුරු වෙන්න නෙමෙයි. අවිද්‍යාව දුරු වෙනකොට තණ්හාව දුරු වෙනවා. අවිද්‍යාව තියෙන කල තණ්හාව තියෙනවා. එහෙනම් අවිද්‍යාව දුරු වෙන්න තමයි මේ විදිහේ ඔබට පිටින් අවශ්‍යතාවයක් ඕන. දැන් කැමැත්ත හටගත්තේ යාළුවෝ හින්දාද? වටේ අය හින්දා ඔබට හටගත්තේ මොකද්ද? කැමැත්තද වටිනකමද? වටිනකම. යාළුවෝ එකතු වෙලා වටිනකම දුන්නාම කැමැත්ත හටගත්තේ ඔබේ හිතේ. එහෙනම් දැන් තව කෙනෙක්ගෙන් උදව් ඕනේ මොනවා කරගන්නද? කැමැත්ත නැති කරගන්නද නැත්නම් වටිනකම නැති කරගන්නද? වටිනකම තියෙන පරතෝ ගෝචක ප්‍රත්‍ය ඕනේ ලෝකේ තියෙන ඇත්ත ඇතිසැටියෙන් දැක ගන්න. අසත්පුරුෂයා විසින් නොවටිනා දෙයට වටිනකමක් දුන්නා. සත්පුරුෂයා විසින් නොවටිනා දේ නොවටිනා බව ඔබට පෙන්වලා දෙනවා. අන්න ඒකයි පින්විතනි පරතෝ ഘോഷක ප්‍රත්‍ය කියලා කියන්නේ. එහෙනම් කේස් කැටයි කේස් ගඳයි කේස් පිළිකුලයි කියන මඟ පින්විතනි කවදාවත් නිවනට යොමු වෙච්ච එකක් නෙමෙයි කියලා දැන් ඔබට තේරෙනවා. එහෙනම් ඊය කටයි ගඳයි පිළිකුලයි චරාව කිය කී ඉන්න එපා. ඒ එකක්වත් නිවෙන මගේ නෙමෙයි. ඇත්ත දකින්න. අවබෝධයට ගන්න. පිරිස දිහා හොඳට දකින්න. දැන් අද ඉඳලා පින්විතනේ ඔබ වැඩට ආවට පස්සේ එක එක පුද්ගලයන් දිහා බලන් ඉන්න හොඳට. ඒ පුද්ගලයෝ එක එක වටිනකම් නිසා හැසිරෙන හැටි බලන්න. කෙනෙක්ව සභාපති කරපු ගමන් ඒ කෙනා හැසිරෙන හැටි බලන්න. පොල් කඩන ජේමිස් අයියාව සභාපති කරනවා මරණාධාර සමිතියේ. ඌ මොකද කරන්නේ ඊට පස්සේ? පොඩ්ඩක් පපුව ඉස්සරහට දාලා කොන්ද හොඳට කෙලින් කරගෙන නේද ඇවිදින්නේ. පොඩ ඇවිදින විදිය පවා වෙනස් නේද? පොල් කඩනවා කියාගෙන ගියේ එක දැන් මහා ගරණාදී විදියට නේද ඇවිදින්නේ. දැන් ඔක්කොම හැදලා ඇවිල්ලා තියෙනවා. හොඳට බලන්න පිළිදෙණීම වෙනස් වෙන්නේ නැහැ. බුදුදහම කියලා කියන්නේ තනිකරම ප්‍රායෝගික දෙයක්. හැබැයි මිනිසුන්ට hina වෙන්න එපා. එහෙම කළොත් ඔබට නිවන පූර්ණිය වෙන්නේ නැහැ. ප්‍රසාද හිතක් තියාගෙන ඉන්න. හැබැයි හැමදෙස්සෙම බලන්න වැහැරි වෙනසෙන ජීවිතයක් ගෙවෙන හැටි. ආන්නේ හොඳට අත්දකින්න. වැහැරි වෙනසෙන මේ ජීවිතේ ගෙවෙන හැටි නෙවෙයි. ඔන්න මේක වශයෙන් ඉඳ ඔන්න බලන්න කැමැත්තක් අරගෙන මෙන්න අත්පත් කරගන්න හදන හැටි. ඔබම ඊට පස්සේ මෙනෙහි කරන්න බලන්න. පින්වතුනි මේක තමයි තථාගතයන් වහන්සේගේ ශාසනයේ භාවනාව කියන්නේ. අද හිතාගෙන ඉන්න තථාගතයන් වහන්සේගේ ශාසනයේ භාවනාව කියලා කොහේ හරි කැලේකට ගිහින් ගහක් කැට වෙලා මාතයක් විතර නිදලගෙන වුණා මම භාවනා ගියා. මම ආනාපාන කියලා ගියා. මේ දවස්වල මම ආනාපානේ වැඩන්නේ. ඒකත් මොකද්ද? ඒ පිළිගන්න සියලු භාවනාවන් පරේලා ආනාපානේ වැඩනවා කියලා කියන්නේ මිනිස්සු. සියලු භාවනාවට වඩා ඔබ ආනාපානෙට කැමතියි. ආනාපාන සතිය කැමති අය. බොහෝ කෙනෙක් එක්ක ලොකු වටිනකමක් දෙන නිසා. බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් උනේ මොකක් නිසා කියන නිසාද? ආනාපාන සතිය කියපු නිසා. එන හොඳම භාවනාව මොකද්ද? ආනාපාන සතිය. ඒක නිසා අහුවොත් එන්නේ ඔයා මොනවද භාවනා කරන්නේ? ආනාපාන සතිය. නිවන් දකින්න ගිහිල්ලත් මොකද අන්තිමට කරගෙන තියෙන්නේ? ඇයි අවබෝධ කීයේ ගමනක් නෙමෙයි. ඒක නිසා එතනට ගිහිල්ලත් මොකද කරන්නේ? එතන බුදුල වෙලා ඉන්න තමයි හදන්නේ. ආනාපාන නමුත් තථාගතයන් වහන්සේ කියනවා තියෙනවා ආනාපාන සතිය මෝහ චරිතයට සත්‍රාය නොවේ. ආනාපාන සතිය කියන එක මහා ධම්ම අවබෝධයක් තියෙන කෙනෙකුට හැරෙන්න අනිත් කෙනෙකුට වඩන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. නමුත් උපාසකම්මල කැමැති මොකක් වඩන්නද? ආනාපාන සතිය. දැන් ඔබට තේරෙනවද පිළිදෙන වටින කමක් ආපු ගමන? දැන් අපි ඔක්කොම එකතු වෙලා සම්මත කරගත්තොත් එහෙම. අට්ටික සංඥාව තමයි හොඳම භාවනාව කියලා දැන් මොකද කියන්නේ? කියන්නේ විතරයි නෙවෙයි අට්ටික සංඥා කියලා මොකද්ද කියන්නේ? නෑ ඊට පස්සේ මොකද ඉක්මනටම කරන්නේ? ඉක්මනටම eBay එකෙන් ඕඩර් කරන ඇටසැකිල්ල. ප්ලාස්ටික් ඇටසැකිල්ල තියෙනවනේ. පඩි දෙක තුනක් දාලා නේද? ඕඩර් කළේ වෙලා ඕකෙ එල්ලගෙන ඉවරලා අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කියනවා. ආර්ථික සංඥාවෙන් කියන්නේ මොකද්ද කියලා තව පොතට ගන්න ඕනේ නැහැ. අට්ටි අට්ටි කී ඉන්නවා. හේතුව මොකද්ද? දැන් කවුරු වෙවුත් එම් කියන්න පුළුවන්. මම වඩන්නේ අට්ටික සංඥා. සෝතාපන්න වෙන්නත් කලින් බොහෝ පිරිසක් භාවනා කරනවා. ඔය භාවනාවෙන් නම් අරිහත් වෙන්න බෑ. ওই විදිහට භාවනා කරන්න පුළුවන්මක් වෙන විතරද බුදු වෙන්න. භාවනා කළ සෝතාපන්න වෙන්න බෑ. ත්‍රිපිටක සාක්ෂි ඕනේ තරම් දෙන්න. අභිධර්මයෙන් පව පෙන්වන්න භාවනා කළ සෝතාපන්න වෙන්න බෑ. දෙවියෝ ඔය ටික සමාජය විසින් ඉහළට දීපු එකක්. බණ ඔබ කැවැලිපුර කැමති බණ අහනවා කියනද භාවනා කරනවා කියනද? මට ඇත්ත කියන්න. ඇත්ත තමයි අවශ්‍ය. මොකද ඇත්ත කිව්වොත් තමයි තියෙන්නේ අපිට මේ ලෙඩේ හරියන්නේ. ලෙඩේ හොයාගන්න පුළුවන් ඇත්තම සත්‍ය කතා කරන්න. ඔබ කල්පනා කරලා බලන්න. ඔබ වැඩිපුර කැමති කවුරු හරි අහුවාම බණ අහනවා කියනද? භාවනා කරනවා කියනද? භාවනා. ඇයි හේතුව? ඇයි හේතුව? භාවනාව තුළ ලොකු වටිනකමක් තියෙනවා. ඒයි භාවනාව එසේ මෙසේ යට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඍෂිවරු වගේ පිරිස භාවනා කරන්නේ. ඒක නිසා භාවනා කරනවා කියලා කිව්වොත් එහෙම ටිකක් ලොකු වටිනකමක් ඒක නිසා භාවනාවට කැමතියි. ඒක නිසා භාවනා කරනවා. ඒකෙන් ඔබ සතුටක් ලබනවා. නමුත් ඵලයක් ලබනවා. අන්න ඒකයි කියන වැඩේ. ඵලයක් ලබන්නේ නෙමෙයි. ඵලය ලබන්නේ බලන්න. සෝතාපන්න වීම කියන එක තනිකරම සිද්ධ වෙන්නේ සද්ධර්ම ශ්‍රවණේ. හොඳට මතක තියාගන්න. ත්‍රිපිටකය කියවන ඔබට හම්බේ හැමතැන. භාවනාවෙන් මාර්ගඵල ලබන්න පුළුවන් එකම උත්තර දෙන්නේ කියනවා. කවුද ඒ? තථාගතයන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ ඒ හැරෙන්න වෙන කාටවත් ශ්‍රාවක ශ්‍රාවක බුද්ධ කියන මේ අරිහතන් වහන්සේලාට සෝතාපන්න වෙන්න බෑ කවදාවත් භාවනා කරලා. එහෙනම් පිටින් හරි ලේසි නේද? දැන් ඔබට තියෙන්නේ මොකක් විතරද? ධර්ම දේශනාවකට ගිහිල්ලා මේ මේ ඉස්සරහින් ගෙන පණ ටික අහන්න. ධර්ම දේශනාවකට ගිහිල්ලා දැන් අද පටන්. අපි එහෙම දේශනාවකට ආවොත් අර පිටිපස්සට ගිහිල්ලා හැංගිලා ඉන්න එපා. ඇවිල්ලා ඉස්සරහින් ඉඳ ගන්න. කෙල්ල මිසි වෙන මට්ටමේ ඉඳ ගන්න. ඇයි? එතකොටනේ පින්විතනේ ඔබ හොඳට අරමුණු වෙන්නේ. අර හැමදාම පස්සට යන පුරුදු වෙලා පස්සට රිංග ගත්තාම මොකද වෙන්නේ? දේශනා කරන. ඒ අර පරතෝ ഘോഷක ප්‍රත්‍ය දෙන්න හදන කෙනාට ඔබ අරමුණු වෙන්නේ නැහැ. පේන්නේ නැහැ නේද? එතකොට ඔබ අරමුණු වෙන්නේ නැහැ. එතකොට අර ශක්තිය නැගෙන්නේ නැහැ නේ ඔබ කරා. අදිස්ථාන කරපු පමණින් නැගෙනවා. නමුත් ටයර් එකක් පත්තු කළාම ළඟ ඉන්න කෙනාට නේද වැඩිපුර රස්නේ ඈත ඉන්න කෙනාට වඩා. ඒක නිසා ඈතට දුවන්න එපා. මොකද දන්නෝ දන්නවා අපි විදිහට සාමාන්‍ය සද්ධර්ම දේශනාවක් තියෙනකොට පුළුවන් තරම් ඉස්සරහ ඉඳ ගන්නවා විදිහට දන්නවා අය. මොකද හේතුව මේක කොහොම හරි කරගන්න ඕනේ. අහන්නම් වාලේ මම අහනවා ඕනේ තැනකින් ඉඳගෙන අහන්නේ. කැරම් ගගහත් බනහන්නේ. හත් දවස් පින්කමේ නේද? ඇයි එහා පැත්තේ පල්ලෙහා බూరు කොටුවේ? උන් බూరు ගහත් බනහන්නේ. එහෙනම් මේ ධර්මයේ තියෙන වැදගත්කම තේරුම් ගන්න. එහෙනම් පිටින් ඔබට වෙන මොකුත් දකින්න දෙයක් නැහැ. මොහොතක් මොහොතක් පාසා මේ ලෝකේ තියෙන වටිනකම මොකක්ද කියලා දකින්න. වටිනකම විද විද බලන්න කෙනෙක් යන්නේ ඒකට කියනවා විදර්ශනාව කියලා. වටිනකම විදලා බලන්න. වටිනකම විදලා බැලුවොත් ඔබට ඇත්ත වටිනකම තේරෙයි. මම එක උදාහරණයක් ඔබට කියන්න ඔය වටිනකම ගැන. හැමෝම ආසයි. බොහෝ කිරිසක් ආසයි. සුදු ලස්සන ගෑනු ළමයිට. කහාද බඳින වයසින් තරුණ ළමයි. අපි බලමු. පොඩ්ඩක් විඳලා ඕකේ තියෙන ඇත්ත తත්වේ මොකද්ද? අපි කියනවා ගිනි පෙට්ටියකුයි මිනි පෙට්ටියකුයි. සියුම් වැලි කඩදාසියක් අරගෙන තින්තුනි අර කාන්තාව කියන වැලි කඩදාසියෙන් ඔක්කොම මූණේ ඉඳලා ශරීරයේ ඔක්කොම මක් කරනවා. වැලි කඩදාසිය අතුල්ලලා ඉවරලා අර කුරු ටික ගන්නවා. ඔය කුරු ටික ගිනි පෙට්ටියට දැම්මේ නේද? ඉතුරු ටික. ඉතුරු ටික මොකටද දාන්න පුළුවන්? මිනිකේ. දැන් මේ කොල්ල හොයලා තියෙන්නේ. ගිනි පෙට්ටියේ ටිකද මිනි පෙට්ටියේ ටිකද? මිනි පෙට්ටියක් තරම් ජරාව අරන් යනවා. ගිනි පෙට්ටියක් තරම් මොකක් නිසාද? මිනි පෙට්ටියක් තරම් ජරාව අරගෙන යනවා. ගිනි පෙට්ටියක් තරම් ආස්වාද දැකලා. දැන් කාටද ඕනේ? ඕක හරියට දැකගත්තා නම් වටිනකමක් එයිද? එහෙනම් කැමැත්තක් එයිද? එහෙනම් මගේ කරගන්න උත්සාහ කරයිද? එහෙනම් මගේ වේද? එහෙනම් දුකේයිද? ඔන්න දුකෙන් නිදහස් වෙන මඟ. බලන්න කොච්චර සරලද කියලා දුකෙන් නිදහස් වෙන මඟ ඔබටම කරන්න තියෙන්නේ. වෙන කෙනෙකුට කරන්න තියපනම් කරන්න නම් බලන් ඉන්න බෑ. ඔබට විදර්ශනා කරන්න තියෙන්නේ. දැන් ඕකට කැලේ දුවන්න ඕනේද? ඉඳ ගන්නකො බස් එකේ. මම ඉස්සර එහෙමයි. මම කෝච්චියෙන් නැග ගන්න එහෙමයි. ඒකට ඉතින් කෝච්චියෙන් නැගහම කවුරුත් දන්නේ නැහැ කවුද මොනවද කරන්නේ කියලා. ඊය ෆෝන් එකක් ගහ ගන්නවා ඒගොල්ලෝ ඒගොල්ලෝගේ පාඩුව ඇද්ද ගන්න තියාගෙන යනවා. ඉතින් මම මොකද කරන්නේ හිමීට ඉස්සරහින් ඉඳගෙන ඉවරලා කෙස් ටික ගලවනවා මේ මිනිස්යාගේ. ලොම් ටික ගලවනවා, නිය ටික ගලවනවා, දත් ටික ගලවලා බලනවා. දත් එහෙම නැතුණාම මේක කොහොම තියෙයිද? ඔහොම ඔහොම බලනවා. හංකඩේ ගලවලා බලනවා. ඔලු කට්ට විතරක් ඉන්නකොට මේක කොහොම තියෙයිද? ආයේ එකින් එක එකින් එක දාලා බලනවා. කැලේ ඉඳලා නෙමෙයි කලේ. ඒකේ මම කියන්නේ මේ වලකට වෙලා ඉන්නේ කොහොම නැහැ කියලා එහෙම නෙමෙයි. එකක්වත් වැරදියට එහෙම ගන්න එපා. පෙරහන් කඩදාසියෙන් පුළුවන් තරම් අයින් කරගන්න පෙරහන් කඩදාසිය ඉතුරු ටික. නැත්නම් ඔබ දෘෂ්ටිගත කරනවා තමයි. ඒක. තමම විනාශ වලට කමන්නේ සමාජය විනාශ කරන්නේ. නැත්නම් ඔබ කිව්වොත් එහෙනම් මම කියනවා කියලා ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා වැඩක් නැහැ කියලා මොන අපරාධයද ඒක? අපි තින්නේ නැහැ. යථාර්ථය අවබෝධ කරගන්න. එහෙනම් ඔබට මේ ඔබගේ ජීවිතය ඇතුලේ මේක කරගන්න පුළුවන්. මම ඔබට කිව්වොත් ජීවිතය ඇතුලේ මේක කරගන්න බෑ. කැලේම දුවන්න ඕනේ අනිවාර්යයෙන් කියලා. ඔබ කවදාවත් මේක කරගන්න නැහැ. ඔබගේ පවුලට කන්න දෙන්නේ කවුද ඊට පස්සේ? ඔබ රස්සාව දානවා නම් තුත්තේ. හැබැයි යථාර්ථයට එන්න බලන්න. ඔබ මේ මේ පස්සේ මේ හඹා යන්නේ වටින දෙයකටද? එච්චරයි. ඒ වටින දේ හොඳට විදර්ශනා කරලා බලන්න. ඕනෙම දෙයක්. දැන් තව උදාහරණයක් ගන්න. ඔබ කියනවා පිළිතුරේ ලෝකෙ තියෙන වටියම කාර්යක ඔබේ ගමට. ලෝකෙ තියෙන වටිනම කාර්යක ඔබේ ගමට ගෙනාවා. හැබැයි ගමේ උන් දන්නේවත් නැහැ මේ වගේ කාර්යයක් මේ ලෝකෙ තියෙනවද කියලා. කොල්ලන්න ජේමිසය පොල්ගිරි දෙහිලුත් කරේ එල්ලගෙන කඩේට එනකොට තේ කපන ඔබගේ වාහනේ කඩේ තරහතර දීපු පොල්ගිරි දෙක තියලා ගිහලා මාත්‍යෝ කියලා කතා කරන්න ගන්නේ නැහැ. වාහනේ උඩ පොල්ගිරි දෙක තියලා. ඇයි? ඉතින් ඒකට වටිනකමක් නැහැ මේක. ඒක වටිනකම දන්නේ නැහැ. එහෙනම් ඔබ වාහනේ ගේන්න කලින් ඔබට ගෞරවයක් යම ගන්න ඕන මොකද කරන්නේ ඉස්සෙල්ලම? ඉස්සෙල්ලම ගම්මටේම ප්‍රචාරය කරන්න ඕකද? මෙන්න මෙහෙම වාහනයක් තියෙනවා ලෝකෙටම එකයි ඒක තියෙන්නේ. ඒක බුදුම වටිනවා. මෙච්චර ගාණක් වටිනවා. අන්න ඒක දීලා ඉවර වෙලා ඔන්න ගමට ගේනවා. එතකොට නම් මොකද වෙන්නේ? ගේ මිසයි පාව සැලෙට් එකක් ගහලා යනකොට. ඔන්න තේරුම් ගන්න තියෙන ගමක වටිනවා. ඔය කිසිම දෙයකින් ඔබට ආස්වාද ගන්න බෑ මේකද අනිත් අය ඒක තවනතුනේ නැත්තම්. මතකද ඔබ ඔබ ඉස්කෝලේ යන කාලේ විහිළු කතා කිව්වා. අපේ මංගල යාළුවෝ සමහර වෙලාවට විහිළු කතා කියනකොට අපි ඔක්කොම කතා වෙලා කියනවා. මිමිට කතා වෙලා කක්කේ. ඔක විහිළු කතා කිව්වම සද්ද නැති වෙනවා කියලා. ඔබ එහෙම කළා කියලා නේද? ඉතින් අර සතුට ඉවරයි නේද ඔක්කොම. එතන මේ විහිළු කතාව කියන්නේ මොකටද? අනිත් අය ඉස්සරහා මීගෑවෙලා සතුට වෙන්නේ. ඉතින් අපි කට්ටිය කතා වෙනවා. බීල කතාව කිව්වට තමයි සතුට වෙන්නේ. hina වෙන්නත් ඒක පැත්තකට වෙනවා. අරගෙන අරගෙන සතුට සම්පූර්ණයෙන් ඉවරයි. ඊට පස්සේ ඌ හැතරෙන විදිය දැකලා අපි hina වෙනවා උට. ඒ කාලේ කරන මගේ ලැජ්ජ සහගත වැඩ අපි කරේ නමුත් මහා යථාර්ථයක් ඒවැ තියෙනවා. පුංචි එකාට පමව තියෙනවා මේ පොත් පන්තිවල පුංචි උන් කෑ ගහන්නේ. මම කියන්නේ ඇටෙන්ෂන් එක ගන්න කතා කරනවා කියන්නේ. බලන්න ඔබේ දුන්දි දරුවා එළිදෙන්න පොඩ්ඩ දුවන්න පයින්න පුළුවන් ඉච්ච කන්දේ කොච්චර දඟලනවාද කියලා. ඒ ඔක්කොම කරන්නේ මොකදද? ඒ වටිනකම් ගන්න. ඒවට කැමති. ඉතින් ඔය සමාජයේ පුංචි කාලේ ඉඳන් එනවා. එහෙනම් කොහොමද නම් දරුවගේ මනස ප්‍රබාස්තරයි කියන්නේ? ප්‍රබාස්තරයි කියලා කියන්නේ භවයේ සරිහරන්නේ. ඉතින් ඔන්න ස්වභාවවල හොඳට අඳුනගන්න. එහෙනම් පුංචි කාලේ ඉඳලම පිළිතුරේ අපිට ඔය දේවල් තිබුණා. එහෙනම් දැන් අපි කරන්නේ මොකද්ද? මෙච්චර කාලයක් සංසාරේ ඉඳලා රැස් කරගත්ත කුණු ටිකින් ටික ටිකින් ටික හලහල දානවා. ආන්නේ කුණු සලාහරින අර්ථයෙන් කියනවා කුසලේ වඩනවා කියලා. එහෙනම් ඔබ කුසල් වැඩිම කරන්න පටන් ගන්න. කුණු සැලෙන්න නම් කරන් තියෙන එකම දේ තමයි ලෝකේ තියෙන වටිනකම ඇත්ත ඇතිසැටියෙන් විදලා බලන්න හැමතිස්සෙම. විද විද බලන්න. එච්චරමයි කරන්න තියෙන්නේ. විදලා බලන්න. ඒ විද විද බලන හැම මොහොතකම පින්විතේ ඔබට යථාර්ථය පෙනුනොත් ඔබ කැමති වෙන්නේ නැහැ ඒකට. ඔබ අපේ පැරණම්ගේ කතාවක් අහලා උඩින් ඔපේ යටින් අපේ. මොකද ඔපේ විද්දොත් අපේ පේනවා. අපේ පේනවා නම් බල්ලෙක් කරයි යන්නේ. අපේ පේනවා. වැඩේ තියෙන්නේ අපේ පේනෙන්න තරම් විඳින්න ප්‍රඥාවක් නැහැ. ඒක නිසා උඩ තියෙන ඔපේට විතරක් අහු වෙනවා. ඕනෙම දෙයක. ඉතින් ඒක ප්‍රඥා ගෝචර ගමනක් නෙමෙයි. සතර අපායට මල කැපෙන ගමන. ඒක නිසා තේරුණුනි මේ දේවල් මනාවට අවබෝධ කරගෙන උත්සාහ කරන්න. මෙතනින් ඉඳලා දැන් මම මෙච්චර වෙලාවකට දේශනා කළේ ඔබට හොඳට තේරෙන්න බෑ. මම හිතන්නේ මම එක පාළි වචනයක් කිව්වේ නෑ. ඒක නිසා හිතන්නේ එහෙම එපා. ඒ කිව්වා ඉතින් කිව්වා ඉතින් ඒක කිව්වා පොතෝ තරම් අපි ලියා ගන්න මොන මොනවද ලියා ගන්න අපිට තියෙන්නේ. එහෙම එහෙම හිතන්න එපා. පොතරන් වල ලියා ගන්න එක වටිනවා ඈ. මම මේ කිව්වේ ඒකට දෝෂයක් එහෙම නෙමෙයි. කරුණ දහම් කරුණු ලියාගෙන නැවත මෙනෙහි කරන ගන්නකොට ඒක හරි වටින දෙයක්. නමුත් ඔබට හිතෙන්න පුළුවන්. ඕනේ කීප ඔක්කොම තේරුණා නේ. ඒක වැඩක් නෑ නේ. ඇඩ්වාන්ස් නෑ නේ. ඇයි ඇඩ්වාන්ස් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? කියපුවා මෙලෝ හතර තේරුම් නැත්තම් ඒ හාමුදුරුවෝ නියම ඇඩ්වාන්ස් පණක් කිව්වා. අපිටම ගැලපෙන බණ ඒක. ඇයි මෙලෝ හතර තේරුන්නේ නෑ? එහෙම නේද ඇඩ්වාන්ස් වෙන්නේ. ඔහොම වුණා තේරුම් දවසට. හරිය අමාරුවට මෙතන අභිධර්මයේ ඉංග්‍රීසියෙන් දේශනා කරන වෙලාවේ එක සතියක් ආවා අභිධර්ම ප්‍රශ්නයක් ආවා. මොකද්ද? කාය නෙමෙයි මොනද කාර සංකාර අபிසංකාර අතර තියෙන වෙනස පැහැදිලි කරන්න කියලා. පළවෙනි දවසේ චිත්ත කාරණම තමයි චිත්තක පැත්තකින් කියලා දේශනා කරන්න ගියා. අනිත් දවසට උත්තර දුන්නා. දෙවෙනි දවසේ තමයි මේ චිත්තකම. ඒකත් පැත්තකින් දාලා උත්තර දෙහිණ ගියා. තුන්වෙනි දවසේ නෝකඩුවකුත් එක්ක ආවා. මම සත් දෙකක් ආවම මේ ප්‍රශ්නේ උත්තරේ ඕනේ. ඒ කියන්නේ මට මේ මේ පන්සල සති දෙකක්ම උත්තරේ දුන්නේ කරුණාවෙන් මේක පැහැදිලි කරලා දෙන්න කියලා. පැය 3 මාරක් දේශනාව කළා පිටුනේ දේශනාව කළා මම අහුවා. තේරුණාද කියලා. එකෙකුට තේරුණේ නැහැ. මොකද සතුටු දෙයක්. කාය සංඛාර සංඛාර අபிසංඛාර අතර වෙනස පැහැදිලි කරලා දුන්නා. පැය 3 මාරක් සම්පූර්ණ අභිධර්මය. තේරෙයිද? තේරුන්නේ කාටවත්. ඉතින් හරිය ඇඩ්වාන්ස් බන්නක්. ඔක්කොම එහෙම සමහර කියනවා අපරාධයක් ඒ කාලේ කරනවා කියලා. ඇයිද මම මෙතන ඉඳලා ඉවිල්ලා පින්දුනේ මම චීන භාෂාවෙන් මොන හරි ටිකක් කියලා පැය තුනක් ඔබේ කාලේ ගත කරලා ගියා නම් එහෙම. ඔබ සද්දාවෙන් අහගෙන ඉන්න මම චීන භාෂාවෙන් කියන් කියන් කියන යනවා. දැන් මම ඔබේ කාලේ කෑම නෙමෙයි. ඒකයි පින්දුනේ හැමතිස්සෙම අවබෝධයට ගන්න මේ තථාගතයන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ වචනවල තියෙන එකක් නෙමෙයි. මට ඕනම් පුළුවන් පිළිතුරේ පාළියෙන් ඔක්කොම පැතුනහම අරම කියන්න ඔබට දහම. වැරද්ද තියෙනවා. ඒකයි පුළුවන් තරම් පිළිතුරේ මේ ඔක්කොම මම උදේ නෑම වතුව මෙන්න මේ සද්ධර්මය අවබෝධයෙන් ඉන්නයි දන්නේ නැති. ඔය කියන උදේ අවිජ්ජා සමුදය, රූප සමුදය, තණ්හා සමුදය, රූප සමුදය, කම්ම සමුදය, රූප සමුදය ආහාර සමුදය රූප සමුදය නිබ්බති ලක්ෂණ සමුදය රූප සමුදය ඔබට සතුට එන්න කිව්වේ ඔය රූපේ උදා වුණාට පස්සේ ඔය ටික තමයි ඔක්කොම කිව්වේ හැබැයි එක පාටි වචනයක් අපාවිච්චි නොකර එන ඔබට අවබෝධය කියන එක මේ වෙනකොට එනවා හරියට අහගෙන කියලා ඒක නිසා කිසිම දෘෂ්ටිගත වීමක් වෙන්න එපා හොඳ ආකාරව අවබෝධ කරගන්න තමන්ට තේරෙන මට්ටමින් දහම වචන මැත්තේ යන්න යන්න එපා වචන වලට ගැටෙන්න යන්න එපා අර්ථය අවබෝධ කරගන්න හැබැයි හරි අර්ථය ඔබට වැටහුනේ නැත්නම් පිටින් කොහොම කළවත් ඔබට සෝතාපන්න ඵලය ලබන්න බෑ. හරි අර්ථය වැටහෙන්න ඕනේ පද මොන වුණත් කමන්නේ. හරි අර්ථය වටහා ගන්න ඕනේ ඉතින් ඒ අනුව මිනිස්සු තමගේ ජීවිත හැඩගස්ස ගන්න. මම නැවතත් ඔබට කියන්නේ ඔබ බොහොම වටින පිරිසක්. මේ සමාජයේ හොඳ ප්‍රභු පිරිසක්, හොඳ රැකියාවක් කරන, හොඳ ආයතනයක හොඳ රැකියාවක් කරන පිරිසක්. ඉතින් ඔබට මේ සමාජයේ ප්‍රභූ පිරිසක් වශයෙන් ජීවත් වෙන්න පිටින් ඔබ ගැන ඔබ පරිස්සමෙන් කටයුතු කරගන්න. කටයුතු කරගෙන පුළුවන් තරම් උත්සාහ කරන්න පිටින් සෝතාපන්න ඵලය සාර්ථක කරගන්න. මේක හරියට අවබෝධ වෙච්ච කෙනෙක් ඉන්නවනම් පිටින් ඒක නේද ලෝකේ අසාරත්වය දකින්න පුළුවන් දෙයක්. ඔය අසාරත්වය දකින්න යන ගමනදී ඒකාන්තයෙන්ම ධර්මාන්තම ප්‍රතිපදා පිරෙනවා. තමත් එක් දේශනාවක් ශ්‍රවණය කරන වෙලාවට මෙතනදී ඔබට ඔය කියන සත්‍ය වෙලා වෙන්න පුළුවන්. මෙතන දැන් ඉන්න ඇත්තට ඉන්න පුළුවන්. ඒකයි ස්වභාවය. සෝතාපන්නා කියලා ඉරිදී පහළ වෙන්නේ නැහැ කාටවත්. දහම් අවබෝධයක් විතරයි ලැබෙන්නේ. ඒ දහම් අවබෝධය තුළින් ඒක නා ලෝකෙ දිහා බලනවා. ඒක නා ආයි වලක්වන්න බෑ කාටවත්. නැත්තම් එහෙම ඔබ අවුරුද්දට බඳුන් ගන්න ගියාට පස්සේ ආ මැඩම් එන්න කිව්වනම් ඔබට හිතෙනවා මේක තමයි. මේ ප්‍රදේශයේ තියෙන හොඳම කඩේ මොකද? මට මාව හරියට අඳුනගත්තේ මේ කඩේ විතරයි. ඇයි? ආ මැඩම් එන්න කියලා කතා කරන නිසා. ඔබට ඒකට බැරි වෙන ටක් ගාලා මූණම් මොකෙන්නේ? මං ඉස්සර ගිහිල්ලා නම් තුන් දිනේ ඔය සේල්ස් සේල්ස්මන් ලැබිලා ආසර ඉන්නේ නිසා මේ මේක හොඳයි සර් මත් වේ මං ගන්නවා බඩුවර මං සල්ලි දෙන්න කියලා මං කියනවා මං ඒ කාලේ ඇයි මානසික අල්ලස් දෙනව නේද නේද මේ මානසික අල්ලස් දුන්නකම මොකද වෙන්නේ අපි ගන්න හරියටද ඒකනේ මං කියන්නේ අපේ නෝන නෝන මහතුරුන්ට මොකද්ද වෙන්නේ ආ මැඩම් මෙන්න මැඩම් කියලා කිව්වනම් මොකද වෙන්නේ ගිය අවුරුද්දේ අඳුන් ටිකක් විකුණ ගත්ත හැකි මේ අවුරුද්දේ. එයි අර විදල බලන්නේ නැති නිසා. ලෝකේ විනිවිද දකින්න නැති නිසා. එහෙනම් තථාගතයන් වහන්සේගේ ධර්ම තියෙන විනිවිද දකින්න. වෙන කොහොමදවත් නෙමෙයි. හොඳයි මේක නේද? අපි සියලු දෙනා එකතු වෙලා සුළු මොහොතක් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන මහා ශාන්තියක් මේ විශ්වයට මුදා වේ මේ ආයතන වලට මේන පරිපාලක නිලධාරිය ආදී වශයෙන් සියලු දෙනාට යහපත ශාන්තියක් උදා වෙන්න ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වැඩම කරා. අපි නිදිමරුවට පාඩු නෑ නේද? වෙසක් එකට විතරක්වත් බණ ටිකක් අහන කෙනෙක් මෙතන ඉන්නවා. ඒකේ නාලිකාවෙන් මෙතන නිදිමරුවට පාඩු නෑනේ. මේ නිදි පෙරෙල්ල යනවා ඊළඟ ඉරිද වෙනවා. ඒත් කමක් නැහැ 10 දිනක් වගේ යනවා. 10 දිනක් හතරක් පයින් නිදාස වෙනවා. කොච්චර වටිනවද? ලෝකෙට මොන ශාන්තියක්ද ඒක? හොඳයි. මාත් එක්කම සජ්ජායනා කරන්න. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් සම්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ රාග බන්ධනය හිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සිය කිතතර වෙම්මා නිම්මාන පරම සුඛයෙන් සුකිතතර වෙම්මා මමද සියලු ලෝක සියලු සත් ආයාසයෙන් මිදෙන්වා යම් පිටං ලබති තම් පිදුක්ඛයෙන් මිදෙන්වා සංකිට්තේන පංචෝපාදානස් කන්දයෙන් මිදෙත්වා මිම්බාන පරම සුඛයේ සුකිතකර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් හිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා කා මෛත්‍රිය අද මාසවයි සමාජයටයි ඒ මොන මෛත්‍රියක්ද ඒ අපි වැළුවේ ওই මෛත්‍රිය නෙමෙයි අපි වැළුවේ භවභෝග සම්පත් වැළුවේ ඒවා දරු සම්පත් වැළුවේ ඒවා සිතන පතනාදේ ඉෂ්ට වේවා හැමදේම ලැබේවා ඔය වගේ නේද කතේ තිගලනේ ආර්ය මෛත්‍රිය කියලා එකක් තියෙනවා අනාර්ය මෛත්‍රිය කියලා තව එකක් තියෙනවා අනාර්ය මෛත්‍රිය කියලා කියන්නේ අන්නේ සාසනවල තියෙන එක ආර්ය මෛත්‍රිය කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ තියෙන එක. ඔබගේ අතට CD එකක් අදපත් වෙයි. ඒ වගේම දාම් පත්‍රිකා ගොඩක් හම් වෙයි. ඒ CD එක අහන්න. ඒකේ ආර්ය මෛත්‍රිය ගැන විස්තර තියෙනවා. මම පුංචි දෙයක් ඔබට කියන්නම්. ඍෂිවරු උන්වහන්සේලාට කරදර කරන පිරිසට සාප කරන හැටි මම කියන්නේ. භවභෝග සම්පත් වැඩි වේවා. දරු සම්පත් වැඩි වේවා. බතගු උලත ගොවිතැන සරුසාර වේවා. රාජ්‍යයන් ලැබේවා. රජකම ලැබේවා. ඔන්න සාප කරනවා. ඍෂිවරු ඍෂිවරුන්ගේ ශාපය පෘථග්ජනයාට රජමගුරු නේද? ඒ පෘථග්ජනයා දන්නේ නැහැ. ඔය හැම එකකින්ම ගින්නක් තමයි උදා වෙන්නේ කියලා. එකම උදාහරණයක් මම පෙන්නන්නම්. දරුවෝ ඉන්න එකම අම්මා කෙනෙක් හරි අත උස්සන්න. දරුවා බඩට ආපු දවසේ ඉඳලා සැප විඳින්න. දරුවා බඩට ආපු දවසේ ඉඳලා Taman සැප විඳයි කියන එක අම්මෙක් අතවස්සන්න පුළුවන්. මම ඔබට සාප කරන්න ආශිර්වාද කරන්න දෙන්න. තථාගතයන් වහන්සේගේ ශාසනය සාප කරන්න බෑනේ කියලා. එහෙනම් වඩන්න තියෙන එකම මෛත්‍රී ක්‍රමයේදී මොකද්ද? ආර්ය මෛත්‍රිය. සංසාර ගින්නෙන් මිදෙත්වා. ජාති ගින්නෙන් මිදෙත්වා. උපායාසයෙන් මිදෙත්වා තමන්ගේ අම්මා මැරිලා පෙට්ටි අරින වෙලාවේදී ඔබට පපුවට දරා ගන්න බැරුව ඇද වැටෙන්නේ ඔබ. බිම ඇද වැටිලා සිහි නැතින ආයි සිහි එනකොට ආයි මතක් වෙන ආයි සිහි නැතින්නේ. උපායාස. ඒ උපායාසයෙන් මිදෙන එක නෙමෙයිද හොඳ? භවෝග සත්‍ය සම්පත කියලා කියන්නේ ඔබට අන්තිම ශෝක පරිදේවයට එන තැන නෙමෙයිද? දුක්ඛ දෝමනස් උපායාසයට එන තැන නේද? ඍෂිවරුන්ගේ සාපේ මෛත්‍රියක් කරගන්න එපා මේකද? දැන් ඔබට වැටහෙනවද? මම එකක්වත් මගේ මත කියන්නේ නැහැ කියලා දැන් ඔබට තේරෙනව නේද? මම මේ සියල්ලම පින්විතනේ ඔබට පැහැදිලි කරලා දීලා කියන්නේ. නැත්නම් මට කියන්නේ ඔය අනාරමයි ඔක වඩන්න එපා. ආරමයි ඔක වඩන්න. එහෙම කියලා හරියන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ ධර්මය එහෙම කියලා බෑනේ. හේතු යුක්ති සහිතව පෙන්වන්න කරන්නේ. ඔන්න ඔකට හැමදේම පෙන්වන්න කතා. අහන්න පින්විතනි අද පටන් ඔයගේ ජීවිතේ වෙනස් වෙයි. CD එක අහන්න පටන් ගන්න. වෙනස් වෙච්ච බව ලෝකෙට පෙන්වන්න යන්න එපා. වවුල වගේ ඉන්න. හැබැයි වවුල වෙන්න එපා. වවුලෙක් නොවි වවුලෙක් ලෙස ඉන්න. එච්චරයි. හොඳයි පින්විතනි එහෙනම් වැදගත් මංගයක් එනවා තමයි. ඒ තමයි ඔබ මේ ලබාගත් මේ පුණ්‍ය ශක්තියෙන් සංසාරයක් තිස්සේ ඔබත් එක්ක සහසම්බන්ධ වෙලා කටයුතු කරපු පිරිසට පුණ්‍ය ශක්තියක් නගලා දීලා අභව්‍යතෙන් වල ඉන්නවනම් ඇදලා සුගතිගාමි කරන්න. ඒකනේ ඔබගේ අම්මා තාත්තා මේ මේ අද්දවේ අම්මා තාත්තා විතරයි මතක. ඒ ගියද්දවේ අම්මා තාත්තා ඔබට මේ පාරමිතා ශක්තිය පුරාගෙන මේ manussද්ද මේ ලබන්න ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලබන්න අම්මලා කී දෙනෙක් ඔබට සහයෝගය දෙන්නේ නැද්ද? තාත්තලා කී දෙනෙක් සමයක දෙන්නේ නැද්ද අයියලා අක්කලා නැන්දලා මාමලා ගුරුවරු ඔය සියලු දෙනා මැරිලා අම්මගේ තැන්වල ඉන්නේ ඉතින් ඒ අයව ඇදලා මේ දෙන පුණ්‍ය ශක්තිය එයාට විහිදුවන්න පුළුවන් නම් සිහිපත් කරලා පින්විතනේ එයාම සුගත මුදිත කෙරෙවුවා නම් එයාට මේ බන්ටි කාල නිවන් දකින්න නේද ඒක පින්විතනේ ආර්යගේ ස්වභාවය ඒක කියන ආර්යය නේද තමන්ගෙන් වදින හුලම් පොදකින්වත් අන්නේකට හිංසාවක් පීඩාවක් නොවෙන්න කටයුතු කරන්න ආර්යගේ ස්වභාවය ඒකයි තමන්ට මඩ ගහයි ඇත්ති වෙනකම්. කිසිම මඩකට පිළිතුරක් නැහැ. මම අපේ ස්වාමීන් වහන්සේලාට කියන කතාවක් මම කියන්නම්. ඒ තමයි මම උන්වහන්සේලාට කියන අපේ හාමුදුරනේ. මිනිස්සෙක් ඇවිල්ලා ඔබ වහන්සේලාගේ ඇඟේ කක්ක දාද්දී ඇඟ පුරාවටම කක්ක දාන කෙනෙක් ඉඳලා ඔබ වහන්සේගේ වතුර බෝතලේ ඒ මිනිස්සයාගේ පස්ස පැත්තත් හොදලා ඒ මිනිස්සයාම යවන්නේ ආනේ මට්ටමින් මේ මනස වඩාගෙන යන්න කියලා. තම මේවල හුලම් පොදකින්වත් අනිත් අයට කරදරයක් වෙන්නේ නැහැ. හිංසාවක් පීඩාවක් නොවෙන්න. බලන්න මේකේ මොන තරම් ශාන්ත ප්‍රවේද ස්වභාවයක්ද කියන්නේ. නිවන් දකින හිතේ ස්වභාවය මම ඔබට කියන්නම්. අන්න ඒවට ඇලුම් කරන්න. මම උන්වහන්සේලාට කියනවා කරුණු දෙකක් තමයි. තමන්ගේ අම්මව තමන්ගේ ඉස්සරහා දූෂණය කළා. පෙති පෙති ගහලා පෙති පෙති කපන්නේ. ඒ කපන පිරිසට මෛත්‍රිය පතරවන්න පුළුවන් ඔබ නිවනට මීටරයක් එහයින් ඉන්නේ. ඔබ ඔබගේ යටිපතුලේ සිට පෙති පෙති ගගහ එනවනම් කවුරු හරි පුද්ගල පිරිසක් ඒ පුද්ගල පිරිසට ඔබට මෙත්සිත පතුරවන්න පුළුවන්. ඔබ නිවනට අඩියක් ඇහෙන්නේ නැහැ. ඔබ නිවනට කොච්චර දුරින්ද ඉන්නේ කියලා හිතලා බලන්න. හැබැයි ලං වෙන්න පුළුවන් සද්ධර්මයේ තියෙන නිසා. හොඳයි පිටුනේ නම් මම පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරද්දී හොඳට අහගෙන ඉඳලා ඒ අය සිහිපත් කරලා හදවතින්ම සේපත් කරනවා. ඒ පුණ්‍ය ශක්තිය එයාට විහිදුවලා පතුරවලා හරින්න. පින්වතුනි මේ ශාසනය මේ ගොඩනැගිල්ල හදන්න ඇණයක් ගහපු කෙනාට පවා අද ඔබට පින් දෙන්න පුළුවන් එයාට පින ගන්න පුළුවන්. එයි මේ ගොඩනැගිල්ල ඇතුලේ ඉඳගෙන ඔබ සත්‍යර්මයේ ශ්‍රවණය කරලා එදී හිටියනම් තේරිලා හින්න වෙනවා. එහෙනම් ඒ කෙනා ඇණයක් ගහපු නිසා ඔබට සත්‍යර්මයේ ශ්‍රවණය කරන්න හම්බුණාද කරදරයක් නැතුව. එහෙනම් ඒ කෙනාටත් මේ පුණ්‍ය ශක්තිය පතුරවන්න පුළුවන්. ඥාතියට විතරක් නෙමෙයි. හිතලා බලන්න සම්බුද්ධ ශාසනය කොච්චර වටිනවද කියලා. එහෙනම් ඊත්තාවතාචාර්යය කියලා විතරක් කියලා හරිනවා. මේ අයව හදවතින් සිහිපත් කරලා පුණ්‍ය ශක්තිය ලඟන්න ඕනේ. එතකොට තමයි මේ පුණ්‍ය ශක්තිය ඇතර ඇදලා යන්නේ. හොඳයි. හොඳට එකතු වෙලා පළමුවම සීපත් කරගත් තථාගතයන් වහන්සේ දේශනා කරන දාලයට ඉනිමල සාධර්මය අවබෝධ කරගෙන ඉදිරි සාධර්මය ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තර වික්ෂු වික්ෂු උපාසක උපාසිකා කෙන සිවර පිරිසත් ඒ වගේම ඉදිරි සාධර්මය අවබෝධ කරගෙන අපේ දායකයන් යුක්ත වරිහත් ඵලය සාක්ෂාත් කර ගැනීම නිසා මේ සමාන්තිමනා උත්තරීතර වික්ෂු වික්ෂු උපාසක උපාසිකා කෙන සිවර පිරිසත් ඒ වගේම සම්බුද්ධ ශාසනයේ ජීවිතීමේ උදෙසා ආරක්ෂා උදෙසා අරගෙන වෙලා කටයුතු කරන්නා වූ උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා වූ උත්තරීතර සංඝයා වහන්සේලා වශයෙන් පත් කරගෙන උපතින් රැස් කරගත්තා වූ සිනු පුණ්‍ය ගංගා නුල ගංගා ඒ උත්තමේ ක්‍රේ මීදුර පතනරණී මේ මීදී පැත්‍රියාවේ මේ උත්තමේ වැල් වැල් දෙන්නා වූ යොමු ග්‍රහ පුරපතන දෝසාන්දකාරය ස්වාහකට වූ ආරෝධවසක සංකා දෝසාන්දකාරය යක්ෂ පෙරේත සාජ මලකුල කුම්බාණ්ඩ මෙලද නිරෝසාන්දකාර ශාරීරික සත්දා දෝෂයෙන් මෙලද නියම රෝගාබාධ දෝසාන්දකාරයේ සීන දෝසාන්දකාර නිසා දුනි භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාම සංඛ්‍යාත නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගන්නවා කියන සාදු කියලා පුණ්‍යයන් වදනා කරන්නේ. ඒ වගේම පිළිතුරු මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කරලා දැන්නේ එලින් බල සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවතින ඉදිරිය එදා මාතලේ අල්ලේ විහාරයේ ත්‍රිපිටකයෙන් ගල් තාරුඩ කළා තමන්ගේ පණ පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ උත්තරීතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන සිංවරක් පිරිසක් සිහිපත් කරගෙන සිල්ලස් කරගත්තා වූ සිලෝ පුණ්‍ය ගංගා කුතල ගංගා ඒ ඇකෙරෙත් බිඳුල පතන ධර්මයේ පින් විහිදී පැතරියාවිනේ යත් අපි දබමින් තරිණන මේ ගත මේ දේවාදසක් කුතලෙ මෙදෙත්තා දර කුතලෙ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන කර්ම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම පින්විතර මොහොතක සිහිපත් කරගන්න ඔබගේ ආරාධනාව පිළිගෙන මේ තනට ආවා වූ සිංහ දිව්‍ය බ්‍රහ්මාදී ඒ වගේ තමගේ ඉෂ්ඨකාමී දෙවියන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ දිනවත් කාලයක් ආරක්ෂා කළා වූ ඉන්ද්‍රෝපෙන් සංසේකර ප්‍රජාපති ආදී සියලු දෙවි සමූහයන් වහන්සේලා වසීපත් කරන මුදින්ද සිරගත්තා වූ තිරු පුණ්‍ය ගංගා කුදල ගංගා එයා කෙනෙක් නිහිඳුල පොතහරණේ කිය මෙහි දීපතිනි යාමිනී දෙවියන්ගේ දේවාරු භාවයෙන් වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ දිනවත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස දිනවත් කාලයක් ආරක්ෂා කරත්වා ලසංගලේ විදතලස කුසලේ වඩතලස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛින් සුඛිත ධර්මත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ නිවිද මොහොතක තීපක් කරගෙන තම තමන්ගේ ජම්මාන්තරගත පඬිතුමාව සිංහ ඥාති මිත්‍රාදීන් තමන්ගේ අමතාත ගුරු දුවදරු වෙණේ කියන් සේවක සේවිකාවන් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ වගේ මේ රටේ මහා ධර්ම විද්‍යාපතිට කාලේ දීපන් ලෝගියා වූ ත්‍රිදාමුදා පිරිසත් පොලිසිය පිරිසත් සාමාන්‍ය සේන සතු පිරිසත් පිරිසත් ඒ වගේ මේ අද විතරක් නෙමෙයි මේට අනන්ත කල්පයන් විතර තමන්ට අම්මා විත තාත්තා වෙච්ච ගුරු ඥාති මිත්‍රාදීන් තේ සිල් දනාව සීපක් කරගෙන සිංහස් කරගත්තා වූ සිනු පුණ්‍ය ගංගා කුතර ගංගා එයාගෙන මිහිඳුල් පතුලහනේ මේ මිහිඳි ඉපදෙන යාමේ නියත වෙන සමග ස්ථානයෙන් නම් ඒකට මේ දේවාදසක් තුළින් විදේතාලසක් තුළින් වඩත්තාලසක් පුණ්‍යයක් ප්‍රියම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිටුතර මොහොත විශ්ීපත් කරගන්න මේට කල්පනුව කරලා තමන් විසින් අවඩ සාදාන්න ලක් කරලා තමන් කෙරෙහි බයිමින් ක්‍රෝධයෙන් පසුවිලා මැරලා ගිහිල්ලා අද ඔබ විනාශ කරනවා කියලා හිතාගෙන මනුස්ස වේසින් හෝ අමනුස්ස වේසින් හෝ සත්ත්ව වේසින් හෝ කරලා තමන්ගේ ලෞකික ජීවිතේ බාධා කරනවා නම් අධ්‍යාත්මික ජීවිතේ බාධා කරනවා නම් අනේ සිළු දෙනාවත් මේලා සිහිපත් කරනවා විචින්දස් කරගත්තා වූ සිළු පුණ්‍ය ගංගා කුසල ගංගා ඒකනේ පිළිතුරපත ගන්නේදී මිහිදී බෙදර යාමනේ යති අභවිතාරින් අස්මි දේවා දසක් තුලේ මිදිතා දසක් තුලේ වඩත් වදස පුණ්‍ය ප්‍රියම් කරත් වානි භාර පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම මේ මුදල් මොහොත විසීපත් කරන ජීවිත මතරින් වාකෘති විශේෂයෙන් මෙතන අද මේ ශ්‍රී සද්ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා මහත් උපකරණ මේ කටයුතු කළා වගේ සියලු සංවිධානය කළා වගේ සීල මුදල් උසීපත් කරන ඒ වගේ මේ ආයතනයේ ඒ ප්‍රධාන තැන ඉඳලා ඒ ඒ කටයුතු කරන්නා වගේ සීල නිලධාරී මහතුරු සිසු නිලයන් ඒ සීල දෙනාවත් මේලා සීපත් කරගන්න. ඒ වගේ මේ ආදී වැඩ කරනවා සුළු සීලයක් කරන ඒ සීල දෙනාවත් මේලා සීපත් කරගන්න. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්ම දේශනා උදෙසා අපි වෙලා කටයුතු කළා මහන්සිනා වගේ සිළු දෙනාවත් මේ වගේ මේ ශ්‍රී සද්ධර්ම මේ ලෝකේ පුරාපචාරී හිඳුසා අප කතේ දෙකින කටයුතු කරනවා වගේ සිළු දෙනාවත් මේලා සිහිපත් කරගන්න. ඒ වගේ හිඟතුනි තමගේ ජීවිත අතර ඉන්නවා අම්මා තාත්තා දුව දරුවෝ වැඩි යාතිත මිත්‍රාදීන් සේවක සේවිකාවන් ස්වාමීන් ස්වාමීන් නිවගේ මේ රට ආරක්ෂා කරන පිණිස මේ රට පාලනය කරන පිණිස මේ රට සංවර්ධනය කරන පිණිස මේ දින දනාව සිහිපත් කරන ඔබ දිනස් කරගත්තා වූ සිරුම් පුණ්‍ය ගංගා අග්දල ගංගා ඒ ආකාරයට පිහිටුල ප්‍රතිදානයේ මේ මිහිදී ප්‍රතිරියාමේ නියට බැඳි වැළි දෙන්නා වූ ගහපුල ප්‍රතිද දෝසාන්ධකාර ඇස්වාකට පාවුවා වූ දෝසක සංඝා දෝසාන්ධකාර යක්ෂ වේද සදවල කුම්බාන දෝස දෝසාන්ධකාර ශරීරයේ හතදා දෝෂයෙන් බද වෙන්නේ වූ රෝගාපා දෝසාන්ධකාර මේ සිල් දෝසාන්ධකාර ගසා දුනි උත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාම සංඝ දෙනුවල් ශාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියන පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම විවිධ මොහොතක සීපතිවද මේ සැලල සම්බන්ධ මෙහෙමනේ කරද්දී යම් කිසි ආහාරයකින් පානයකින් සම්පූර්ණ වන මේ ආහාර පාන ලැබුණා ශරීර ශක්තිය උපයෝගින සම්බන්ධ මේ ශ්‍රවණය කරන්නේ අවබෝධ කරන්නේ නැති එමනම් මේ ආහාර පාන සැකස් වෙලා එදා ඈත අතේ විතර බැවුම් සකස් වෙලා ඇලෙමින් සකස් කළ කුඹුරු වල ගොයක් අපල පාගල ආහාරයක් වශයෙන් ඔබ යදට පත් වෙනකම් මේ උදසාටකට වෙලා කටයුතු කළා කිරිසක් ඉන්නවනම් ධනින් මොහොතක ඇතේ වූ කිරිසක් ඉන්නවනම් ඥාන ශක්තියක් ඔය සැපේ වා පිරිසක් ඉන්නවනම් ඒ සිල් දනාව සීමත් වේවා අපි රැස් කරගත්තා වූ සිල් පුණ්‍ය ගංගා කුසල ගංගා ය ගැන විදුල කතුනාරණේ මේ විහිදි ප්‍රතිරියාවේ නියත මේ සබවිතාන ඉන්නකින් අත්මේ දේවා දසකුසලේ විදිතව දසකුසලේ වඩත් වඩත් පුණ්‍ය ක්‍රියාම් කරත්වා නී භාවන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම මිතුරු මොහොතේ සීපත් කරලා මේ සරල සද්ධර්ම ශ්‍රවණය කරලා දෙහිදෙන දින්නේ ආරක්ෂාලා මහවර්තන ආරක්ෂාලා සද්ධර්ම ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වුණි මේ ස්ථාන භූමි ඉදිරි විසයන් මේ මේ ස්ථාන භූමිය වල මුල් පදිත කරුවා තින් බලාපොරොත්තු වෙනවා ඒ සිළු දෙනාවත් මේලා සීපත් කරලා ඒ වගේ මේ ස්ථාන භූමිය ගොඩනගීම උදෙසා ගඩොලක් ගඩොලක් ගාලා මේ සමය ගෙනල්ලා බදලා කරන සකස් කරලා පිරිසක් ඉන්නවනම් ධනෙ බය කරලා පිරිසක් ඉන්නවනම් ශ්‍රමය බය කරලා පිරිසක් ඉන්නවනම් ඥාන ශක්තිය බය කරලා පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනාමත් මේලා සීපක් කරන විසින් දැස් කරගත්තා වූ සිළු පුණ්‍ය ගංගා කුසල ගංගා ආයය කියන පිළිතුර ප්‍රතිමන් මේක මිහිදී පැතරියා මෙලියයන් ජබවිතයන් නේ ගත මෙදේවා දසකුසලෙ මිනිත්‍රාදස කුසලෙ වඩතරද පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබාන් පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ නිමුතනේ අවසාන වශයෙන් සිහිපත් කරලා බොහෝ දුර බැඳිලා මේ තනත වෙන්නේ නැති මම මාවත් මනාකට සකස් වෙලා තියෙන නිසා යාන බාන මනාකට සකස් වෙලා තියෙන නිසා පාසෙ මේ තරඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේ කෙනෙකුට මයික්‍රොෆෝන් ආදී දේවල් නිසා ඈතින් කෙනෙකුට සද්දන මේ ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වෙලා තියෙන. ඒ වගේ මේ ආලෝක ධාරා මැද ඉඳගෙන දීපංකා මැද ඉඳගෙන සද්දනම දේශනාව ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වෙලා තියෙන ශරීර 10ක් මත වගේ මේ සිල් සද්දනමේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වෙලා තියෙන. ඒ වගේ සජීවී ලෝකයේ ඕනෑම කෙනෙකුට මේ සද්දනම දේශනාව ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වෙලා තියෙන මේ සිල් උදා වෙලා තියෙන විද්‍යාඥයන් සම්මත පිරිසක් සහ එයාගේ අන්තිවාසික පිරිසක් ඉදින් ලෝකෙට ඉදිරිපත් කරපු දායාද නිසා මම ඒ දායාද ක්ෂේත්‍රයේ නිවන් දකින්න ඔබ දෙන කියන යටත් අනුමෝදන් වෙන සැපයි මේ සායසිර දින අවශ්‍යපත් කරගෙන ඔබ සිනස් කරගත්තා වූ සිල් පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි පීතල පතනනී මිහි දීපත් වියාමෙන් එයත් යම් දිය අපගේ තරින්නෝන ගේ අසුමි දේවා දසක් කුසල මිදිතා දසක් කුසල වඩත දසක් පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බහාන කල්ප සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ එහෙමනම් පිළිතුරු බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වලා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත ඒ කරගත්තා වනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බර්ධනයන්ගේ බලමයි මේ මේ මිහිමඩලවද ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ නිවිදනය කරගත්තා වුණත් අප්‍රමාණ කුණ සම්බන්ධන්නේ බලමයි මේ ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අද්දවිය තුළදී බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී කමිනවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි සියලු දෙනා වන්දනා කරගන්න මෙත් ආශිර්වාද කරා රාගින් සුකිත තරවෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ වෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා සාදු සාදු සාදු